තෙරුවන් සරණයි. ඔබ මේ සවන් දීමට සූදානම් වන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමින් වහන්සේ සමග ශ්‍රාවක පිරිසක් පැවැත් වූ පෞද්ගලික සාකච්ඡාවක පටිගත කිරීමකටය. මෙය පෞද්ගලිකව පැවැත් වූ සාකච්ඡාවක් වුවද එහි සාකච්ඡාවන ධර්ම කරුණු ධර්මයේ සොයන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේ යන අදහසින් අන්තර්ජාලයට මුදා හැරිණ. එම නිසා මෙහි පටිගත කිරීමේ ගුණාත්මක භාවය ඇතුළු අනිකුත් නොවැදගත් කරුණු සඳහා අවධානය යොමු නොකර සූත්‍රයට හා විනයට ගලපා බලා ධර්ම කරුණු පමණක් උකහා ගැනීමට උත්සාහවත් වන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු. තෙරුවන් සරණයි. අවිද්‍යාව මම කියන එකට හේතුව අවිද්‍යාව කියලා දේශනා කරන්නේ දැන් සත්‍යයි කියන නිසා මම මම කියලා නෑ. ඔබ අවිද්‍යාවකින් සංස්කාරයක් විදිහට දකිනකොට ගන්නද ජරා මරණ පරිසම්පාදයට හේතු නේද අවිද්‍යාව. ඔව් අවිද්‍යාව මම මට අවිද්‍යාවේ හේතුව කියන්න බෑ කොහොමද? මොකද ඒක යොදන්න බෑ. මට හේතුව මම මම හේතුව අවිද්‍යාව කියන එක මොකද පටිසම්පද න්‍යාය කියන්නේ දර්ශනයක්නේ. එතකොට ඕකෙදි පෙන්වන්නේ මම කියන කාරණාව නොයේදී දුක සකස් වෙන වැඩ පිළිවෙල. දැන් අපි මේ පැත්තේ ඉඳලා කතා කරනකොට අපිට තියෙනවා මම නොදැක්කත් පටිසමුපාදයක් තියෙනවා. කියන්නේ මම මේක පටිසම්පන්න නොදැක්කත් පටිසමුපාදයක් තියෙනවා. අන්න එතකොට අපි අර පටිච්චසමුප්පාද අංග ටික වෙනම ගැළපීමක් කරනවා අර මම බෙදෙන්න. මම බෙදෙන්න පටිච්චසමුප්පාද අංග ටික ගැළපීමක් කරනවා. නමුත් පටිච්චසමුප්පාද දර්ශනය කියනකොට මම නොයදීම තියෙන්නේ. එතකොට දැන් ඒක සම්පූර්ණ වෙනස් විග්‍රහයක්. පටිච්චසමුප්පාද න්‍යාය හම්බෙනකොට මම නොයදෙන බව හම්බෙනවා. මම හැදෙන්නේ පටිච්චසමුප්පාදෙන් නෙමෙයි. පටිසම්පන්න නොදැකීමෙනුයි මම කියන දේ හම්බෙන්නේ. එතකොට මම කියන දේ හම්බෙද්දී අපිට පටිසම්පද කතා කරන්න බෑ. අපි වචනේනේ පටිසම්පද කතා කරන්නේ. අවිද්‍යාව, සංඛාර, විඤ්ඤාණ මේක අපි වචන ටිකක් කතා කරනවා. මොකද පටිසම්පද දර්ශනයක් වුණා නම් මම යෙදෙන්නේ. මම යෙදෙන තැනදී පටිසම්පද කතා කරන්න බෑ. සෝදාපන්න කෙනාට අවිද්‍යාව නිරුද්ධ වීම ගැන කතා කරන්න බෑ. බෑ. අවදෙන්නවද නැහැ. හැබැයි සත්‍ය ඥානය ඇතිවීමත් එක්ක වැඩපිළිවෙල හම්බුනවා. ඒක හොතපනුනා කියන්නේ. ඒ කියන්නේ සත්‍ය ඥානය හම්බ වීමත් එක්ක හම්බුන වැඩපිළිවෙල. වැඩපිළිවෙල හම්බ ඒ දැන් අපට තියෙන ප්‍රශ්නේ තියෙන්නේ සෝතාපන්න නොවි සක්කාය දිට්ඨිය දුරු නොවි පටිච්චසමුප්පාදය හම්බ වෙනවා කියන එකනේ. ඒක වෙන්නේ නැහැ. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය දුරු නොවි පටිච්චසමුප්පාදයක් වෙන්නේ. අපි සක්කාය දිට්ඨිය දුරු නොවි පටිච්චසමුප්පාදය විග්‍රහ කරගන්න හදනවා ඒක ඇතුළට දාගන්න. අපි කොච්චර මොන විදියට නිරවුල් භාවයකට අපි යන්න ගියත් පටිච්චසමුප්පාදේ අපට අඩුවක් හම්බෙනකන් සක්කාය දුරු කරන්නේ. ඒ කියන්නේ පටිච්චසමුප්පාදේ අපි තේරුම් ගත්ත ක්‍රමයේ අඩුවක් අපට හම්බෙන්න තාක්කල් අපි පටිච්චසමුප්පාදේ තේරුම් ගන්නන්නේ. හැබැයි පටිච්චසමුප්පාද තේරෙන සමේ සක්කාය දුරු වෙන්න ඕනේ. අපිට පටිච්චසමුප්පාද තේරලා තියෙනවනම් සක්කාය දුරු නොවි එන අපි තේරුම් ගන්න තියෙන එක වැරදි. එතකොට මේ මම විභේදනයේ මේ මේ මේ පටිච්චසමුපාද නෙමෙයි. දැන් ලෝකෙදී හම්බෙන්නේ මම කියන කාරණාව බෙදීමක් තමයි පටිච්චසමුපාදය කියලා. ලෝකෙට හම්බෙන්නේ. ඒ කියන්නේ ලෝකයා හැම වෙලෙම බලන්නේ දැන් අද විග්‍රහයේදී අපි කතා කරන්නේම මම කියන කාරණාව බෙදීම පටිච්චසමුපාදය. හැබැයි මම කියන කාරණාව තියෙන්නේ ඔය න්‍යාය නොදැකීම මත තමයි. එතකොට ඒක අපි වචනෙන් දැම්මට ඔය මත ඔය ඔය න්‍යාය නොදැකීම නිසා අපි බොරු ආරෝපය බොරු ආරෝපණයක් කරගෙන තියෙනවා. මම කියලා. එතකොට එහෙනම් ක්‍රියාකාරීත්වය අපේ දින ක්‍රියාකාරීත්වය අපි නොදැක්කට මෝඩකමක් ඒ කියන්නේ ඒකට ඇත්තටම සෝතාපන්න කෙනා තමයි මෝඩකමින් මේක ඇති වෙන බව හරි හම්බෙන්නේ. සෝතාපන්න කෙනා ලෝක සකස්ම හම්බෙනවනේ. එතකන් හම්බෙන්නේ මෝඩකමින් ඇති වෙන බවවත් හම්බෙන්නේ නැහැ. ඒක කොච්චර මෝඩකමද? ඒ කියන්නේ මෝඩකමින් ඇති වෙන බවවත් හම්බෙන්නේ නැහැ. මෝඩකමින් ඇති වෙන බව හම්බෙනවා නම් සෝතාපන්න වෙනවා. ඒකර මම කියන කාරණාව හැදෙන්නේ අවිද්‍යාවෙන් නෙමෙයි අවිද්‍යාවෙන් හැදෙනවා දැකීම මම කියන කාරණා ඉක්මවනවා. අවිද්‍යාවෙන් හැදෙන බව අහු වෙනවනම් මම කියන කාරණාව ඉක්මවනවා. අවිද්‍යාවෙන් හැදෙන බවවත් නොදැකීමේ ක්‍රියාව තමයි එතනින් මිහා කෙනාට තියෙන්නේ. හේතු හොයාගෙන යනකොට අවිද්‍යාව හම් වෙනවා නෙවෙයි නේද? අපිට දුක හොයාගෙන යනකොට අවිද්‍යාව. ඔව්. දැන් සබ්බාස සූත්‍රයෙන් කියන්නේ වික්‍රාසකින් කාර අවිද්‍යාවට කියනවා. වික්‍රාසකින් කාරණේ හේතුවද අවිද්‍යාව. වික්‍රාසෝ විග්‍රහ කරන්න යන සූත්‍රය. සූත්‍රය ඉස්සර කරන්නේ නෑ. දිට්ඨ ඕග ඕග ඕග හතර විතරයි කාමෝග භවෝග දිට්ඨියෝග අවිජ්ජාෝග විග්‍රහ කරන්නේ. දිට්ඨාස්ත්‍රයක් සූත්‍රය විග්‍රහ කරන්නේ. කාමාස්ත්‍රවාස අවිජ්ජාස විතරයි. සමහර විග්‍රහවල විග්‍රහයෙන් කලින් තියෙනවනේ. ඒවට සූත්‍රනේ නෑ. ඒ කියන්නේ දිත්තාශ්‍රවයක් කියලා අපට ඒක දාගන්න බෑ. මොකද ඕගයත් එක්ක විග්‍රහ කරන නිසා තමයි යොක දාන්නේ. ඒ ඕගය සහ ආශ්‍රව කියන එක අපිට දැන් බුදුරණවහන්සේ වචන දෙකකින් විග්‍රහ කරනවා. මොකද ඕග දුරු කිරීම කියලා හැම වෙලෙම පැහැදිලි කරන්නේ ආශ්‍රව දුරු කිරීම කියන්නේ. ඕගේ පැහැදිලි කරන ඊටාම සීමිත පරාසයකට විතරයි. ඔන්න ගත්තාම මේ ආසිසෝම සූත්‍රය ගංගාව තරණය කරන රෝග හතර කියනවා. ওই විදිහට ඕක හතර සීමිත කරුණකට විතරක් කතා කරනවා. නමුත් ආශ්‍රව කියන එක දුරු කිරීම ගැන ගොඩාක් කතා කරනවා. හැබැයි මේ කතා කරන කිසිම ආශ්‍රව දුරු කිරීමකට දිත්තාශ්‍රව කතා කරන්නේ නැහැ. දැන් නිපේධික සූත්‍රයේ ආශ්‍රව කියන එකේ තුනයි තුනයි. ඇයි සබ්බාස සූත්‍රය? සබ්බාස සූත්‍රයේ නිබ්බේධ කියන්නේ කිසිම තැනක ආශ්‍රව විග්‍රහයකින් දිත්තාශ්‍රවයක් කතා කරන්නේ නැහැ. මොකද ඒක කතා කරන්නේ මොකද මේ දැන් අවිද්‍යාවට හේතු ආශ්‍රවනේ. එතකොට අවිද්‍යාවට හේතු ආශ්‍රව සෝතපන්න වුණාට පස්සේ අවිද්‍යාව දුරු වෙන්නේ පොඩ්ඩක්වත් දුරු වෙන්නේ පොඩ්ඩක්වත් නිරුද්ධ වෙන්නේ මොකද ditta ආශ්‍රවයක් කියන කාරණාවක් එදෙන්නේ නැහැ පොඩ්ඩක් හෝ අවිද්‍යාවක් නිරුද්ධ වීම සෝතපන්න කෙනාට නැහැ සෝතපන්න කෙනාගේ බෙදක් කතා කරන්නේ සෝතපන්න කෙනාගේ තියෙන දැක්ම වෙනසක් විතරයි සාමාන්‍ය කෙනා දකින්නකට එහා කියපු වෙනස් දැක්මක් තියෙනවා එතකොට ආශ්‍රව ප්‍රහාණයක් කතා කරන්නේ කිසිම විදියකට. හැබැයි දර්ශනෙන් ආශ්‍රව ප්‍රහාණය ඒක විග්‍රහ කරනවා. දසන පහතබ්බ දර්ශනෙන් ආශ්‍රව ප්‍රහාණය. එතකොට එතන විග්‍රහ කරන කාරණාව හේතු කරගන්න පුළුවන් දිත්‍යාශ්‍රව කියන කාරණාවක් පසු කාලිනව අන්තර්ගත වෙන්න. දර්ශනෙන් ආශ්‍රව ප්‍රහාණයනවා කියනවනේ දසන පහතබ්බ. නැතුව විග්‍රහයේදී කාමාශ්‍රව වාසර විඥාශ්‍රව කියලා විග්‍රහ කරනවා මිසක් දිත්‍යාශ්‍රව කියන විග්‍රහයක් නෙවෙයි. අවිද්‍යාව නිසා ඇතරම අපි මේ පැත්තේ ඉඳලා කතා කරාම ඉතින් යම් මට්ටමකට ප්‍රශ්නයක් නැහැ මොකද මේ පැත්තේ ඉඳලා අපිට කතා කරන්න වෙන දේකුත් නැහැනේ මේ දැන් දුක්ඛ දොමනස් උපායාස කියන දේ හම්බ වෙනකොට අපට හම්බෙන්නේ නැහැ න්‍යාය නමුත් අපට උපකල්පනයක් කරන්න පුළුවන් අවිද්‍යාවත් එක්ක තමයි අපි මේ මෝඩකම ඇති කරගෙන තියෙන්නේ. කියන්නේ අපි තවම මෝඩකම නිසා ගොඩනගෙන මෝඩකමට තවත් එහා මෝඩකමක් අපි ඇති කරගෙන තියෙනවා. අන්න සේකියා ඒකනේ මෝඩකමෙන් ඇති වුණේ කියලා දැනගන්නේ මාමඤ්ඤී මාමඤ්ඤී මාමඤ්ඤී. එයා දන්නවා මේක මෝඩකමක් කියලා. අන්න ඒ නිසාට මාමඤ්ඤී කියන විධානය තියෙනවා. අනික් කෙනාට නෑනේ. දැන් අපි අපි නෝන අපි මෝඩකමක් කියලා දන්නවනේ අපි එහෙම හික්මෙන්න ඕනේ. අපට හම්බෙනවා නම් අපිට මේ ලෝකයේ සකස් වෙන දේ මෝඩකමින් කියලා අපි තුල ඒ හික්මීම තියෙන්න ඕන. නමුත් ඒ හික්මීම එන්නේ නැහැ. අපට හැම වෙලෙම ලකුණක් නේ හම්බෙන්නේ. අපට හැම වෙලෙම හම්බෙන්නේ ලකුණ. කොහෙන් ගියත් ලකුණක් හම්බෙනවා. මොකක් හරි හරි. කොතනක් හරි කොත මොනවා හරි දෙයක් හරි කියලා හම්බෙනවා. ඒ හරි කියලා හම්බෙන්නම අර මේ අවිද්‍යාවෙන් හටගන්න බවක් හම්බෙලා නැහැ. අවිද්‍යාවෙන් හටගන්න බවක් හම්බ නොවෙච්ච නිසා මම කියලා ආරෝපණයක් ඇති කරගෙන තියෙනවා. ස්වාමීන් වහන්සේ දැන් සංයෝජන 10 ගැන කතා කරද්දී ඉතාම පැහැදිලිව සක්කාය දිට්ඨිය අත්වාද උපාදානය එක පැහැදිලිවම දෙකක්. එතකොට මේ සක්කාය දිට්ඨිය ඒ අත්වාද උපාදානයේ දෙක අතර පොඩි පැහැදිලි කිරීමක් කරොත් මොකද ඒක ගැන කියන්නේ කතාවක් පිළිගන්නේ මට තරම් ගැටලුවක් ඇතුණා. දැන් මේ දේශාතර වෙනස පොඩ්ඩක් ධර්මානුකූල පැහැදිලි වුණොත් අර අර ඉතිරිය පාස්සේ විසරේ කියලා මම හිතනවා. ඒකෙදි ගොඩාක් පැති කතා කරන්න වෙනවා. ඒ තමයි අස්විමානිය තියෙනවා. අත්වාද උපාදානිය තියෙනවා. අනාත්මය කියලා එකක් හම්බ වෙනවා. සබ්බේ ධම්මානත්තා. අනාත්මය සතපන කියන දකිනවා. කිසි වෙනක නේතං ඨාණං විජ්ජති සබ්බ ධම්මාන අත්තාති. සීල ධර්මයන් ආත්ම වශයෙන් ගැනීම කවදාවත් වෙන්නේ නැහැ කියනවා. සුත්තපන්න කෙනාට. ඒක කවදාවත් වෙන්නේ නැහැ කියනවා. එතකොට ඒ කියන්නේ සක්කාදිට්ඨියත් එක ඒක දුර වෙලා කියන එකනේ. හැබැයි දැන් අපට එකක් හිතන්න තියෙනවා මෙහෙම. දැන් සෝතාපන්න කෙනෙක් රාගයෙන් හරි දේශයෙන් හරි කටයුතු කරනකොට Tamante යමක් දෙයක් ලැබිච්ච නිසානේ මේ කරන්නේ. රාගයක් ඇති වෙන්නේ යම් කිසි දෙයකට. Tamanට ප්‍රිය දෙයක් ලැබිච්ච නිසානේ. එතකොට එතන ආත්මය කියලා ගන්නද? ආත්මය කියලා නොගනු කරන්න බෑනේ. මම කියලා අර ගන්න දුක් කරන්න බෑ. හැබැයි සෝතපන්න ගන්න නේදන්ටාන විජිත කියනවා. මේ ආත්මය කෙනෙක්. එතකොට දැන් සෝතපන්න කෙනා සිහිය තියෙන දා විතර සෝතපන්නලා ඉන්නේ. සෝතපන්න කෙනා අපි හිතමු රාගෙන් රාගෙන් කටයුතු කරනවා කියලා. ඒතර සෝතපන්න නැන්නේ. ඒ සෝතපන්නයිනේ. හැබැයි ඉවිරයා ආපු අරමුණ ප්‍රියයි හොඳයි කියලා ගත්තේ මමනේ. මට ප්‍රිය ස්වરૂප දෙයක්. ඒතර ඒතර ආත්මයි කියලා ගන්න. එතකොට ඒකෙන් සෝතපන්නද නැද්ද? ඒ අවස්ථාවේ සෝතපන්න. ඒ අවස්ථාවේ අනාත්මයි කියලා නම් තියෙන්නේ. ආත්මයි කියලා නෙමෙයි. හැබැයි අපට හම්බෙන්නේ ලෝක විග්‍රහ චිතන අනාත්මයි කියලා නම් කියන්නේ. අන්න එකයි මේ දකින්න ක්‍රම දෙකක්. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය කියන්නේ මේ ලෝකයේ දෙන දුර වෙන එකක් නෙමෙයි. ඒ කියන්නේ අපේ ලෝකේ මට්ටමින් හොවෙන එකක් නෙමෙයි. ඒක සෝතාපන්න කෙනා දකින ක්‍රමෙත් පුතඥය දකින කෙනෙක් දකින ක්‍රම දෙකක් තියෙනවා ලෝකේ. ඒ ක්‍රම ඒ දකින ක්‍රමේ වෙනස් වීමට කියන මේ සක්කාය දිට්ඨිය දුරුණා කියලා. දකින ක්‍රමේ වෙනස් වෙනවා. එතකොට එයාට හම්බ වෙන මෝඩකමින් හටගත්ත ලෝකයක් තියෙනවා කියලා. අන්න මාමඤ්ඤී විධානයක් එන්නේ. ලෝකේ අන්න එයා කතා කරොත් හරියි. මේක හටගත්තේ මොකටද? මේක හටගත්ත විද්‍යාව. අන්න එයාට ඒක සාධාරණයි. එයාට ලෝකෙ හම්බ වෙනවා. හම්බුනේ විද්‍යාවේ. අන්න එයාට ඒ කාරණාව හම්බ වෙලා තියෙනවා. සෝතපන්න කෙනාට. එතකොට එයාට දැක්මේදී දැන් අපි සාමාන්‍යයෙන් කතා කරනකොට ඇහැට රූපයක් පේනකොට ඒ රූපය මනින්නේ මමනේ. ආත්ම අනාත්මයි කියලා කියන්නේ මම මනින්නේ නැහැ කියන එක නෙමෙයි. ඔන්නෝකයි ප්‍රශ්නේ තියෙන්නේ. අනාත්මයි කියලා කියන්නේ මම යෙදීම වැරදි කියන එක. ඔක දෙක. අනාත්මය කියන්නේ මම මනින්නේ නැහැ කියන එක නෙමෙයි. ඒ කියන්නේ මනින්නේ නැති වෙනවා කියන එක නෙමෙයි අනාත්මය කියන්නේ. අනාත්මය කියන්නේ මම යෙදීම වැරදි කියලා හම්බෙන එක. ඉතින් මම යෙදෙන්න පුළුවන්. මම යෙදලා තියෙන්නේ. හැබැයි දැක්කා මොකද්ද දැක්කේ? මම යෙදීම වැරදි කියලා. ඒක අනාත්මයි. මම නොයදෙන එක නෙවෙයි අනාත්මයි කියන්නේ. මම යෙදීම වැරදි කියලා හම්බෙන එක අනාත්මයි කියන්නේ. ආහනේ උදාපන්න කෙනා සක්කාය දිට්ඨිය සම්පූර්ණයෙන් ප්‍රහාණය සම්පූර්ණයෙන් ප්‍රහාණය කරලා තියෙන්නේ. නමුත් එතකොට එතකොට අපි අපි අනාත්ම කියන කාරණා නිර්වචනය කරගෙන තියෙන වැරදි. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. අනාත්ම කියන වචන නිර්වචනය මම නොයෙදීම නෙමෙයි. මම යෙදීම වැරදි කියලා හම්බෙන එක. දැන් රූප අහන්නේ රූපේ නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් දුක් අනිත්‍ය නම් දුකද සැප දහනවා. දුකයි. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට අයිති නම් මම කියලා ගැනීම සුදුසු දහනවා. සුදුසු නෑ කියනවා. මම කියලා ගන්නෑ නෙමෙයි. මම කියලා ගැනීම සුදුසු නෑ. ඒ නිසා හික්මින්ද කියන අතාවූත වශයෙන් දැකලා නේතම් මම නේසමසින මේසු වත්තාදි කියලා හික්මින්ද කියන. අන්න එයා රහත්ත්වයටපත් වෙනවා. ඉස්සලම හම්බෙන්නේ මොකද්ද? මම කියලා ගැනීම වැරදි මිසක් අනාත්ම විග්‍රහයක් නෙක. මම කියලා ගැනීම වැරදි දැකීමට අනාත්ම විග්‍රහය. අනාත්ම විග්‍රහය කියන්නේ මම කියලා නොයෙදීම නෙමෙයි. මම කියලා නොයෙදීම අසීමාන දරු වීම. දෙකක් කියලා. ඒතර මේ දෙකම කැටිවිලා තමයි අත්වාද උපාදානය කියන්නේ. අත්වාද උපාදානය කියලා කියනකොට ඇත්තම දැන් දර්ශනයේදී අත්වාද උපාදානය බව හම් වෙනවා. දුර වෙලා නැහැ. දැන් අපි අත්වාද උපාදානය කියවට වචනයන්නේ. ඕක හොඳටම තේරුම් ගන්න පුළුවන් චුලසීනස් සූත්‍රය. බුදුරණාහි පෙන්වනවානේ උතුම් ශ්‍රමණක් බ්‍රාහ්මණවරු. නිකන් කියන්නේ උතුම් ශ්‍රමණක් බ්‍රාහ්මණවරු. කියන්නේ බුදුරණාහි බවක් කියලා බුදු කෙනෙක් බවක් කියන්නේ නිකන් නෙමෙයිනේ. මෝග පුරුෂ භික්ෂුන්ට කියන මෝග පුරුෂයෝ කියලා. එතකොට හිස් පුරුෂයා කියනවා. ඒ කියන්නේ වැඩක් නැහැ කියන එක. ඒ කියන්නේ වැරදි දෘෂ්ටියක් නම් බුදුරණාහි ඒක නිගා කරනවා. නමුත් අර අන්‍ය අන්‍ය ශාස්ත්‍ර වලට බුදුරණවහන්සේ පැහැදිලි කරන බවත් ශ්‍රමණවරු කියලා. කියන්නේ ශේෂ්ඨ ශ්‍රමණවරු. හැබැයි සෝතපන්න සකදාගාමි අනාගාමි අරහත් කියන ශ්‍රාවකයන්ගෙන් හිස් බවත් සෝනවා. ඒ කට්ටිය දුරු කරගෙන කාම උපාදාන. දිට්ඨි උපාදාන. සීලබ්බත උපාදාන. තුනම දුරු කරගෙන. එතකොට එයාට කාම උපාදානය කියලා යමක් හම්බුණා. තමන් කාමයේ උපාදාන කරගන්න බව හම්බ එයා තමන් කාම උපාදාන කරගන්න එක දුරු කරගත්තා. අන්න එයාට කාම උපාදාන දුරවන බව සිංහනාද කරා. ඒ කියන්නේ එයාට ප්‍රකාශ කරන්න පුළුවන්. මං කාම උපාදාන දුරු කරා. ඇයි? මම කාමයට උපාදාන කරගන්නේ මම දුරු කරගත්තා. එයාට ඒක ප්‍රකාශ කරනවා ඒක ඇත්ත. අර උදාහරණයක් ගත්තොත් පුංචි දරුවා පාත්‍රය දකිනකොට එයාට වළඳක් නේ හම්බෙන්නේ. පුංචි දරුවාට සුදු ජාතික වළඳක්. එයාට වළඳෙන් උයලා කන්න පුළුවන්. ඒක ඇත්ත. අපි අපි කිව්වොත් ඒක වළඳන්නේ මේ කියලා බොරු. මොකද එයාගේ කෝණෙට ඒක ඇත්ත. ඒතර කාම උපාදානයි කියලා යමක් හම්බුනේ නැහැ. එයා ඒක දුරු කරා. දිට්ඨි උපාදාන කියලා එකක් හම්බුනම. ඒකත් දුරු කරා. සීලපත උපාදාන කියලා එකක් හම්බුනවා. ඒකත් දුරු කරා. ওই තුනම දුරු කරා කවුද? බවක් ශ්‍රමණවරු. හැබැයි ශ්‍රමණවරුන්ගෙන්, ඒ කියන්නේ සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරහත් කියන ශ්‍රමණවරුන්ගෙන් හිස් කියනවා. තුනම දුරු කරා. හැබැයි ඒ දුරු කරලා තියෙන්නේ මම. ඒ කියන්නේ Tamanට හම්බෙන්න ටිකනේ. එතකොට අත්වාද උපාදාන කියන්නේ කොන්න උතන ප්‍රශ්නේ තියෙන්නේ. අත්වාද උපාදාන කියලා නිර්වචනයක් හම්බෙන්නේ නැහැ ඒ විදිහටවත්. කාමපාදානි කියන දේ හම්බ වෙනවා. ඒක ඒක ඇත්තක්ම හම්බ වෙනවා. මොකද අර පාත්‍රයේ වළඳක්මයි. වෙනසක් නැහැ ඒක. ඒක ඒකාන්තයෙන් වළඳක්. ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඒ වගේම ඇත්තම කාමපාදානයක් හම්බ වෙනවා. ditthi උපාදානයකුත් හම්බ වෙනවා. සීලබත උපාදානයකුත් හම්බ වෙනවා. ඒකත් දුරු කරා. හැබැයි පටිච්ච සමුප්පාද න්‍යායයේදී අනාත්මව ප්‍රකට වෙන විග්‍රහය හම්බෙන්නේ නැහැ. බුදුරණවහන්සේ අර අර පාත්‍රය කියන්නේ අර වළඳක් නෙමෙයි නිර්මාණය වුණේ පාත්‍රයක්. බුදුරණවහන්සේ දුන්නේ අත්වාද කාම උපාදානය කියන විග්‍රහය පටිසමුප්පාද විග්‍රහයකට. නමුත් ලෝකේ පවතින විග්‍රහයක් නේ කාමී සහ උපාදාන කියන අර්ථය ලෝකේ පවතිනවා. එතකොට ඒකේ පවතිද්දී ඒක Tamanට ප්‍රත්‍යක්ෂයි. ප්‍රත්‍යක්ෂ කාම උපාදාන දුරු කරනවා. දිට්ඨි උපාදාන දුරු කරලා. දැන් කවුද දීගණක කියනවා. මං දෘෂ්ටි ඔක්කොම අතහරිනවා. එකවරක් හැමදේ. ඇත්තම දිට්ඨි උපාදාන දුරු කළා. තමන් දෘෂ්ටි වලට අනේක දුරු කරනවා. හැබැයි ඒක නෑ අර අත්වාද උපාදානය එක. ඒ කියන්නේ මම කියන පාදකත්වයට එක්ක දිෂ්ටිකට ගිහින් තියෙනවා. ඒක අහුවෙන්නේ නෑ ඇතුළේ ඒක ඇතුළේදී අහුවෙන්නේ. ඒකයි බුදුරණවහන්සේ ඉස්සල්ලාම කරන්නේ දර්ශන විනාශ කරගන්න. දකින්න ක්‍රමය වෙනස් කරගන්න. අපි ඇතුළේ නෙමෙයි ඉස්සල්ලාම. මම ඒකට උදාහරණයක් ගත්තා එදත් කතා කරනකොට අපි හිතමු පුංචි උදාහරණ අපි මේ කෝප්පය ඇතුළේ ඉන්නේ කියලා. මේ කෝප්පය ඇතුළේ අපි ඉන්නේ. අපි මේ කෝප්පය ඇතුළේ ඉඳලා කෝප්පය ඇතුළේ එන වැරදි සහ මේ කෝප්පය ඇතුළේ තියෙන සිදුවීම් සියල්ලම සත්‍ය දැක්කට ඒ සත්‍ය දැක්ක කෝප්පය ඇතුළේ තියෙන සත්‍ය සියල්ල. නමුත් එළියට පැනලා බැලීමක් සිදු වෙන්නේ නැහැ. එළියට පැනලා බලනවා කියන එක යොදන්නත් බැහැ. මොකද අනාත්මයි කියන කාරණාව නැත්තම් දර්ශනීය දකින කෝණේ මම වැරදි කියලා දැක්මක් කෙනකොට මම එළියට ඇවිදින්න බලනවා කියන එකේ දෙන්නේ ඇයි ඉතින් බලන්නේ කොහෙද හම්බෙන්නේ මම එළියට ඇවිල්ලා බලනවා කියන කාරණාව දෙන්නෙත් නෑ ඒතර බලන්න මේ මේක බුදුරණවහන්සේ දුන්නේ කොහොමද කියන්නේ එච්චරටම මේ මේ විග්‍රහයේදී බුදුරණවහන්සේ ධර්ම විග්‍රහයේදී අපට අපි හැම වෙලේම යන්න හදන්නේ අපේ ප්‍රත්‍යක්ෂ කෝණයක් ඔස්සේ විතරයි. ඒක අතීත ශ්‍රමණවරු ගියා. හැබැයි සෝතපන්නවත් කිසිම ශ්‍රමණ ඵලයක් හම්බුන්නේ නැහැ. කාමපාදානය දුරු කරා. ditthi උපාදානය දුරු කරා. සීලපත උපාදානය දුරු කරා. Tamanට ප්‍රත්‍යක්ෂ ඔක්කොම දුරු කරා. හැබැයි ඒක මට ප්‍රත්‍යක්ෂවක් ප්‍රත්‍යක්ෂයක් බව හම්බුනේ. එතන මම යෙදී මම යෙදීමක් ආව බව. මමත්වය ගොඩනැගිච්ච බව. අන්න දර්ශනීය වෙනස්. දැක්කුණු දකින කෝණේ. ඔන්නේ දකින කෝණේ වෙනස් වෙනවා සෝතපන්නනකොට. එයාට පේනවා වෙනම දෙයක් ඔස්සේ තමයි මේ කියන්නේ මම කියන පදනමක් එක්ක තමයි මේ ඔක්කොම ගොඩනැගිලා තියෙන්නේ කියලා. එතකොට ඒක දකින්නේ මම නෙමෙයි හැබැයි. අන්න එකයි වෙනස. ඒක දකින්නේ මම නෙමෙයි. දැන් අපට හම්බෙන්නේ මම දකින්න එකනේ. දැන් තව එකක් තමයි පටම පෝසට පුරුෂ ගති සූත්‍රවලත් විග්‍රහ කරලා පෙන්නනවා අනාත්මයක් වඩන හේකුත් තියෙනවානේ. මම කියලා දෙයක් මෙතන නැහැ. දැන් සබ්බා සූත්‍ර ගත්තාම තියෙනවානේ. මම කියලා දෙයක් සකස් වෙන්නෙත් නැහැ. අනාගතේ මම කියලා දෙයක් ඉදෙන්නෙත් නැහැ. අනාගතේ මම කියලා දෙයක් සකස් වෙන්නෙත් නැහැ. ඔන්න විදිහට අනාත්මයක් හම්බෙනවා. බුදුරණවහන්සේ ඒකට පැහැදිලි කරනවා මේ ලෝකයේ තියෙන ශේෂ්ඨම දෘෂ්ටිය කියලා. ලෝකයේ තියෙන. එතකොට ඒකත් හම්බ වෙන්නේ මට. ඔන්න ඔය ඔය දැන් දැන් අපි දර්ශනය කියලා හිතනකොට අපට හැම වෙලෙම අනාත්මයි කියලා මම මට මට අනාත්මය හම්බෙන එකනේ අපි. ඒ කියන්නේ මට මට සක්කාය දිට්ඨි දුරු වෙන එකනේ මට අනාත්මය හම්බෙන එකනේ අපි කල්පනා කරන්නේ. එතන කොච්චර අපි සියුම් කර කර බැලුවත් එතන තියෙන්නේ සක්කාය දිට්ඨියමයි. මේ දකින දැන් හිතන එකන්නේ මේක. ඔන්නෝකයි තියෙන ප්‍රශ්නේ. අපි හොඳට හිතලා බැලුවොත් හොඳ අවධානයෙන් හිතලා බැලුවොත් අපි මොන දේ කරත් මොන විග්‍රහය කරත් කාමයේ අයින් කරපු බව මම හිතීමක් කරන්නේ. දෘෂ්ටිය අයින් කරපු බව දෘෂ්ටියක නොයන බව මම හිතීමක් කරන්නේ. හිතර හිතන එක. අපි හිතුවට ලකුණක් දාගන්න මම ප්‍රඥාවෙන් කරා කියලා බොරු. අපි හිතීමක් කරන්නේ. අපි අවංකනේ අපට. සීලම්බතිය දුරු කරා කියලා හිතුවට බොරු. මම හිතන්නේ. මම හිතන්නේ බව මට හම්බෙන්නේ. දැක්ම කියන එකත් හිතනවා කියන එක දෙකක්. බුදුරණවහන්සේ දර්ශනීය කියන්නේ දැක්ම කියන්නේ. පස්සති කියන්නේ. පස්සති දර්ශනීය දැක්ම කියන්නේ ඇහැකට. හිතකට නෙමෙයි. ওই සරල කාරණාවට කියනවා. හිතකට නෙමෙයිනේ. හිතින් කාම සංකල්පන අයින් ගන්න පුළුවන්. මම කල්පනා කරන එක අයින් කරා. දැන් අපිට මම කල්පනා කරන එක අයින් කරගෙන හිතන්න දෙයක්වත් නෑ. හැබැයි හිතින්නේ කරේ. අනාත්ම බව හම්බ වුණා. මට හම්බ වුණා. මෙතන මම කියලා දෙයක් හෙදෙන්නේ නැහැ කියලා කල්පනා කරන්නේ. මනසින් හිතන්නේ. අපි හිතන්න කැමති නැහැ මනසින් මේ හිතන්නේ කියලා. මම මේ විතරකයක් කරන්න කියලා හිතන්නේ. හැබැයි බුදුරණවහන්සේ පෙන්නන්නේ දර්ශනයෙන් ප්‍රහාණය කරන්න. විමර්ශනයෙන් නෙමෙයි ප්‍රහාණය කරන්න කියන්නේ. විචක්ෂණය කරන දර්ශනයකට යමු කියන්නේ. හැබැයි ප්‍රහාණය වෙන්නේ දර්ශනයෙන් දැකීමකින්. මනසින් දකින්න බෑ. මනස කියන ලෝක විවහාරෙම තියෙන කල්පනාවක් විතරයි. විමර්ශනයක් විතරයි. ගැළවීමක් විතරයි. විචක්ෂණයක් විතරයි. ඔය සරල විග්‍රහය බැලුවොත් මනස කියන්නේ ඔන්න ඕකයි කියලා. එතනින්ම හම්බෙන බුදුරණවහන්සේ වෙන මූලික දේ හම්බෙන්නේ එතකොට එහෙනම් අනාත්මය කියලා මෙතන මම බෙදලා බලන මොනවා හෝ ක්‍රමයකින් දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි අද මේ බුදුරණවහන්සේගේ කාලේ භාෂාවනේ මේ අපි දැන් ඉගෙනගෙන තියෙන්නේ. අපි ඕක හිතනවා ධර්මයයි කියලා. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන ඊළඟට දික්ත සුතමුත විඤ්ඤාත ප්‍රපංච උපාදාන තණ්හා මේ ඔක්කොම ඒ කාලේ භාවිතා කරපු වචන. අපට ඒක එනකොට අපි හිතනවා ධර්මය කියලා. ඒක ඒ මාගදී දේශයේ තිබිච්ච භාෂාව. අපි ওই භාෂාව දැන් දැනගත්තාම අපි හිතනවා දැන් ධර්මය දන්නවා කියලා. ඔන්නෝකයිද ප්‍රශ්නේ. එතකොට බුදුරණවහන්සේ භාෂාවෙන් ධර්මයක් ඉස්මතු කළා. ඒ භාෂාවෙන්. අද අපි කරන දෙයක් තියෙනවා. අද අපි මෙතන ඉඳගෙන ඔන්න දැන් අනාත්මයි. පංචපාස්කන්ධ අපිම ලේබල් කරා. මේක රූපේ වේදනා සංඥාව සංකාර විඤ්ඤාණ. දැන් අපට එතන මේ අලුත් දෙයක් තමයි මේ ලේබල් කරේ කියන්නේ. ඇයි දැන් අපට අලුත් වචන ටික ගන්න? දැන් ඒ කාලේ මිනිස්සුන්ට ඒක ඒ ඒ වචන ටික හිමමයි. අපට අලුත් වචනයක්. අලුත් වචනේ නිසා. මොකද මේ ලෝකයේ දේවල් බුදුරණවහන්සේ භාවිතා කරපු වචන ලෝකේ يعني ලෝක විග්‍රහයකින් තොර වචනයක් භාවිතා කරන්න බෑනේ. আদি වචනයක් ප්‍රඥාප්තියක් ඒ වගේම බුදුරණවහන්සේ දේශනා කරන නිබ්බේධක සූත්‍රයේ සංඥා විපාකයක් කියන මොකද්ද? විවහාරය. විවහාරය කියලා කියන්නේ සංඥා විපාකය. ඒතකොට විවහාරය තමයි වචන කියන්නේ. වචන කියන්නේ විවහාරයක්. එකිනෙක යන සංනිවේදනය කරන විවහාරයක් තමයි වචන කියන්නේ. එතකොට ඒ කාලේ විවහාර කර භාෂාව අද අපට අලුත් භාෂාවක් කියලා. එතකොට විවහාරය දුන්නා නම් ඒක ලෝකෝත්තර වෙන්නේ විවහාර භාෂාවකින් ලෝකෝත්තර මගක් ඉපැද්දුවා බුදුරණවහන්සේ. භාෂාව හේතු කරගෙන අන්න එකයි බුදුරණවහන්සේ නම බුදු වෙනකොට කාලය බලනවා කියලා අපි අහලා තියෙනවා. බුදු කෙනෙකුට ධර්මයේ දෙන්න පුළුවන් භාෂාව මාගදී පාලි භාෂාව. විමුක්තිකාමී ඉන්න ඕන යුගය. ඒ ඔක්කොම බලනවා. මේ අපි වගේ මේ දියාරු වෙච්ච භාෂාවක් නිය ධර්ම දෙන්න බෑ. ඒ ධර්මය දෙන්න පුළුවන් භාෂාවක් නම් මගදී මගදී ඒ කාලේ ඇති වෙච්ච භාෂාව pāli භාෂාව. ඒ භාෂාව ඇති වෙච්ච කාලයක් වෙන්න ඕනේ. ඒ භාෂාව තමයි මේ ධර්මය දෙන්න පුළුවන් විග්‍රහය. හැබැයි මිනිස්යාගේ සමාජීය භාෂාව. ඒ වචන ටික අරගෙන විග්‍රහයක් දුන්නා. ඔන්න ඔය විග්‍රහයේදී අපි යන්නේ නෑ මේ විග්‍රහය බුදුරණවහන්සේ අර්ථකථනය කළේ මොකද්ද කියන එකට. අද අපි මෙතන අනාත්මයි කියලා මොන්න මම නෙමෙයි මං රූපි මම කියලා ගන්නෙ නෑ වේදනාව මම කියලා ගන්නෙ නෑ මේ පටිච්චසමුප්පාද කියලා ලේබල් කරන අපි මේ මොකද්ද ලේබල් කරන්නේ දැන් මම මේක කෝපය කියන එක නෑ මේක කෝපය මේ කෝපය කියන අපි දාගන්නවා මේකට සංඥාව කියලා ඒ කාලේ මිනිස්සුන්ගේ වචන දාගන්නවා මේ කෝපය කියන එකට අපි දාගත්ත මේකට සංඥාව කියලා සංඥාව බුදුරණවහන්සේ දුන්න තව අර්ථකථන එක මේකේ ලෝකෝත්තර මග ඉස්මතු වෙන්නේ ඔන්නෝ කම්බේ මේකට සංඥාව කියලා දාගත්තා. අපි දැන් සංඥාව අනිත් එක අනිත් ඒවා තමයි දකින්නේ. දැන් අර කෝප් එක කැඩිලා කියන්නේ සංඥාව නැති කියලා කියන්නේ. මම දැන් අපිට හිතෙන්නේ තව එකක් තියෙනවා. දැන් අපි ගොඩාක් වෙලාට දන්නේ අපි මේ කැඩලා බිඳින එක නෙමෙයි දකින්නේ. මේ ලෝකයේ තියෙන්නේ ඇත්තටම අපි මේ පැත්තට අරගෙන මානසික පැත්තක් අපට හම්බෙනවා. අපි මේ මානසික පැත්ත දාගන්න ලේබල් එකට අපි හිතනවා ආ දැන් හොඳට ධර්මයේ තේරෙනවා කියලා. මේ මේ භෞතික දේ නෙමෙයි දැක්කේ මේ මනසට ආව සංඥාවක් තියෙනවා දැක්කේ. ඒකත් ලෝකෙමනේ. මනසට ආව සංඥා නැති වුණා. මංගත සංඥා, කෝපය කියන සංඥා, රූප සංඥා. අපි ඔකට දැන් මනගන රූපය හඳුනා ගැනීම කියලා. අපේ අපේ තේරෙනවා අපේ සංඥාව කියලා වචනේ දාගත්ත නිසා අපි හිතනවා දැන් මේ ධර්මයේ තේරුණා කියලා. අපේ තේරෙන වචනේ දාගත්තම රූපය හඳුනාගත්තා කියලා. අපි තාම අපේ ලෝකේ අපි අර වචනේ ගන්න නැතුව අපේ අපේ වචනේ දාගත්තා නම් ඉවරයි වැඩි. රූපය හඳුනාගත්තා කියලා. සංඥා වටගත්තා කියලා දාගන්න නැතුව රූපේ හටගත්ත කියලා දාගත්තට පස්සේ රූපේ හඳුනා ගැනීම හටගත්ත. එතකොට ආයෙ දෙනවා තාම ධර්මයේ හම්බුන්නේ නැහැ කියලා. අර වචන ටික දාගත්තට පස්සේ අපි හිතනවා අනේ දැන් මේ අනාත්මෙන් ලකින්නේ. අනේ දැන් මේ දැන් පංචපාස්ක අනිත්‍ය දැක්කා. මේ ආයතන අනිත්‍ය දැක්කා. කියලා අපි දැන් අපි අර අතීතේ මිනිස්සු භාවිත කරපු වචන ටික දාගෙන ඔන්න අනිත්‍යයි. හරි දුක හේර අනාත්ම හේර මොකද්ද ඔය ලේබල් එකක් දාගත්තා. එතකොට ඔන්න ඔය විදිහට අනාත්මයක් හම්බ වෙනවා. අනාත්ම. ආත්මයේ ඉඳලා අනාත්මය හඳුනා ගන්න. මම මට මගේ මනසටනේ මම දේ කල්පනා කරන්නේ. මමනේ මේ කෝපය. ආ මේ කෝපය කියන්නේ ආ මේ සංඥාව. ආ මේ සංඥාව මෙහෙම හටගත්තේ. ආ මෙන්න ඕන්න හටගත්තා. ඕන නැති වුණා. ඕක සම්පජන්ණයක්. ඕක විදර්ශනාවක් නෙමෙයි. ඕක සම්පජන්ණයක්. ඔන්න දැන් සද්දේ. ඔන්න හටගත්තා. ඔන්න නැති වුණා. ඔන්න දැන් සද සංඥාව ආවා. ඔන්න හටගත්තා. ඔන්න දැන් නැති වෙලා යනවා. මේ මේ මොකන්ද? මේක මේ සම්පජන්ණයක්. මේ විදර්ශනාවක් නෙමෙයි. බුදුරණවහන්සේ නිරෝධයක් කතා කරන්නේ නැතිවීමකට. අපට හැම වෙලෙම තියෙන සාස්වතයෙන් උච්ඡේදයට හටගත්තා. හටගත්තේ නැති වුණා. අපට හිතෙන්නේ මේ භෞතික දේලා තියෙන එක තමයි අපි උච්ඡේද කියලා හිතන්නේ කියලා. නෑ සංඥාව හටගත්තා. ඒ සංඥා නැති වුණා. අපි වචනේ දාගත්තට සංඥාව කියලා හඳුනා ගැනීම හටගත්තා කියලා දාගත්තා නම් පොඩ්ඩක් ධර්මයේ නැහැ කියලා හිතෙනවා. හඳුනා ගැනීම හටගත්ත කෝප සංඥාව. දැන් ඔන කෝපය. අයක නැති වුණා. මේ මොකද්ද? සාස්වතයෙන් උච්ඡේදයට. ඒ තිබිච්ච සංඥා කියලා කිය. මනෝ ලෝකයන්නේ තියෙන්නේ. මනස කියන්නේ ලෝකය. අපි හිතන්නේ භෞතික තමයි ලෝකය කියන්නේ කියලා. නේ මනස ලෝකය. මනෝ ලෝක රටගත්ත රූප සංඥාව. ඒක නැති වුණා. ආයයට ගත්ත. ආය නැති වුණා. ඔන්න වේදනාව හටගත්ත. ආය නැති වුණා. අපි හිතනවා විදර්ශනා කරනවා කියලා. මේ විදර්ශනා නෙමෙයි කරන්නේ. මේ ලෝකයේ ලෝකියත් අදකින්නේ. තාම බුදුරුන්ගේ වචනේ බුදුරුන්ගේ ධර්මයේ අහලකටත් ඇවිල්ලා නැහැ. බුදුරණවහන්සේ වෙනන්නේ නූපදීමක්. හේතු හොයනකොට සංඥාව හේතුව හොයනකොට ඒ හේතුව හොයන ආරණ්‍යය විග්‍රහ කරනවා. ඇතිවෙච්ච සංඥාව නැති වෙනවා කියන එක නෙමෙයි නිරෝධය කියන්නේ. හේතු නැතිවීමෙන් හට නොගැනීම. ඔන්න නිරෝධය. ඇතිවෙච්ච සංඥාව නැති වෙනවා කියන එක නෙමෙයි හේතු නැතිවීමෙන් හට නොගැනීම. හේතු කියන්නේ මොකද්ද? හේතු හොයන්න වෙනවා ඊට පස්සේ. හේතු හොයන යනකොට බුදුරණවහන්සේ පෙන්නපු විග්‍රහයේදී දැන් ලෝක විග්‍රහයක් පෙන්නවා වචන ටිකක් අරගෙන. ලෝකයේ වචන ටික ලෝකෝත්තර නෑනේ. ඒක අදිවචනයක්. ඒක සංජානනයක්. ඒක විවහාරයක්. මේ පටිසමුප්පාද කියන වචනේ ආරණ්‍යයයි මේ වචන ඔක්කොම විවහාරයක්. ඉතින් කියන්න පුළුවන් නම් ප්‍රඥාන් අපි හිතමු අපි මම කියනවා මෙන්න පටිසමුප්පාද මෙන්න ආරණ්‍යයයි. මම විවහාර කරාද නැද්ද? අදිවචනයක් කරාද නැද්ද? ඒක මොකෙන්ද සකස් වුනේ? ලෝකයේ තුලනේ. ඉතින් ලෝකයේ තුල දෙයක් නිතාව තියෙන්නේ. අපි මේ ලෝකයේ තුල විග්‍රහය ලස්සනට ගැලපෙනකොට අපි හිතනවා දැන් මේ ධර්මයේ තමයි තේරෙන්නේ. හැබැයි ඒක පාදක කරන බුදුරණවහන්සේ ලෝකෝත්තර දෙයක් විග්‍රහ කරා. ඒක විග්‍රහ කරන්න බෑ බුදුරණවහන්සේට. බුදුරණවහන්සේ දුන්නේ උපද්දවා ගන්න. බුදුරණවහන්සේගේ වචනකින් දෙන්න බෑ ලෝකෝත්තර මාර්ගය. බුදුරණවහන්සේ ආරෂ්ඨාංග මාර්ගය දුන්නේ අපට. බුදුරණවහන්සේ වචන ටිකක් කිව්වා ලෝකෙ තුල. ඒ ලෝකෙ තුල කියපු වචන ටිකේ රාමුවක් තියෙනවා. ඒ රාමුව තුල අර්ථයක් ගැඹිලා තියෙනවා බුදුරණවහන්සේ. අර්ථයක් ගැඹුවලා තියෙනවා. ඒ අර්ථය හම්බ වෙන්නේ පොතේ තියෙන ධර්ම ඉගෙන ගන්නතර නෙමෙයි. ඒ අර්ථය හම්බෙන්නේ බුදුරණවහන්සේ කියව දේ අහපමණ නෙමෙයි. ඒ අර්ථය හම්බෙන්නේ බුදුරණවහන්සේ කියව දේ අහලා ඒක එන විදිහට අපි තුලින් කල්පනා කරන්න. ඒක උපදින්නේ අපි තුල. ඒකයි බුදුරුන්ගේ වචනින් හැර වෙන කිසි වචනකින් මේකට යන්න බෑ. ඒක උපදින්නේ අපි තුල. අපි තුල උපදින වචනේ බුදුරණ වහන්සේ දෙන්න බෑ. ඒ ලෝකෝත්තර මොකක් උපදිනවා නම් ලෝක විවහාරය බුදුන් වහන්සේ දෙන්නේ කොහොමද? බුදුරණ වහන්සේ ලෝක විවහාරකින් අර්ථයක් කොටු කරලා දුන්න අපි තුලින් අපි තුලින් උපදවා ගන්න ලෝකෝත්තර මඟ. ලෝකෝත්තර මඟ උපදවා ගන්න අපි. ඒ උපදවා ගන්නකොට ඒ අර්ථය හැම වෙලටම ධර්මයම්. ඒකා නිර්වචන කරන්න බෑ. නිර්වචනය කරන ලෝකයේ තුල. අපි අපට හම්බෙන ලෝකෝත්තර මාර්ගي අපි ඔන්න නිර්වචනය කරන මෙහෙමයි මෙහෙම. ඒක ලෝකේනේ. ලෝකෝත්තර මාර්ගය කියලා හම්බෙන දේ නිර්වචනය කරනවා. ඒක සංඥාවක්. ඒක සංඥා විවහාරය. ඒක ලෝකේ. ලෝකයේ වචන භාවිතා කරලා පුජ්‍යලයකට ගොඩනගා ගන්න ලෝකෝත්තර මාර්ගය ඉස්මතු කරගන්න ධර්මය දුන්නේ. ඒකයි ලෝක විවහාරය කරන්න බෑ. දැන් අපි නම් දැකපු ගාන අපි විග්‍රහ කරනවා මෙහිම දැක්ක මෙහිම දැක්ක මෙහිම නැති වුණා මෙහෙම මොකද්ද ලෝක විග්‍රහය? තාම ලෝකෝත්තර කියලා අහ. ඉතින් ලෝකෝත්තර විග්‍රහ කරන්න බෑනේ. ලෝකෝත්තර කියන දෙයක් ලෝකේ විග්‍රහ කරන්නේ කොහොමද? ලෝකෝත්තර මගට යන්න අවශ්‍ය පදම පසුබිම දෙන්න පුළුවන් එකම එක්කෙනා බුදුරන් වහන්සේ. අන්න ලෝකෝත්තර මගට යන්න අවශ්‍ය පසුබිම බුදුරන් වහන්සේ ලෝක වචන භාවිතා කළා තමන් තුළ උපද්දවා ගන්න දුන්නා. ඒතර අත්වාද උපාදාන කියන්නේ ලෝක දෙයක්. ලෝක විග්‍රහයක්, ලෝක වචනයක්. මෙන්න මේ වචනය ලෝකයේ දිවත් ඒ විග්‍රහයක් එක්ක කෙනෙකුට ඒක කල්පනා කරන්න ඉඩක් නැහැ. ඒකයි තියෙන ප්‍රශ්නේ තියෙන්නේ. මොකද ඒක හොයන්නේ දැන් ඒ අත්වාද උපාදානයක් කියන එක දැන් මම නෙමෙයි කියලා කල්පනා කරන නමුත් මම නෙමෙයි කියලා කල්පනා කරන දේ හම්බෙන්නේ මටනේ. ඒක හම්බෙන්නේ ඒක ලෝකෙට හම්බෙන්නේ කොහෙද මේ ලෝකේ ඉන්න මගේ කල්පනාවත් එක්ක. කල්පනාව කල්පනාව නෙමෙයි මඟ කියන්නේ දර්ශනය. ඔන්න ඔය දර්ශනයෙන් ආශ්‍රව ප්‍රහාණය වීම සිදු වෙන්නේ නැතුව මොන විග්‍රහයක් කරත් එයාට ප්‍රතිපදාවක් කියන්න බෑ. දකින ක්‍රමය වෙනස් කරගන්න ඕනේ. දකින ක්‍රම වෙනස් වෙනවා සක්කාදිටිය දුර වෙනවා. සක්කාදිටිය දුර වෙන තැනදී අන්න හම්බ වෙනවා මම කියලා උපාදාන කරගන්න බව. සක්කාය දිට්ඨිය දුරු වෙච්ච තැනදී තමයි හම්බෙන්නේ මම උපාදාන කරගන්න බව. මම දුරු වෙලා නැහැ යාට. අනාත්මය හම්බුනේ මම ඒදීම වැරදි කියලා. වැරද්දක් කරනවා කියලා හම්බ වෙනවා. කාටද? සක්කාය දිට්ඨිය දුරු වෙච්ච කෙනාට වැරද්දක් කරනවා කියලා හම්බ වෙනවා. ඉතින් වැරද්දක් කරනවා කියලා සක්කාය දිට්ඨිය සක්කාය දිට්ඨිය දුරු වීමෙන් හම්බ වෙනවා නම් එහෙම එහෙම හම්බ වෙන කෙනා නිවැරදි වෙන එක වෙනවමයි. මම මේ කරන්නේ වැරද්දක් කියලා එයාට හම්බෙනවා නම් එයා අනිවාර්ය නිවැරදි වෙනවනේ. අන්න ඒකයි සෝතපන්න කියන අනිවාර්ය රහත් වෙන්නේ. එයා දන්නවා වැරද්දක් කරනවා කියලා. ඇයි මේ උපාදාන කරගන්නවා මම කියලා. හැම වෙලෙම මම කියලා ගන්නවා. මම කියලා උපාදාන කරගන්නවා. වැරද්දක් කරනවා. එයා වැරද්ද කරද්දි දන්නවා. මේක වැරද්දක් නේ වැරද්දක් කියලා ගන්නවා අන්න ඒකයි අනාත්මය කියන්නේ මම යෙදීම වැරදි අනාත්මය කියන්නේ මම යෙදීම වැරදි හැබැයි වැරද්ද කරනවා වැරද්ද කරනවා වැරද්දක් බව දකිනවා. අන්න ඒකයි අත්වාද උපාදානයි. මම කියලා උපාදාන කර ගැනීම මම කියලා උපාදාන කර ගැනීම හරියටම හම්බෙන සෝතාපන්න වෙනවා. ඒකෙක් අපට හම්බෙන්නේ හම්බෙන්නේ නැහැ. අපි අපි මමනේ කල්පනා කරන්නේ. මම උපාදාන කරගත්තා. මම මම මේ මේ සකස් වෙලා ඉවරලා මං හිතනවා මේ මම කියලා උපාදාන කරගත්තා කියලා. මේ උපාදාන කරගෙන මේ හිතන්නේ. උපාදාන කරගෙන දර්ශනීයකට දැක්මකට යොමු නොවි හිතනවා නෑ උපාදාන කරගන්නවම කියලා. දැන් මම උපාදාන කරගන්නේ කයින් කරගන්න හදනවා. කවුද? මම අයින් කරගන්න හදනවා. බුදුරණ මේ සේකත්වයේදී තියෙන්නේ. දැන් අපි ආයාසයකින්නේ කරන්නේ මේක කල්පනා කරලා අයින් කරන්න හදන්නේ. මොනවා හරි මේක අනාත්මයි හරණිත්. සේකයාගේ කියන්නේ කල්පනාවක් නෙමෙයි. දැක්ම වෙන සත්‍යය. කල්පනා කරන්න දෙයක් නෑ. එයා දකින්න කොහොනේ වෙනස්. එයාට හැමෝම වැරද්දක් කරනවා මං කියලා. වැරද්දක් කරනවා කියලා හම්බෙන තැනදී සිහිය වැඩි වෙනකොට, වීරිය වැඩි වෙනකොට, නුවණ වැඩි වෙනකොට මොකද වෙන්නේ? සිහියෙන් වර්තමානය අල්ල ගන්නවා, වීරියෙන් වැරද්දට යොමු කරන ගන්න ගතිය අඩු වෙනවා, නුවණින් ඒක සත්‍ය දකිනවා. අන්න වැරද්ද ඉක්මවනවා. අත්වාද පාදාන දුරු කරනවා. අරහත්ත්වයටපත් වෙනවා. එතකන් සෝතපන් මේ මේ සෝතපන් වුණා කියලා කෙලස් දුර වෙන එකයි කෙලස් ඇති වෙනවා. ඉතින් අත්වාද පාදාන කියන්නේ මම මම බව උපාදාන කර ගැනීම මම බව උපාදාන කර ගැනීම දකින්නේ හොතපන්න කෙනා. අනික් කෙනාට දකින්න බෑ. අනික් කෙනාට හම්බ වෙන්නේ මමම අනාත්මයි මම මට ගෝචර ලෝකේ මම කියලා උපාදාන කරගන්නවා කියන වැරද්දක් හම්බ වෙනවා. කියන්නේ මට මොකද දර්ශනය කියලා නේ දැක්මක් නෙමෙයි කල්පනාවක් නේ. ලෝකෙදී හම්බ වෙනවා යම. ආ දැන් මේක මං කියලා උපාදාන කරගන්නේ වැරදි. මේක වැරදි. වැරදි කියලා මම ඒක ඇත්ත. ඒක බොරු නේ. ඒකයි අර පුංචි දරුවාට මේ පාත්‍රයේ කියන්නේ මුට්ටියක්. ඒ මුට්ටිය උයලා කන්නත් පුළුවන්. ඒක සම්පූර්ණයෙන් ඇත්ත. ඒ ඇත්ත ලෝකෙට හම්බෙන්නේ. හම්බෙච්ච නිසා හිතනවා හරි කියලා. අන්න ආත්මය ඉඳලා අනාත්මය හඳුනාගත්තා. ආත්මය හිටියේ අනාත්මය කියලා හඳුනාගත්තා කියලා සබ්බවස්තුත් පැහැදිලි කරන්නේ. උදාන සූත්‍රයේ කියන්නේ ඔය කාරණේ විස්තර කරනවා නේද? උදාන සූත්‍රය. උදාන සූත්‍රය. සංගීතනිකාය තුනේ. උදාන සූත්‍රය ඒක විග්‍රහ කරනවා. එතන විග්‍රහ කරන්නේ උදාන සූත්‍රයේ හරි මාර්ගයේ දෙපැත්තම තියෙන්නේ මම මම දේශනාවේදී කියනවා අනිත් පැත්තක් තියෙනවා කියලා. දේශනාවේ තියෙන්නේ හරි පැත්ත. ඒ කියන්නේ මම එතන විග්‍රහ කරගෙන යන්නේ දෙපැත්තක් තියෙනවා කියන එක. නමුත් දේශනාවේ තියෙන හරි පැත්ත. ඒ අනාත්ම වශයෙන් දකින්න විග්‍රහය තමයි විග්‍රහ කරලා පෙන්වන උදාහරණ සූත්‍රය. එතකොට අත්වාද උපාදාන කියන්නේ මම කියලා උපාදාන කර ගැනීම. හැබැයි මම කියලා උපාදාන කරගෙන මම දැක්කොත් වැරදි. ඉතින් මම දකින්නකොට මම කියලා උපාදාන කරගන්නවා කියන්නේ. ඒ සංස්කාරයෙන් භවයෙන් කියන්නේ භවයෙන් කාම භවයෝ කියලා තුනක් කතා කරනවා. ඒ ඒ මේ භවය තුල ඉඳලා විභව වෙනවා කියලා. ඒ පරියය ඔව් ඒ පරියයක තමයි. ඒ කියන්නේ අතිදාවනයක් කරන්නේ. අති අතිදාවනයක නික්මවනවා. ඒ කියන්නේ දැන් ඇත්තරම තියාගෙන ඉද්දී කල්පනාවකින් නේකලෙදෙනවා. භවයේ භවයේ ඉඳලා භවයෙන් ඉක්මවීමක් විභවයක් හොයනවා. හැබැයි තවත් භවයකමයි. තවත් භවයක්. ඇයි ඒක අල්ලගෙන ඉන්නේ? අතන අල්ල ගන්නෙත් නෑනේ කල්පනා කරන්නෙත් නෑනේ. ඒ කියන්නේ මාර්ගය කියන්නේ ප්‍රඥා අර කිංසුකොම්ම සුට්ටකින් සමතිපස්නා එන්නේ පිටින්. නගරේ තමයි පුජ්‍යලයා. සමතිපස්සනා එනකොට සමතිපස්සනා දකින්නේ මනසින් නෙමෙයිනේ. දොරටු වයින් කල්පනාවෙන් නෙමෙයි හම්බෙන්නේ. සමතිපස්සනා තමයි දොරටුවෙන් ඇතුළේලා ගිහිල්ලා විඥානය හොයාගන්නේ. විඥානය හොයාගන්නේ මනස නෙමෙයි. මනස තියෙන නගරය ඇතුලේ. සමතිපස්සනා කියලා හොයාගන්නේ. සමතිපස්සනා කියලා කියන්නේ මාර්ගය. එතකොට මම මං උපාදාන කරගන්නවා බව වැරද්දක් කියලා හම්බ වෙන න්‍යාය වැරදි. ඒ මම නෙමෙයි ඒක කල්පනා කරන්නේ. එහෙනම් ඒක දැක්මක් වෙන්න ඕනේ. කල්පනාවක් වෙන්න බෑ. අනිත් එක තමයි ඇත්තම දකින විග්‍රහය. අපි කියමු ඇත්තම දකිනවා කියලා. ඇත්තම දකින්න කියන වචන නෑ කියන්නේ. ඒ වචන නැද්ද? ඇත්තම දකින්න කාරණාව ලෝකෙ විග්‍රහ කරන්නේ මොකදින්ද? ඇත්තටම ලෝකෝත්තර මගක දකින්න කාරණාව ලෝකෙ විග්‍රහ කරන්නේ කොහොමද? එකද එක ක්‍රමයයි තියෙන විග්‍රහ කරන්නේ. බුදුරණවහන්සේගේ වචන ටික විතරයි. දැන් අස්සජි ස්වාමීන් වහන්සේ කියලා කියන උදාහරණේ හොඳම උදාහරණයක්. දැන් පළවෙනියටම අරහත්ත්වයට පත් වෙන ශ්‍රාවකත්වයට පත් වෙන්න කොහොම හැකියාවක් තියනයිද? අසජි ස්වාමීන් වහන්සේ ගෙන් අහනවා උපදේශ පරිබ්බජකයා. ඔබගේ සාසුන් වහන්සේ මොකද කියන්නේ? අනේ මන් දන්නේ මේ නිකන් අපි වගේ අර මේ විහිළුවට මේ දන්නේ නැහැ කියලා අර නිකන් දැනගෙන දැනගෙන දන්නේ නැහැ කියලා අර පුහු මාන්නක කියන එක නෙමෙයි ඇත්තටම අවංකවම දන්නේ. අවංකවම දන්නේ. මම දන්නේ මෙච්චරයි කිව්වා. ඒ ධම්මා හේතුප්පව. ඇයි දන්නේ නැත්තේ? දැකපු ඇත්ත කියන්න බෑ බුදුරණවහන්සේ වචනය කියලා නැත්තම්. බුදුරණවහන්සේ කිව්ව වචනයක් කිව්වා ඒ ධම්මා හේතුප්පව. තේසං හේතු කතාගතෝ ආහ. හේතුන්ගෙන් යමක් ධර්මයන් හට ගන්නවා. ඔන්න ඔය හේතු කතාගතයන් වහන්සේ වදාලා. තේසංඥ නිරෝධ අන්නේක නිරෝධම කතාගතයන් වහන්සේ වදාලා. එච්චරයි කියන්න දන්නේ. ඇයි ඒක දන්නේ? අර බුදුරණවහන්සේ එක කියලා දුන්න නිසා. නැත්තම් දන්නේ නැහැ. ඒකයි පසේ බුදුරණට කියන්නේ. එහෙමනම් අපි අපේ අත්දැකීම ඒ අත්දැකීම විග්‍රහ කරන්න යනවා ඒ විග්‍රහය තුරම තියෙන දේ තමයි ලෝකෝත්තර වක කියන එක අහලකටවත් ඇවිල්ලා මොකද හේතුව? එහෙම විග්‍රහ කරන්න බෑ. අන චබ්බිසෝදන සූත්‍රය අරහත්ත්ව ප්‍රකාශ කරන්න හැටි පැහැදිලි කරනවා. කිසි වෙනසක් නැහැ. දැන් අපට හිතෙන්න පුළුවන් මේ කටපාඩමින් මේ කියන්නේ කියලා. කටපාඩමින් තමයි. ආ වෙන විග්‍රහ ගන්න කියන්නේ නෑනේ. චබ්බිසෝධන සූත්‍රයෙන් පස්සේ අරහත් ප්‍රකාශ වුණාට කියන්නේ මෙන්න මේ මොකද ප්‍රකාශ වුණා අරහත් මොකද්ද? පංචමාස කන්නේ උදේවයි දැක්කා. එච්චරයි කියන්නේ කියන උදේවයි දැක්කේ කොහොමද හටගත්තේ කොහොමද නැති වුනේ? ඕවා ඒව කියන්න බෑනේ. ඇයි කියන්න බැරි? ලෝකෝත්තර මඟ වෙන විග්‍රහයක් වෙන කොහොමද දෙන්නේ? බුදුන් වහන්සේ දුන්න ටික දෙන්න ඕන ටික දුන්නා. ඔය ටික විතරයි කියන්නේ. එතකොට රහ අරහත්ත්වයට පත්වෙච්ච කෙනා නැත්නම් යමක යමකකින් අහනවා. යමක පාපී දෘෂ්ටියක් ඇති වෙනවා රහතන් වහන්සේ වරින්මත් උපදින්නේ නැහැ කියලා. උපදින්නේ නැහැ කියලා දෘෂ්ටි දුන්නාට පස්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ප්‍රශ්න උත්තර වැඩසටහනක් කරා ප්‍රශ්න සාකච්ඡාව. ඒකෙදි මොකද වුනේ සාරිපුත්‍රනේ යමක රහත් වුණා. රහත් වෙනපත් වුණා. යමකකින් අහනවා ඔබෙන් කවුරු හරි අහුවොත් රහතන් වහන්සේ වරින්මත් උපදිනවද කියලා ඔබ මොකද දෙන උත්තරේ? අර විග්‍රහය හෙන්නක ඔන්න ඔච්චරයි මම කියන්නේ කියලා. එයාගේ මේ ප්‍රශ්න ටික අහනවා. එච්චරයි. දැන් අපිට නම් හිතෙන්නේ ප්‍රශ්න තව මොනවාරි කියලා දෙන්න නෑ කියන්න බෑ වෙන මොකක්වත්. එච්චරයි විග්‍රහය. මොකද වෙන විග්‍රහයක් කරන්නක දෘෂ්ටිකට යනවා. තවපැත්තකින්ගේ දෘෂ්ටිකට යනවා. ඒකයි බුදුරණවහන්සේ කිව්ව දේ විතරක්. කියන්නේ ඒකේ අංශ මාත්‍රයක් වෙනස් කරොත් අනිවාර්යෙන් වෙනස් අනිවාර්යෙන් අවබෝධ කරගන්නේ නෑ නෑ නෑමයි. මොකද වෙන කෙනෙකුට දෙන්න බෑනේ. පුජ්‍යලික අධ්‍යක්ීමක් කියන්න පුළුවන්. ඒ තමයි බුද්ධ වචනේ. අත් බුද්ධ වචනේ කිය පුජ්‍යලික අධ්‍යක්ීම. දැන් අපි අපිටම පංච මාසන දේවල් දැක්කා. දැන් මේ රූපේ මොකද්ද? මේ වේදනාව මොකද්ද? මේ කොහොමද? ඒ ඒකත් විග්‍රහ කරනවා නම් අර බුදුරණවහන්සේ කියපු වචන ටිකක් වෙන්න ඕනේ. මොකද ලෝකේ කියන්න පුළුවන් උපරිම වචන ටික බුදුරණවහන්සේ කියලා ඉවරයි. අපි අලුත් විග්‍රහයක් කරන්න යනවා නම් එතන තියෙන එකම එකදී ලෝකෝත්තර මගතිය ශ්‍රද්ධාව ප්‍රතිපදාවකටවත් ශ්‍රද්ධාව අංශු මාත්‍රයකටවත් ඇවිල්ලා නැහැ. මොකද හේතුව? ශ්‍රද්ධාවක් ආවනම් ප්‍රතිපදාව හම්බෙනවා වෙන වචනයක් කියන්න බෑ. ඒතර බුදුරණවහන්සේ යම් රාමෝ කොටුකලමක දුන්නා. ඒකයි මේ සෝතාපන්න වෙනවා කියන්නේ දැක්ම වෙනස. දර්ශනීය වෙනස. නිසා මේ වෙන අලුත් දෙයක් ඇති වෙනවා කියන එක නෙමෙයි. දැන් අපට හිතෙන්නේ නිකම් මේ දැන් අපි බාහිරින් දකිනකොට අපට හිතෙනවානේ ආධ්‍යාත්මික බාහිර සංවරය. ආය අපට හිතෙනවානේ අමුතු දෙයක් හිතෙනවානේ. එහෙම එකක් නෙමෙයි. සෝතාපන්නෝ කියන්නේ දර්ශනයක්. දකින කෝණය වෙනසක්. එයාට වෙන හැක් තියෙනවා. එන හැබ ප්‍රඥාවයි. අන්න ඒකෙන් දකිනවා. ඒ හිතනව නෙමෙයි. ආ මේක බෝතලිය. මේක හතර මහා ධාතු. මේ උපාදානෙන් හටගත්තු. මේ අවිද්‍යාවපත්යෙන් ඊ ඊ සංකල්ප. ඒ සංකල්ප. එච්චර සංකල්ප වශයෙන් නේ දකින දකිනකොට මේ මේ සංකතයක් කියලා දකිනවා. සංකතය. සංකත සංකතයක් මේක සංකතයක් නෙමෙයි. සංකතය සකස් වීම. ඒකේ උපාද වය අධිසත්‍ය පඤ්ඤාදී ඔන්න ඔය කාරණාවට හම් වෙනවා. දකින කෝණේ වෙනසක් විතරයි තියෙන්නේ. ඔන්න ඔය කෝණේ වෙනස කරන්න බෑ අපි වෙන මොකක්වත් කරලා. ඒකට කරපු එකම එක දෙය යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරයෙන් විතරමයි දකින්න පොන්නස් ගන්න පුළුවන්. යෝනිසෝ මනසිකාරය කරන්න හම්බ වෙන්නට ඕනේ ඉස්සෙල්ලා. අන්න ඒකයි හරියට හරියටම ඕනේ කියන්නේ. හරියටම බුද්ධ වචනය අහන තැනදී. එතන අන්තර්ගතයේ තියෙනවා අපේ කෝණයට නැත්තම් අපේ කෝණය කියන්නේ ලෝකයට. ලෝක ප්‍රඥාත්තියට. ලෝකද මමනේ ප්‍රඥාත්තිය ලාගන්නේ වෙන කවුරුත් නෙමෙයි. මගේ ප්‍රඥප්තියට අහු නොවන විග්‍රහය. විග්‍රහය කියන්නේ අහු නොවන විදිහේ චින්තනයක් මෙහෙවන්න අවශ්‍ය දෙයක් ඒ විග්‍රහයේ තියෙනවා. බුදුරණාහි දෙන විග්‍රහය. මගේ කෝණයට ඒ කියන්නේ මගේ කෝණයට අහු වෙන්නේ නැහැ කියන කොටම අපට හම්බෙනවා නේද? ඒක ඒක ඒක හරියටම හම්බෙන තැනදී අපට හම්බෙනවනේ. මගේ කෝණේ වැරදි කියලා. දැන් මගේ කෝණේ විග්‍රහයට ගැලපෙන්නේ නැහැ කියලා හම්බෙනකොටම එතන අනිත් පැත්තෙන් හම්බෙන්නේ මගේ කෝණේ වැරදි කියලා. ශ්‍රද්ධාව තිබ්බනම් අන්න මගේ කොහොනේ වැරදි කියලා. එතකොට මගේ කොහොනේ විග්‍රහයට හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ ලෝකේ විග්‍රහයට හම්බෙන්නේ නැහැ. අන්න යා ඇතුළත යාට ඇති වෙන මොකද්ද? යෝනිසෝ මනසිකාරය කියන්නේ. පටිපුච්චාවිනිත උපපරීක්ෂණේ විමර්ශනේ යෝනිසෝ මනසිකාරය. ඇති වෙනවා. ඇති වෙච්ච දන්නේ. හොයන්න පටන් ගන්නවා. හොයන්න පටන් ගන්නදී ආයි විග්‍රහ කරන්න බෑ වෙන විදිහකට. ඒක උපදින විග්‍රහන එකයි බුදුන්වහන්සේ දේශනා හොඳට බලන්නකො. අර්ථය වැටහෙනවා, ධර්මයේ වැටහෙනවා, මග උපදිනවා. ඔන්න විග්‍රහ කරන ඉතින්. අනේ බුදුන්වහන්සේ දෙන තිබුණ අර්ථයක් දීලා, ධර්මයක් දීලා කියලා දෙන තිබ්බනේ. එහෙම එකක් නෑ. ඒක යෝනිසෝ මනසිකාරෙන් ගන්න තියෙන්නේ. අර්ථය වැටහෙනවා, ධර්මය වැටහෙනවා, මග උපදිනවා. ඒක එක එක්කිනාට බුද්ධිල ගැටි. එක එක්කිනාට බුද්ධිල ගැටි කියන එකත් වැරදි. මොකද එක්කෙනෙක් ඉන්නවනේ එතකොට උපදිනකොට. මොකද ඒක ඒක උපදිනකොටත් එක්කෙනෙක් ඉන්නවනේ. ඒ ඉතින් හම්බෙන්නේ මේක නෑ වැරදි කියලානේ. වෙන දෙයක් නෙවෙයි නියන්නේ. අපිට නාම රූප කියන කාරණේ කතා කරන්නේ දැන් මට තියෙන සාසන නාම කිරීමක් වෙනමයි රූපයක් වෙනමයි නාමයක් වෙනමලු මේ සම්මාදිට්ඨිය තාවකිනාද සාසනයේ ඔබ දෙකක් විදිහට දැක්කම සාසන නාම රූප කියන කාරණේ විදිහට මෙහෙමයි ඔබ විග්‍රහ කරන්න කියනකොට දෙකක් කියන එකත් වැරදි. හැබැයි එකක් කියන එකත් අපි මෙහි ඉඳන් කතා කරන්නේ. මගේ හේතුවක් දැන් හේතුඵල ධර්මත් එක කතා කරනවා. ඔව්. හේතුඵල ධර්මයෙන් කතා කරනවා නාම රූප කියන්නේ එකක් නේ. ඊට පස්සේ විඥානය තියෙන්නේ. නාම රූපය කියන්නේ එකක් හැටින් කියන්නේ සකස් වෙච්ච දෙයක් නාම රූපය. සංකතයක් නේ නාම රූපය. දැන් පටිච්චසමුපාදේ අවිද්‍යාපච්චය සංකාර සංකාරපච්චය විඥාන විඥානපච්චය නාම නාමපච්චය රූප එහෙම කියන්නේ නෑනේ. නාම රූප. දැන් නාම රූප කියන්නේ එක විග්‍රහයක්. දැන් අපට ඇත්තටම නාම රූප කියනකොට විග්‍රහ දෙකක් තියෙනවා. නාමය වෙනමයි රූපය වෙනමයි කියන විග්‍රහ දෙකක් තියෙනවා. නමුත් නාම රූපය කියන්නේ එක විග්‍රහයක්. සනද දැන් මට ප්‍රශ්නයක් වැරද. මධ්‍ය සූත්‍රය සඳහන් අන්ත දෙක දැක්ක. හ්ම්. නාම ඒකාන්ත රූපයන්ට ඒකාන්ත කියන දුර්ගාසරේ. අද ඒ වගේම තමයි අතීත අනාගත කියන අන්ත දෙකක් තියෙනවා. ඔබට ඇස ඒකාන්තය රූප ඒකාන්තය කියනවා ඔව් ඒකට අනුසු පරිසම්පාදයේ දැගෙනකොට අන්ත දෙකට යන විදිහක් නැහැ ඒ කාරණාවල නිසා ඔව් අන්ත දෙකට යන්න විදිහක් නැහැ නේ මේ අන්ත දෙකට ගිහලා පවතින බව හම්බ වෙනවා කියන අන්ත දෙකට නොගියොත් නිවෙනවා එහෙම ඒ කියන්නේ අන්ත දෙකකට ගිහිල්ලා පවතින බව හම්බ වෙනවා. අපට අන්ත දෙකක් කියලා හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ එතනින් මෙහා අන්ත දෙකක් බව හම්බෙන්නේ නැහැ. හම්බෙන්නේ නැහැ. ඔව් ඒ කියන්නේ සෝතාපන්න භවයෙන් මෙහා සෝතාපන්න භවයෙන් මෙහා අන්ත දෙකක් කියලා හම්බෙන්නේ. එයාට ඇත්තටම කල්පනාවක් විතරනේ තියෙන්නේ. අන්ත දෙකක් කියන කාරණාව දැක්කා. යෝ උබන්ති විජිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති. අන්න යෝ උබන්ති විජිත්වාන අන්ත දෙකක් බව හම්බ වුණා. කාටද? මන්ත ප්‍රඥාවන්තයාට. එතකොට ප්‍රඥාවන්තයාට තමයි අන්ත දෙකක් කියන කාරණාව. අන්ත දෙකක්. අන්ත දෙකකින් සකස් වෙනවා. එහෙනම් සකස් වීම තියෙන්නේ අන්ත දෙකක් නිසා. අන්ත දෙකක් සහ මැදක් නිසා තමයි සකස් වීම තියෙන්නේ. ඔන්න ඔය කාරණාව, ඒ කියන්නේ වැරද්ද වැරද්දක් බව යාට හම්බ වෙනවා. අපට හම්බ වෙන දේ තමයි වැරද්ද වැරද්දක් කියලා නෙමෙයි අපට ඔය ඇත්ත ක්‍රියාකාරීත්වය කියලා හම්බෙන්නේ. දැන් හොඳට හිතන්න අපි පටිච්චසමුප්පාදේ අපිට හම්බ වෙන්නේ මේක ඇත්ත ක්‍රියාකාරීත්වය කියලා. ඒ අපිට දැන් මුලින්ම ධර්මයේ වැදගත්කමක් එක අපි යන්නේ මොකද ශ්‍රද්ධානුසාරී මට්ටම නැත්නම් ලෝකෝත්තර මගට එනකම ධර්මය කියන්නේ මණික් වූ නැවක් මණික් වලින් හදපු නැවක් එතකොට අපට අපට ධර්මයේ කියලා හම්බ වෙන්නේ පටිසමුප්පාද කියන විග්‍රහයේදී මේ ඇත්ත වූ විග්‍රහයක් මම මෙහි පැත්තට බලනකොට මේක දර්ශනීයට දර්ශනයක් කියලා කියන්නේ බොරු පැවැත්මක් වැරදි පැවැත්මක් දැන් අපට අර මේක අර විශේෂ ඉගෙන ගැනීම ප්‍රශ්නයක් තියෙන්නේ. මේ ලේබල් එක අපි දාගන්නවනේ ඒක ඒක ඇත්ත. මේ තමයි ඇත්ත. මේ ඇත්ත මෙතන දාලා බලනවා. ඇත්ත මෙතන දාලා බලනවා. හැබැයි ඇත්තේ පදනම බොරුවක්. අවිද්‍යාව. දැන් ඇත්තේ පදනම බොරුවක් වෙන්න බෑනේ. ඇත්තේ පදනම අඥානකමනේ. මෝඩකම. ඇත්තේ පදනම අඥානකම. එතකොට සේකත්වයේදී හම්බ වෙන්නේ වැරද්දක් සිදු වෙනවා කියලයි. වැරද්දක් සිදු වෙන වැරද්දක් සිදු වෙන බවක් හම්බිනේ සේකත්වය කියන්නේ. ඒ වැරද්දක් සිදු වෙන බව ප්‍රකට වෙනකොට අන්න ප්‍රීතිය හට ගන්නවා. ඇයි මේ? වැරද්ද බව හම්බෙනවනේ ප්‍රීතිය හට ගන්නවා. සැපය හට ගන්නවා. සිත් එකඟ වෙනවා. ඒක මාර්ගය තුළදී හම්බෙන එක. වැරද්දක් සිදු වෙන බව හම්බ වෙනවා. එතකන් අපට එනකොට අපට තියෙන්නේ වටිනා දැන් අපට ඇත්තටම වටිනා දෙයක් නේ. ඒ කියන්නේ ධර්මයේ කියන කාරණාව හදන්න පටන් ගන්න තැනදීම ඒ කියන්නේ නිවන් මඟ කියන්නේ පහුරක් බව පටන් ගැනීමදීම තියෙන යාට. නිවන් මඟ කියන්නේ පහුරක්. හදන්නෙත් පහුරක්, ගොඩ වෙන්නේ වතුරට දාන්නෙත් පහුරක් පහුරකට, පහුරක් තමයි වතුරට දාන්නේ. ගොඩ වෙන්නෙත් පහුරකට, යන්නෙත් පහුරකින්. ඒතරන්නේ පහුරකින්. හදන්න පටන් ගන්නකොට යා මේ මේක පහුරක් කියන අපි හිතමු සාමාන්‍ය උදාහරණ ධර්මයේ ගැන හිතන්න නේද? හදන්න පටන් ගන්නකොට වටපිටාවේ තියෙන කේල් පොඩි ටිකක් ලී ටිකක් එකතු කරලා හදන්න පටන් ගන්නකොට යාට හිතෙනවා මේ හතරන් ලෑල්ලක් හතරන් ලී කෑල්ලක් මේක ඇවිදilla මේ මැණික් මැණික් ගලක් කියලා හිතලා නෙමෙයිනේ මේ මේ පහුර හදන්නේ. එයාට ඇත්තරම අහුවෙන්නේ අන්න මේ මේ මේ කේල් කොටයක් අන්න දරලියක් මේ ඔක්කොම විසික් කරන දේ එකතු කරලා එකතු කරලා හදාගත්තා. කවදාවත් එහෙම පහුරක් හදන කෙනාට හිතෙන්නේ නැහැ මේක රත්තරන් ලීයක් මේක මැණික් ලීයක් මේක මැණික් ගලක් මේක රත්තරන් නූලක් කියලා හිතලා බැඳ ගන්න දාගන්නේ අර විදියමයි හිතෙන්නේ ඒකමයි කිහින් දාන්නේ ඒකමයි නගින්නේ ඒකමයි යන්නේ ඒකමයි ඉතරේ හැබැයි අපි හිතමු ඔය අර ආශ්‍රම සූත්‍ර ප්‍රශ්නෙත් එක්ක සර්පියෝ දෂ්ට කරගෙන ඒ කියන්නේ සර්පියෝ ඉන්නවා ඊළඟට හොරු ඉන්නවා වදකයෝ ඉන්නවා තමන් පස්සේ දෙනවා. ඔය ප්‍රශ්නේ තියෙන කෙනාට ඒගොඩ වීම සඳහා දෙයක් ලැබෙන එකදී ඒක වටිනා වස්තුවක්ද නැද්ද? පහුර වුණත් වටිනවද නැද්ද? දැන් මේ සර්පයෝ ඉන්නවා. ඊළඟට වදකයෝ ඉන්නවා. හොරු ඉන්නවා. ඔක්කොම ටික පස්සෙන් පන්නනවා. පහුරක් කියන්නේ වටිනවා කියන්නේ උපරිම වටිනවනේ ඒක. එතකොට ඒක පහුර වුණාට උපරිම වටිනවා. හැබැයි හදන්නේ පහුරක්. අහෝර වුණාට උපරිම වටිනවා. ඔන්න ඕක හඳා ගන්න අමාරුයි. පහොරක් උපරිම වටිනවට. ධර්මයේ කියන්නේ අන්‍ය වගේ දෙයක්. ඔන්න ඔය කාරණාව ප්‍රායෝගිකව හම්බුණා නම් වටින් නැති දෙයක් නෙමෙයි. වටින දෙයක් ඊතර වීමට වටිනාව පහොර හැබැයි පහොරක්. වටිනවා උනේ පහොරක්. ඇයි පහොර ඊතර වෙන්නේ? මේ පැත්ත මේ ප්‍රශ්නනේ. ඒ නිසා පහුණක් ඒක. ඔන්න ඔය දෙක අපිට හරියට හම්බෙන්නේ අපට වටිනවා කියනකොට හම්බෙන්නේ වටිනාව මාණික්ක ටිකක්. වටිනාව කියනකොට හම්බෙන්නේ. මොමුත් වටින්නේ කොමක් එක්කද කියලා බලන්නට ඕන. වටින්නේ යන ප්‍රශ්නෙත් එක්ක. ඒ ප්‍රශ්නෙත් එක්ක වටින්නේ. ඒතකොට අපි හැමෝම ඉන්නේ ප්‍රශ්නේ නෙමෙයිද? ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායස කියන ප්‍රශ්නේ ඉන්නේ. ඒ ප්‍රශ්නෙට ධර්මයේ වටිනවද නැද්ද? හැබැයි ධර්මයේ බහුරක්. අන්න වටේනවා. ඒක පහුරක් කියලා හම්බෙන්නේ නැහැ දෙන්න. ගුණන් එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ධර්මයේ වටින දේ හැබැයි පහුරක් කියන එක හම්බෙන්නේ නැහැ දෙන්නකට. ඉතින් දෙනකොට වෙනම මොකද්ද රාමුවක් දාගත්ත. මේ ඊතර වෙන්නයි මේක තියෙන්නේ කියන එක හම්බෙන්නේ. ගන්නස දැන් අපිට දැන් විමසීම කියන එක කරනකොට දැන් අපිට සරණ කොහොමද විමසන්න වෙන්නේ දැන් හේතුඵල නම් ඒකවල සරණ දැන් අපි ඇත්තටම බලන්න උත්සාහ කරන්නේ ආර්ය ශ්‍රාවකයට උදාවන කෙනාගේ තියෙන දෘෂ්ටි කෝණය ඊට පස්සේ බලන්න උත්සාහ කරනවා. ඒකයි වැරද්ද තියෙන්නේ. ඒ විමසන්න උත්සාහ කරා නම් හරි. ඒ ඒක ඒක තමයි. දැන් ඇත්තටම ඒ කාරණේම නිවටන් විමසන්න තියෙන්නේ ඒක. ඇත්තට මුලින්ම තියෙන්නේ දැන් දකින්නේ ඇහෙන්. විමසන්නේ මනසෙන්. එතකොට අපි දකින්න ඕන ඒ කියන්නේ විමසිය යුත්තේ දැකීම බවට පත් කරගෙන. න්‍යාය තියෙන ඉමසන්න. න්‍යාය තියෙන ඉමසන්න. විමසනකොට දකින්න අවශ්‍ය දේ ඇති වෙනවා. අපි මේ දකිනවා කිය කියා කරන්නේ මොකද ඉමසනවා. හැබැයි විමසන්නේ වැරදි ක්‍රමයකට. දැන් අපි ඊටගේ සූත්‍ර ක්‍රමය බැලුවොත් එහෙම ඕහිත සෝතෝ ධම්මං සුණාති. එතන ලවර අංගුත්තර නිකාය විග්‍රහය තියෙන සංගුත්තර නිකාය හරි සමන්නාහරිත්වා ඒ කියන්නේ මේ ධර්මයේ ගණ්ඩ අහන ක්‍රම පුංචි උදාහරණයක් කියන්නම්. දැන් මේක බෝතලේ බව මේකේ වතුර තියෙන්නේ බව කියන කාරණාව හරියටම ඔකට යන්න ඔකට සමන්නාහාරය යොමු වෙන්න ඕන කියලා අපි මහාතුරු සුත්‍රය අහලා තියෙනවා. ඒ කියන්නේ මේක තේරුම් ගන්න. මේක හරියට තේරුම් ගන්න සමන්නාහාරය ඕන. මේ බෝතලේ බව තේරුම් ගන්න. මේක බෝතලයක්මයි. මේ ලෝකීය මට්ටමේ විග්‍රහය. එතකොට මේකට අපි කොයිරු දඩ කරන්නේ මේකේ රෙකෝඩරේ තියෙනවා. මේකේ ෆෝන් එක තියෙනවා. නැත්නම් මේක ඇතුලේ කැම තියෙනවා. අපි ඇඩ් කරන්නේ මොකද අපි හරියටම සමන්නාහාරිය මොකද මේ කියපු දේ ඒ ආකාරයෙන් ගන්න. ඇහැට පේන දේ. හරිම දේ. අන්නේ ගතිය තියෙනවනේ මේ කනෝස්සේ ධර්මය ඇහෙනකොට. අන්න බුදුන් වහන්සේ විග්‍රහ කරනවා. කනෝස්සේ ධර්මය ඇහෙනකොට සමන්නාහාරිත්වා සමන්නාහාරිත්වා කියන්නේ බුදුරන් වහන්සේ යමක්ද යම් විදියකට කියන්නේ ඒ දේ ඒ ආකාරයෙන් ගැනීමට යොමු වෙච්ච ගතිය තියෙනවනේ කනෝස්සේ. දැන් කනෝසි වොන්න මට හැම මේ කියතුල ගියන් මේ කය ගන්නවා හරි මොකක් හරි. දැන් ඔන්න අපි එතකොට මේ උපකල්පනයක් කරලා මොනවා විග්‍රහයක් කරනවනේ. ඕවා බෑ බුදුරණවහන්සේ ධර්මයේ කියද. උපකල්පනයකින් නෙමෙයි කියපු දේ ආකාරයෙන් ගන්න හැකියාව තියෙනවා. කියපු විග්‍රහය අන්න එතකොට කන යමු කන් යමු කරගෙන සමන් ඕන්න ඔය ගතිය නැති නිසා එතනින් ගිය අනුකුත් වෙන්නේ ඕක ඕක නැත්තම් ඕහිත සෝතෝ ධම්මං සුනාදි නැත්තම් සමන්නා හරිත්වා මෙන්න මේක නැත්තම් එතනින් ගිය මුකුත් වෙන්නේ නැහැ. ඒක පළවෙනි ස්ටෙප් එක. ඒ කියන්නේ පුතඥන කෙනෙක් බුදු කෙනෙක් කියන කාරණා දන්නේ නැති කෙනෙක් ලෝකෙට ඉස්සරලාම යන කෙනෙක් බුදු කෙනෙක්ගේ වචනේ අහන එකට පළවෙනිම ස්ටෙප් එක සමන්නා හරිත්වා කියන එක. ඕවිත සෝතෝ ධම්මං සුනාති කියන එක. තේරෙන්නේ නැති කතාවක් නෑ. අර්ථ ගන්න නම් අහනවනේ තේරෙන්නේ. අපි යමුත් අහන්නේ සමන්නා හරිත්වා එක නෙවෙයි මොකක් එකද අපි අහන්නේ. අර පුංචි දරුවා පාත්‍රයේ දැකලා තමන්ගේ කෝණෙන් වළඳක් කියලා ගලප ගන්න හදනවා වගේ තමයි අපි සමන්නා හරිත්වා නෙමෙයි තියෙන්නේ. තමන්ගේ කෝණේ ලාටුව දාගෙන ධර්මය අහනවා. තමන්ගේ කෝණ ලාටුවක් තියෙනවනේ. මෙන්න මේක දාගෙන ධර්මය අහනවා. ඕජසෝතෝ ධම්මං සුණා තියෙන්නේ. එතනින්ම ධර්මී ඉවරයි. පලං පටන් ගන්න තැනම ධර්මී ඉවරයි. ඕජසෝතෝ ධම්මං සුණා තුනා නම් සුත්වා ධම්මං ධාරේති. අයි තේරුම් ගිල්ලක ධර්මනේ. අපි අපි හදන්නේ අහපු දේ මේ තමන්ගේ කෝණෙන් ගලපලා ඒක මතක තියාගන්නනේ. බුදුන් වහන්සේම කියන්නේ. සුත්වා ධම්මං ධාරේති. අහපු දේ දරා ගන්න තේරෙන්න දාර නැහැ. මොකද තේරෙන්නේ නැහනේ. දැන් අපි හිතන්නේ හැම දේ තේරෙනවා කියලානේ. ඔකයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි හිතන්නේ මේ ලෝක විග්‍රහයක් කරනවා කියලා. බුදුරණවහන්සේ කියන්නේ ලෝකෝත්තර විග්‍රහයක්. ලෝකෝත්තර මඟකට යන්න විග්‍රහයක්. ඉතින් ඒක අපට තේරෙන්නේ කියන්නේ නැහනේ. ඒක ඇහෙනකොට අපට තේරෙනවා නම් තේරෙන්නේ දරා ගන්නවා නම් ලෝක විග්‍රහයක් නේද තියෙන්නේ. ඒක ලෝක විග්‍රහයක් නොවන නිසා තමයි සුත්වා ධම්මං ධාරේති. නැතුව මේ තේරිච්ච ධර්මේ දරා ගන්නව නෙවෙයි සුත්ව අහපු දේ දරාගත්තා. තාම මොකක්වත් දන්නේ නැහැ. අහපු දේ අහපු විදිහට ඒ විදිහට දරා ගන්නවා. එහෙනම් ඔය ඒ අහපු දේ නැත්තම් ආවුද කරන්න බෑ. ඒකනේ බුදුන් වහන්සේ සුත, දත, වචසා පරිජිත කර්ම තුනක් කියනවා. සුත අහන්න, දත ධාරණය කරන්න, වචසා පරිජිත. වචනයෙන් ප්‍රගුණ ඇයි ඔච්චරම කියන්නේ? පොඩ්ඩක් කරන්න සෝන්දේ ආවුද කරගන්න. අන්න ඒක ඒ විදිහටම අහන්න ඕනේ. ඕච සුත ධම්ම සුණාච සුත්වා ධම්මන්ත හරේති. අහපු ධර්මයේ දරාගත්තා. ඒක අනිවාර්යයෙන්ම තේරෙන්නේ නෑමයි. ඒක තේරලා දරාගත්තා නම් ඒ ධර්මයේ අහලා නැහැ. කන යොමාගෙන අර්ථය ගන්න කන් යොමාගෙන සමන්නාහරිත්වා බවින් අහලා නැහැ. තේරිච්ච ධර්මයේ දරාගත්තා නම්. එයි තේරිච්ච ධර්මයක් වෙන්න විදිහන්නේ. ඒ තේරුණේ කොතනින්ද? ලෝකේ මගේ කෝණයට ලෝකෝත්තර මගේ ඉස්මතු වෙන දෙයක් හම්බුලා නැහැ. තේරුණේ ඇහිච්ච දේ තේරුණේ ලෝකයේ මගේ කෝණෙට. එහෙනම් එතන ලෝකෝත්තර මගේ ඉන්නේ අන්න අහපු ධර්මයේ දරාගත්තා. ඊළඟට දතානං ධම්මාන උපපරික්කති. දැන් ඊට පස්සේ ඉතින් හොයන්න පටන් ගන්න. දරාගත් ධර්මයේ අර්ථය අත්තං උපපරික්කති. අන්න අර්ථය ඉමසන්න යනවා. මොකද්ද මේ කියලා තියෙන්නේ? අන්න එතනයි අර්ථය ඉමසන්න යන්නේ. අර්ථය ඉමසන්න යනකොට ඇයි අර්ථය විමසන්න යන්නේ? ඒකේ අර්ථය. අපේ කොණ්ඩ ගැලපෙන්නේ නැහැ. ඒකේ අර්ථය විමසන්න යනවා. අර්ථය විමසන්න යනකොට තථානදාන අත්තං උපපරික්ෂණය. අන්න උපපරීක්ෂණය කරනකොට මොකද වෙන්නේ? ඇති වෙනවා මේක මේ ගැලපෙනවා. ධම්මනිච්ඡානක්ඛන්තින් මෙස ගන්න. ගැලපෙනවා කියන්නේ බුදුරන් වහන්සේ යම් විග්‍රහයකටද යමක් දුන්නේ. ඒ කාරණාව ඒ විදිහට හම්බ වෙනවා. ඒ ඒ විග්‍රහය ඒ විදිහට හම්බ වෙනවා. ලෝකෙ මට්ටමට නෙමෙයි. බුදුරන් වහන්සේ දුන්න විග්‍රහය හම්බ වෙනවා. කියන්නේ අපට තේරිච්ච මට්ටමනේ තාම තේරෙන්නේ නැහැ. අර්ථ විමසනය කරනවා ඒක තේරුම් ගන්න. බුදුරණවහන්සේ කිව්වට ඒ විදිහට හම්බ වෙනවා. අන්න ධම්මනිච්ඡානක්කමත්. එතනයි තමයි ඡන්දිය උපදින්නේ. ඒ කැමැත්තක් ඇති වෙනවා. ඒක මොකද්ද කියලා තේරුම් ගන්න යොමු වෙන්නේ. අන්න ශ්‍රද්ධාව ඇති වෙලා ශ්‍රද්ධාව සද්ධානුසාරී යොමු වෙනවා ඇති වෙනා ඊට පස්සේ. ඇයි ඡන්දේ කැමැත්ත ඇති වෙනවා මේක මොකද්ද කියලා දැන් ඒකේ විග්‍රහය හරියට හම්බුණා. බුදුරණවහන්සේගේ විග්‍රහය. අන්න ඒකට යන්න කැමැත්තක් ඇති වෙලා ඡන්දය තියෙනවා. ඊළඟ තුලීත්වා අන්න තුලනේ දැනුයි තමන්ගේ පැත්තට ගන්න හදන්නේ. එතෙක් තමන්ගේ පැත්තට ගන්න බෑ. අපි මේ අහපු ගමන් දැන් මට ගන්න හදන්නේ. අහපු ගමන් ආ මේ මොකද්ද මේ මොකද්ද කියලා මට ගන්න හදන්නේ. මගේ පැත්තට ගලපන්න හදන්නේ. මගේ පැත්තට ගලපන්න කලින් තව කරුණු ගොඩාක් තියෙනවා. සුත්වා ධම්මං දහරි දතානත උපරික්කති අත්තං උපරික්කති උපරික් ඊළඟට ධම්මනිච්ඡානක්කන්ති ඊළඟට චන්දං ජනේති. ඊළඟට තමයි තුලේ තුලනේ වෙන්නේ. අන්න තමන්ගේ පැත්තට අන්න යොමු කර කර බලනවා. අන්න ධර්මයෙන් දකින්න මහන්සි ගන්නවා කියන්නේ ධර්මානුසාරී කියන්නේ. අන්න තමන්ගේ පැත්තට යොමු කරගන්න ඊට පස්සේ බලන්න එතෙක් බෑ. ඊළඟට පදහටි. තුලීත්වා පදහට දැන් වීරිය කරනවා මේක ගැළපෙනකොට මේ දැකීමට යොමු වෙන්න. අන්න ඒක තමයි ධර්මයේ දකින්නේ. අපි පටන් ගන්න තැනදී මර වචන ටික දැන් මෙතන ලේබල් කර කර මේ දකින්නවා මේ තමයි අවිද්‍යාව මේ තමයි සංකාරය යන්න හටගත්ත නැති වුණා අපි අර වචන ටික ලේබල් කරලා මෙතන මේ දකින්න හදනවා. වචන තුලින් දුන්න අර්ථය හම්බෙන්නේ. අර්ථය උපරික්ෂණය කරන්නේ. අර්ථය හම්බෙන්න ඕනේ. අර්ථය තුලින් දහම් ස්වභාවයක් ඉස්මතු කරා. අන්න දහම් ස්වභාවය ඔන්න ලෝකෝත්තර මඟ. අර්ථයක් හම්බෙන්නට ඕන ඒ ඒ වචන කොටු කරලා දුන්න විග්‍රහය අර්ථයක් හම්බෙන්න ඕන. ඒ අර්ථයෙන් දහම් ස්වභාවයක් හම්බෙන්නට ඕන. දහම් ස්වභාවය තමයි මෙන්න මේ නිවන් ලෝකෝත්තර මඟ කියන්නේ. ඊළඟට තමයි ප්‍රතිපදාව තියෙන්නේ. ප්‍රතිපදාව යන්න දාලත් දෙයක් නෑ. ඔක හම්බෙනකොට බොරු බව බොරුවක් තුන මෝඩකමක් තුන සිටින බව මේ සිටින බව කියන ඒ විග්‍රහය වෙන විදිහකට දෙන්න බෑ බුදුන් වහන්සේ කිව්ව දේ වචන ටික හැදෙන්නේ. ඒකනේ බුදුන් වහන්සේ ඔච්චර ওই වචන ටික සීමා කරේ. ඒක හම්බෙනකොට අන්න මග නිවන් මග. සනහද අර්ථය පරික්ෂණය කරනවා කියන එක සනහස ඒක Taman තුලින් බල බැලීම නෙවෙයි සනහස කරන්නේ. නෑ Taman තුලින් බැලීම නෙවෙයි. තමන් තුළින් බැලුවනම් එතන තමන් තුළින් බැලුවනම් ඒක න අනිවාර්යයෙන්ම හොතපන්නයි. ඒ කියන්නේ බලන්න යනවනේ. සුතය කියන කාරණා සුතේ ඇතිවෙච්ච කෙන හොතපන්න වෙන්නේ ඇතිවෙච්ච හැමෝම. සුතේ කියන පුතඥම මැරලා කියලා දිව්‍ය ලෝකේ හොතපන්න වෙන්නේ. සෝත දස සූත්‍ර විග්‍රහ කරන්නේ. දැන් සද්ධානුසාරය කියන අනිවාර්යෙන් හොතපන්න වෙනවනේ මේ ජීවිතේ. ඉතින් සුතය සිද්ධ වුණා නම් හරියටම එතන දැක්මකට නම් ආවේ. එයා සෝතපන්න වෙන්න ඕනේ නේනවා. සද්දානුසාරණ නම් කියන්නේ. ඒක ඒ අර්ථය විතරයි. සද්දානුසාරී වුණා නම් සෝතපන්න වෙනවා අනිවාර්යෙන් මැරෙන්න කලින්. හැබැයි සුත්තේ තියෙන කෙනා මැරලා යනවා ඊළඟ ජීවිතේ සෝතපන්න වෙන්න. එහෙනම් දිට්ඨි නිච්ඡාන කන්ති කියන තරදී මගකට ඇවිදලා නැහැ. ඒ කියපු දේ ආකාරයෙන් හම්බුනා. සෝතපන්න ආදීතුම් උදාහරණයක් විදිහට ස්පර්ශයෙන් වේදනාවට ගන්නේ. උන්වහන්සේ ස්පර්ශය කියන කාරණේ අර්ථය මේ ආයතන තුලින් බලන්න නැතුව ගන්නට හම්බුනා. ඊට පස්සේ ඒක හරියදී හරියට හම්බෙන්නේ නමුත් ඒකේ ලෝකෝත්තර මගයේ සහ ලෝකයේදී ලෝකයේ බුදුන්වහන්සේ විග්‍රහය දුන්න වචන ටිකේ වචන ටිකකින් දුන්නේ විග්‍රහය ලෝකේ විග්‍රහයන්නේ. ඒ විග්‍රහයේ කාරණා ටික වචන ටික කියන්නේ දුන්න වචන ටිකෙන් යම් අර්ථයක් කුළුප්පල දෙනවා. එතනදී සම්පූර්ණයෙන් හම්බ වෙන්නේ නැහැ ඉතුරු වෙනවා. ඒ කියන්නේ ඒ ඒක හම්බුණා කියන වචන ටිකේ විග්‍රහය ඊතර වෙනමක හම්බෙන්නේ නැහැ. ඊතර වෙනම යෝනිසෝ මනසිකාරී ඉපදීම සෝතපන්න වෙනවා කියලා අනිවාර්යයෙන් කියනවා. මගට මග කියනවා යෝනිසෝ මනසිකාරී ඉපදීම. ඒත් අර්ථය ඉමසන්න පටිපුච්චා විනීත අර්ථ අර්ථය ඉමසන්න යොමු වෙනවා. ඔය යෝනිසෝ මනසිකාරී පොත් උපද්දීම සෝතපන්න වෙනවා කියනවා. හැබැයි මේ කියපු කාරණා අර්ථය ඒක ඒක තේරෙලා නැහැ මොකද්ද කියන්නේ. ඒ බුදුරණවහන්සේ කිව්ව විග්‍රහය ඒ විදිහට හම්බ වුණා. අර්ථය. ඒ ඒ ඒ දුන්න විග්‍රහය විදිහට හම්බ වුණා. අපි සරලව ගත්තොත් එහෙම අවිජ්ජා පත්‍ය සංකාර. සංකාර විග්‍රහය බුදුන් වහන්සේ කියලා දෙනවා. එච්චරයි. දැන් අපි ඔකට ආරෝපණය කරන මේක පුඤ්ඤා පුඤ්ඤ මේක සියලු සියලු සංස්කාර මේක මෙහිමයි කියලා අපි ආරෝපණය කරගන්නවා. එහෙම නැතුව බුදුන් වහන්සේ කියපු විග්‍රහයක් තියෙනවා. මෙන්න මේ විග්‍රහය ඒ විදිහට මේකේ හම්බ වෙනවා. හැබැයි තේරෙන්නේ නැහැ. ඒ විග්‍රහය මොනවද තේරෙන්නේ නැන්නේ. තම තාම මේ මේ පැත්තට එන්නේ හැබැයි කියපු විග්‍රහය ඒ විදිහට හම්බුන. ඒ විග්‍රහය හම්බෙන තැනදී තේරෙන්නේ නැති බව තමයි ඉස්සලා හම්බුනේ. ඒ වචන විග්‍රහය හම්බෙන තැනදී තේරෙන්නේ නැති බව තමයි ඉස්සලා හම්බුනේ. අන්න වචන ඒ විග්‍රහය හම්බුනේ. එතනදී තමයි අර්ථයේ අන්න උපපරීක්ෂණයට යමු. අර්ථය හම්බ වෙන්නේ ඊට පස්සේ. අර්ථයෙන් දහම ස්වභාවය. අන්න එතන ඒතර වෙන මාර්ගයේ අන්න ඒකත් එක්ක හම්බුනේ. එතකොට යෝනිසමනසිකාර උපාදින නිවන් මාර්ගව හම්බෙනවා. තුලනය කරන්න යමු වෙනකොට අන්න දැකීමකට මේ වෙනවා. ඒකනේ සත්‍ය ඥානයේ එනකම් මේක සත්‍ය වශයෙන් හම්බෙලා නැහැ. තුලනය වෙලා සත්‍ය ඥානට තියෙන. ඊට කලින් සම්පූර්ණයෙන්ම තියෙන්නේ යෝනිසමනසිකාරී උපද්වීමක් ඇති වෙනවා. දිටිනිච්ඡානකන්ත ඇතිවීමත් එක්ක. එතනදී තමයි තමන්ගේ පැත්තට යමු කියලා බලන්නේ. මොකද කියපු කාරණාව, ඒ කියන්නේ අර කියපු දේ අපි දරා ගන්න ඉස්සලාම. හැබැයි දරාගත්තට ඒක නිරවුල් නැහැ. කිව්වේ මොකද්ද කියන්නේ නිරවුල් නැහැ. කිව්වේ කිව්ව විග්‍රහයක් තියෙනවා බුදුරණවහන්සේ. ඒකනේ රවුල් නැහැ. ඒකනේ රවුල් වීම තමයි යන්නේ. ඒකේ ඒ කියපු දේ අර්ථය උපපරික්ෂණය කරනවා. කියපු දේ. කියපු දේ හොයනකොට ඒක මේ පැත්තට ගැලපෙන්නේ නැහැ. ලෝකයට හම්බෙන්නේ. අන්න දැන් ලෝකයට හම්බෙන්නේ නැතිනම් මොකද කරන්නේ? අන්න යෝනිසමනසිකාරය උපදින. අර්ථයේ තේරිච්ච පමණින් යෝනිසමනසිකාරය උපදිනව නෙවෙයි වෙන්නේ. ඒ කියපු කාරණා. කියපු කාරණා වර්ථයේ හම්බෙච්ච තැනදී යෝනිසමනසිකාරය උපදින. ඇයි දැන් එයාගේ නාමයට නොගැලපෙන නිසා බුදුරණවහන්සේ කියපු වචන ටිකේ අර්ථය එයාගේ කාරණාවට නොගැලපෙන නිසා යෝනිසමනසිකාරය උපදිනවා. මේ යෝනිසමනසිකාරය උපද්දවා ගැනීම හැකියාව ඇති කෙනාට. අනික් කෙනාට නෑ. අන්‍ය යෝනිසමනසිකාරය තේමු වෙනවා. යෝනිසමනසිකාරය තේමු වෙනකොට විග්‍රහ කරනවා අරුණ උදාවනා කියලා. යන්නේ එකට යමු වෙච්ච තැන ශ්‍රද්ධාව ඇති වෙනවා. අන ශ්‍රද්ධාවයි යෝනිසමනසිකාරය. ඒතර ශ්‍රද්ධාව ඇතිවීමයි යෝනිසමනසිකාරය. එකට සිදුවෙන කාරණා. දැන් මේ කාරණා මොකද්ද කියලා තේරුම් ගන්න යමු වෙනවා. කීවේ මොකද්ද? ඒ දැන් ලෝකෙ මට්ටමින් තේරෙන්නේ ලෝකෙ මට්ටමින් විග්‍රහ කරපු ඇහිකිටේ තමයි දැන් විග්‍රහ කරලා තේරුම් කරගත්තේ. දැන් අපි අර්ථ විග්‍රහ කරලා බලනවා කියලා කරන්නේ අපි. අර්ථ විග්‍රහ කරලා බලනවා කියලා බලන දේදී ලෝකේ මට්ටමින් බුදුරණවහන්සේ දුන්න කාරණාව ඒ විදිහට ඒ ආකාරයෙන් හම් වෙනවා. හැබැයි තේරෙන්නේ නැහැ. ඒක නාම රූප විඥාන කියන්නේ තේරෙන්නේ නැහැ. හැබැයි නාම රූප විඥාන කිව්වේ මොකක්ද? මොකද්ද මේ විග්‍රහ කරේ බුදුරණවහන්සේ ඒ කොටු කළ දුන රාමු වචන ටිකෙන්. දැන් ඒක ලෝකේ වචන ටිකන්නේ. නාම රූප විඥාන ලෝකේ වචන ටික. හැබැයි නාම රූප විඥාන කියලා මේ පත්‍ය පත්‍ය බව විග්‍රහ කරා. දැන් අජිත විදිල්ල අහනවා. ওই ප්‍රශ්න ටික අහන්නේ අවිද්‍යාව දුරවන්නේ කොහොමද? ඉතින් ඔය ඔක්කොම වචනනේ ලෝකේ. එතකොට බුදුරණවහන්සේ මේ වචන ටික කොටු කරලා යම් අර්ථයක් ඉස්මතු යම් අර්ථයක් ඉස්මතු වීමට යම් විග්‍රහයක් දුන්නා. වචනේ දැනගත්තට මේ වචන ටිකෙන් ගැලපුව යම් කිසි විග්‍රහයක්. ඒ වචන ටික පාදක කරගෙන දිට්ඨේ දිට්ඨමත්නම් භවිෂ්‍යති. හුතේ හුතමත්නම් භවිෂ්‍යති. එතකොට මේ වචන ටිකෙන් අර්ථයක් විග්‍රහ කරලා පෙන්නනවා. ඔන්න ඕක ඉස්සල්ලාම තේරුම් ගන්න. මොකද්ද මේ තුලින් විග්‍රහ කරපු කාරණාව? ඊළඟට ඒ කාරණාව Taman දන්න ලෝකයේත් එක්ක ගැලපෙන්නේ නැහැ, සැදෙන්නේ දැන් ඒ නිසා මොකද වෙන්නේ? ඡන්දයක් උපදිනවා. ඒ කාරණාව තේරුම් ගැනීම පිණිස අන්න යෝනිසමනසිකාරය කරනවා. ඡන්දයක් ඇති වෙනවා. අරක තේරුම් ගත්තාම නෙමෙයි. හැබැයි ඒක තේරුම් ගත්තම ඉන්න තියෙනවා. ඒකයි සියමුලා ළම යනවා දිව්‍ය ලෝකෙ ගිහිල්ලා අවබෝධ කරගන්නේ. අරගෙන යෝනිස මනසිකාට යොමු වෙනවා. යෝනිස මනසිකාර කරනකොට අන්න තුලණය වෙනවා. ඊළඟට ක්‍රමානුකූලව ධර්මයේ දකින්න තමන්ගේ පැත්තට යොමු කළා. සමහර කාරණා කල්පනා කරලා බලනකොට තියෙනවා මේ ගොඩාක් හිතන්න. ඒවා දැන් අර චප්පාන සූත්‍රය. සැප දුක විතරනේ අදුක්කම සුඛ කියන්නේ. අර කටුවනය යනකොට කටුවනාන්තර යනකොට මේ ත්‍රිවිධ සහිත තුවාල සහිත කෙනා කටුවනාන්තර යනකොට තුවාල වෙනවා කියන නේද? ඒ වගේ අස ඇතුළ අසංවර වෙච්ච කෙනා එනකොට සැප දුක ස්පර්ශ කරනවා කියලා කියන්නේ. අදුක්කම සුඛයක් කියන්නේ. ඇයි අදුක්කම සුඛයක් කියන්නේ? ඒතර බලන්න කොච්චර කරුණාවට ගන්න දෙන අපිට මේ බුදුරණස් කියපු කාරණා. බුදුරණස් ඔක්කොම හරියට කිව්වා. නමුත් අපි ඇහිච්ච දේ තුල හරිය දේ තමයි අරන්නේ. බුදුන් වහන්සේ කිව්වනේ යම් කිසි දෙයක්. ඔන්න ඒ අපි දැන් හැමෝම බුදුන් වහන්සේ කිව්වද? නමුත් ඒ කාරණාවේ අර්ථය නම් තේරෙන්නේ නෙමෙයි. ඒ කාරණාවේ අර්ථය විග්‍රහය. ඒතර ඒතර අදුක්කම සුඛයක් විග්‍රහ කළත් නෑ බුදුන් වහන්සේ. සාමාන්‍යයෙන් ඉන්ද්‍රිය සංවරයක් විග්‍රහ කරනකොට අදුක්කම සුඛයක් විග්‍රහ කරනවා. නමුත් එතන විග්‍රහ කළා නෑ. එතකොට එතන ඇයි විග්‍රහ නොකරේ? බුදුන් වහන්සේ අර්ථ අර්ථයක් දෙන්නයි විග්‍රහ නොකරේ. එතන විග්‍රහ කරේ ලෝකයේ මට්ටමින් මේ අසංවරයකින් ඇල්ල ගැටලා යන පැත්තක් නේ උදාහරණෙන් දුන්නේ. ඔන්න ඔය දේ විග්‍රහ කළ දෙන බුදුරණාහි කරනවා දුන්නා. ඇලන ගැටෙන කරනවට දුන්නේ. දැන් ලෝකයේ උපේක්ෂාව කියන කාරණාවේදී උපේක්ෂාවකින් නොසලෙන ගතියක් එතකොට එතනදී යමකට ඇදී යාම සහ අනිකී ඉක්මීම කියන කාරණා වෙන්නේ. දැන් මෙතන කටු තුවාල කටු කටු සහිත වනාන්තරේ තුවාල විග්‍රහයනේ කරන්නේ. ඒ විග්‍රහයට දුන්න උදා. ඒතකොට බලන්න එහෙනම් අහපු කාරණාවේ ඒ අර්ථය ගන්න අපි කොච්චර අවධානයක් තියෙනවද? ඒ කියන්නේ අහපු කාරණාවේ ඒ අර්ථයම ගන්න. අන්න එතනදි තමයි ඊට පස්සේ තමයි අනිත් කාරණාව තමයි යෝනිසු මනසිකාරය කියන්නේ. එතකන් යෝනිසු මනසිකාරය නෙමෙයි අර්ථයේ පරීක්ෂණය කරන්න අපි යම් විමසීමක් කරනවා. හැබැයි බුදුරණවහන්සේ පෙන්නපු නිවන් මාර්ග ඉස්මතු කරපු යෝනිසු මනසිකාරය නෙමෙයි. ඒ කාරණාව නෙමෙයි. එතරම් කල්පනා කිරීමක් දැන් ඔය සාමාන්‍ය උදාහරණයක් ගත්තොත් මොකද බුදුරණවහන්සේ දේශනා කරන තේර සූත්‍රයේ ඔය ඔය දීකසුප්පටිද්දා කට්ටිය ඔහොම කල්පනා කරලා වැරදි දෘෂ්ටි කරන් තින්නවා කියලා. තේර සූත්‍රයේ. එතකොට යා නිරේ නිරේගාමී වෙනවා කියලා කියනවා. ඒ විදිහට වැරදි වැරදි විග්‍රහය කරගෙන ඉන්නකොට. එතකොට එනම් බලන්නේ වැරදි විග්‍රහය ගන්න කල්පනාවක් කරලා නිකන් නෙමෙයි. හැබැයි යෝනිස මනසිකාරක නෙමෙයි. යෝනිස මනසිකාරි බුදුනා නම් නිවන් මඟ. ඒ විදිහට විග්‍රහයක් ගත්තෙත් කල්පනා කරලා හැබැයි ඒක යෝනිසු මනසිකාරය නෙමෙයි. අපි ඔන්න අපට තේරෙන තේරෙන්නේ නැති විග්‍රහයක් කරනකොට අපි මේකේ අර්ථය හොයන්න කල්පනා කරනවා. කල්පනා කිරීමෙන් මේ අර්ථය මොකද්ද කියලා තේරෙන්නේ. හැබැයි බුදුරණවහන්සේ දුන්න අර්ථය නෙමෙයි හම්බෙන්නේ. එහෙනම් ඒක යෝනිසු මනසිකාර කිරීමෙන් නෙමෙයි හම්බෙලා තියෙන්නේ. අර්ථයක පරීක්ෂණය කරා. එතන අර්ථය මොකද්ද කියලා හොයන්න පටන් ගත්තා. යෝනිසු මනසිකාරය කියලා කියන්නේ ඒ තේරුම් ගත අර්ථය Taman කෝන් නොගැලපෙන නිසා අන්න ඒක තේරුම් ගැනීම පිණිස මොකද්ද මේ කියන්නේ කියන කල්පනාව තමයි යෝනිසු මනසිකාරය. එතකයි ඕනේ තමයි. හැබැයි ඒකට හරි අර්ථයම හම්බෙන්න ඕනේ. අහපු ධර්මයේ බුදුන් වහන්සේ පෙන්න විග්‍රහ අර්ථය හම්බෙන්න ඕනේ. එහෙම නැතුව අර්ථයක්ත් හම්බෙනවා. ඒකනේ සමහර කාරණා දැන් අද අද අද සමාජී බණ රැල්ලත් එක්ක බැලුවොත් එහෙම සමහර කරුණු දුන්න හස්සන්ට විග්‍රහ කරලා ගැලපෙනවා. උදාහරණ කියන්න ඉතින් ඕන තරම් තියෙනවා. ඉතින් එක එක කරන එක එක විග්‍රහ කරනකොට සමහර ලාවට ලස්සනට ඒ විග්‍රහය මේ නිවන් මඟ කියලාම හිතෙන්නේ. ඇයි බුදුරණවහන්සේ කියපු කාරණාවම ලස්සනට අර්ථය ගැලපෙනවා. හැබැයි ඒ යෝනිසු මනසිකාර කිරීමක් නෙමෙයි. එතන තියෙන්නේ මේ ඒ ඒ අහපු කාරණාවේ අර්ථය අහු මුංජු දාන්නක් දැන් ඔන්න මේ මේ සංකාර පරිසම්පාද. මේ අවි දැන් එයාගේ කෝණේ මොන එතන දාගන්න පුඤ්ඤ පුඤ්ඤාණෙ. ගැලපුණා. ඒ විග්‍රහයට ගැලපුණා. දැන් කල්පනා කරලා නිදාගන්නේ නිකන් නෙමෙයි. ඇතමන භවයට තම මොකක් හරි විග්‍රහයක් ගැලපුණා ලස්සනට. ඒ විග්‍රහය දා ගැනීමත් එක්ක. ඔන්න මට මේ ළඟදී ප්‍රශ්නයක් ඇහුවා. මේ දුක්ඛ සමුදය කියන්නේ සංකත අபிසංස්කරණය නේද කියලා. ලස්සනට ගැලපෙනවා. බලන්න හොඳට හිතලා සංකතය දැන් අපි සම්පූර්ණ ඒ කියන්නේ හරියට බුදුරණවහන්සේ කියපු කාරණාවේ අර්ථයම ගත්තේ නැත්නම් ගැලපෙනවා. අපි අර ඒ අර්ථය ගන්න හොයනකොට ගැලපෙන්නේ නැහැ. නමුත් ගැලපෙනවා. සංකත අපි දැන් සකස් වීමක් නෙමෙයි දුක කියන්නේ. දුක කියන්නේ දුක. සමුදය කියන්නේ සකස් වීමක්. සංස්කාර කියාව සංකත අபிසංස්කරණ. අபிසංස්කරණය කරන සකස් වීම. ප්‍රතිපලය සකස් වෙච්ච ප්‍රතිපලය. අபிසංස්කරණෙන් ගන්නුනේ. සමුදයට ලස්සන ගැලපෙනවා. ඒ සමුදයන්නේ අபிසංස්කරණයක් උනේ සකස් වීමක් උනේ මොකද දුක? එහෙනම් සකස් වීමේ ක්‍රියාව අபிසංස්කරණය. ඒක සමුදේ. ඒතකොට ලස්සනට මේ ගැලපුණා විග්‍රහයත් හරි. අන්න ඒකට එක ප්‍රතිපදාවක් පුරුදු කරනවා. නිරේගාමී යනවා. ඒ බුදුරණවහන්සේ කියපු විදිහ නෙමෙයි. බුදුරණවහන්සේ එක බුද්ධ වචනයකවත් දුක්ඛ සමුදය විග්‍රහ කරන සංකතං අபிසංකරොන්තු ඊටි දුක්ඛ සමුදය කියලා විග්‍රහ කරලා නැහැ. දුක්ඛ සමුදය කියලා කියන්නේ අபிසංස්කරණය වීමයි කියලා බුදුරණවහන්සේ විග්‍රහ කළා නැහැ. අපට ගැළපෙන බලන්න ශ්‍රද්ධාව ප්‍රශ්නේ නිසා. හැබැයි ලස්සනට විග්‍රහ කරා. ඒ විග්‍රහය ගැළපුණේ කල්පනා කළානේ. ඇයිද දුකක් තියෙනවා දුක හට ගැනීමද මේක කල්පනා කරනවා මේ ගැළපුණේ. මේ දුක සකස් වෙනවා. මේ අபிසංස්කරණය සකස් වෙන සකස් වීම තියෙනවා. ලස්සනට කරපුණු අර්ථය. තේරුම් ගත්තා. ඊළඟ ප්‍රතිපදාවක තුරු කරනවා. හැබැයි නිර්වාණ ගාමී නෙමෙයි නිරේගාමී. බ්‍රහ්මලෝක යන්න පුළුවන් ගිහිල්ලා පස්සේ හරි එන්න පුළුවන්. හැබැයි බුදුරණවහන්සේ කියපු කාරණාවක් හැටියට වෙන කෙනෙකුට සමාදන් කරොත් එම් මහා ප්‍රශ්නේ. බුදුරණවහන්සේ කොතනකවත් දුක්ඛ සමුදය විග්‍රහ කරලා දේව කාරණා විග්‍රහ කරන්නේ. අඩුම තරමේ පොඩ්ඩක් හිතුවනම් සංකතං අபிසංකරොන් තීති වික්‍රේ තස්මා සංඛාරාති උච්චති කියන කාරණා විග්‍රහ කරලා පෙන්වන්නේ බුදුරණවහන්සේ මේ සංඛාර විග්‍රහ කරද්දී සංකජ්ජනීය සූත්‍ර දුක්ඛ සමුදය විග්‍රහ කරද්දී නේ ඔව් ඊළඟට දැන් අතන ආයේ කම්ම සූත්‍ර ඕනෝක ගන්නවා ඊළඟට කම්ම සූත්‍රය අபிසංකතං අபிසංකේ අபிසංක දැන් දුක්ඛ සමුදය අபிසංකතං අபிසංජ වේදනියන් දත්තබ්බා විදීමෙන් සකස් කර කර විදීමෙන් දැනගන්න කියනවා එතකොට එතන විග්‍රහ කරලා දුන්නේ මොන පරයයද කියන එක හම්බෙන්නේ. ඒක පුරාණ කර්මයක් කියනවා. දැන් බුදුරණවහන්සේ වෙන විග්‍රහය පටිච්චසමුප්පාදේ විග්‍රහයත් එක්ක කතා කරාම පුරාණ කර්මයක් කියන අතීත අතීත විග්‍රහයකට ගිහිලා කර්මය සකස් කරන්න ඇවිදලා කියන පැනීම ගිහිලා ඉවරයි. පටිච්චසමුප්පාද විග්‍රහය නෙවෙයි පටිච්චසමුප්පාද අතීත අනාගත කියන ප්‍රඥා ත්‍රිකෝණ ප්‍රතිඋප්පන්න ධර්මයක් පෙන්වන්නේ. පුරාණ කර්මය කියන වචනේ දාපුවම අතීතෙට ගිහිලා ඉවරයි. චක්කුම්බික්කේ පුරාණ කම්මා ඒක ඇස පුරාණ කර්මයක් කියලා විග්‍රහ කරන දා පටිච්චසමුප්පාද විග්‍රහය නෙමෙයි බුදුරජාණන් කියලා දෙන්නේ. ඇස පුරාණ කර්මයක්. අතීතෙන් ආව කර්මයක්. අතීතෙන් ආව කර්මයක දැන් විපාකයක් හැටියට සකස් කර කර යනවා. ඒක ලෝක විග්‍රහය ලස්සනද කියලා ලෝක විග්‍රහය බුදුරජාණන් පැහැදිලි කරන්නේ. සකස් කරගන්නේදී. අපිට දැන් මේක පටිච්චසමුප්පාද දැන් අපි වචන ටික දැනගත්තට පස්සේ පටිච්චසමුප්පාදෙත් එක්ක දැන් අපි වචන ටික ඉගෙන ගන්න තියෙනවානේ. මේකයි මේකයි ලස්සනට ගලප ගලප බලනවා. පටිච්චසමුප්පාදෙට ගැලපෙනවා මේ පටිච්චසමුප්පාද තමයි විග්‍රහ කරන්න කියලා හිතනවා ඊට පස්සේ. නමුත් පටිච්චසමුප්පාද නෙමෙයි. පටිසම්පදා විග්‍රහ කරන්නේ ඒ පරියය වල නේ. එතකොට බලන්න එහෙනම් අපි එතනත් විමසීමක් තියෙනවනේ. අර්ථ විමසීම. හැබැයි මේ විමසීම යෝනිස මනසිකාරය නෙමෙයි. යෝනිස මනසිකාරය නම් එයා සෝතපන්න වෙනවමයි. ඒක වෙන අර්ථ විමසීම. එයා අර්ථේ වරද්දවගත්ත බුදුන් වහන්සේ කිව්ව දේ. එතන බුදුන් වහන්සේ යම් පරියායකින් කියවනේ. ඒ පරියායයේ අර්ථය හම්බෙන්නේ. අපේ කෝණයකින් පරියායක් හම්බෙන්නේ. අන්න ඒ නිසා එයා එතනින් ගියා නිවේග. එතකොට බලන්න සංකතං අபிසංකරණති ඔන්නෝක කියන දුක්ඛ සමුදය. කල්පනා කළොත් සංකතය කියන්නේ සංකතය අபிසංස්කරණය කිරීම නිසා සංකාර කියනවා. එතකොට සංකතයෙන් සකස් ඉතින් සංකතයක් නේ ආයෙත්. ඒක දුක්ඛ සමුදය කතා කරනකොට සංකතය සකස් කරනවා. එතකොට සංකතය කතා සකස් කරන්නේ කවුද? මොකද්ද වෙන්නේ? සංකතය විසින් අபிසංස්කරණය කිරීම කරන දුක්ඛ සමුදය. එතකොට සංකතය මොකෙන් සකස් වෙන්නේ? ඒක සමුදයක් කල්වන්න දෙනවා. ඒක සංකත කියන වචනේ දාලා ඉවරනේ. සංකත කියන සකස් වෙච්ච දෙයක්. ඒකට ඒකෙත් ආය හොයන්න තියෙනවා. ඒක දුක්ඛ සමුදය කොහෙද හම්බෙන්නේ? නමුත් අපි බුදුරන් වහන්සේ කියපු දේ ඒ විදිහට ගන්න තුනොත් අපට අපේ විග්‍රහයට ලස්සනට ගැලපෙනවා. අන්න කල්පනා කිරීම වැරදි දෘෂ්ටියකට යනවා. දුක්ඛක සංකාරද මේ පොඩ සුත්‍රා සංකත ගැන මේ සංකාරද මොනවාද සංකාර කියන්නේ සංකතය අභිසංස්කරණය කිරීමට. සංකාර කියන්නේ සංකතය අභිසංස්කරණය කිරීමට සංකාර කියන්නේ. සංකතය කියන්නේ ලක්ෂණ තුනක් තියෙනවා. හට ගැනීමක් පැනෙනවා, වැයීමක් පැනෙනවා, හටගත් පවතින දේ වෙනස් වීමක් පැනෙනවා. සංකේතනේ සංකත කියලා කියන්නේ හට ගැනීම තුනක් තියෙනවා. හට ගැනීම සංකතයක් කියන්නේ හටගත් දෙයක්. සංකතයක් කියන්නේ හටගත් දෙයක්. සමුදයක් හම්බෙලා නැහැ. සංකතයක තියෙන ලක්ෂණය තමයි හට ගැනීමක් පැනවෙනවා. ඒතර හට ගැනීම වෙන එකක් නේ. හට ගැනීමේ විග්‍රහය තියෙනවා. සංකතය කියන එකේ ලක්ෂණي හට ගැනීමක් පැනවෙච්ච දෙයක්. වෙනසීමක් පැනවෙච්ච දෙයක්. පවතන දේ තුළ වෙනස් වීම පැනවෙච්ච දෙයක් තමයි සංකතය කියන්නේ. සකස් වෙච්ච දේ සකස් වෙච්ච දේක තියෙන ලක්ෂණය තමයි අර විග්‍රහය. සංස්කාරය කියන්නේ සංකත අபிසංස්කරණය කිරීමේ විග්‍රහය. දැන් සංකත කියන්නේ සංකත කියන්නේ අර කාණ තුන සංකත කියනවා දැන් තුනම තියනවා නෙමෙයි. ක්‍රියාත්මක වෙනවත් නෙමෙයි. සංකතයේ තියෙන ලක්ෂණ. ඔව්. නෑ තියෙනව නෙමෙයි. තියනවා කියන එක වැරදි. නෑ වචනේ වැරදි කියලා බුදුරණවහන්සේ ඒකයි බුදුරණවහන්සේ කියපු විග්‍රහයට අපි අලුත් විග්‍රහයක් දෙන්නෙකුත් වරදිනන්න එතනයි. ඒක ඒක ලක්ෂණේ සංකතයේ ලක්ෂණේ උපාදේ පැනවෙනවා. වය පැන වෙනවා. තිදස්සඤ්ඤ සත්‍ය පැන වෙනවා. ඒ සංකතයේ ලක්ෂණය. ක්‍රියාකාරීත්වය සංකාර කතා කරන්නේ. සංකතේ නෙමෙයි. ක්‍රියාකාරීත්වය සංකතය අபிසංස්කිරීම සංකාරී ලක්ෂණය. සංකතය කියන්නේ උපාදේ පැන වෙන එක, වය පැන වෙන එක, තිදස්සඤ්ඤ සත්‍ය පැන වෙන එක. ඒක ඒ ඒක සංකතයේ ලක්ෂණය කියන්නේ ඒක තමයි දකින්න ලක්ෂණ සංකත බව හම්බෙන්නේ ඒකයට. ඒක සංකත බව හම්බ වෙනවා කියන්නේ ඒකත් එක. සංකතය කියන්නේ සංස්කාරය නෙමෙයි සංකතය කියන එක වෙනම විග්‍රහයක්. සංඛාරය කියන එක වෙනම විග්‍රහයක්. සංඛාරය කියන්නේ සංකතය අபிසංස්කරණය වීමට. ඒක සංකත දුක් දුක කියන්නේ සංකතයක්. ඇයි සංඛාර දුක්ඛය සංස්කාරය දුක්ඛය පංචීපාස්කන්ධය සංකතයක්. හැබැයි ඒකේ ක්‍රියාවත් සංකතය අபிසංස්කරණය වෙන එක. හැබැයි සමුදය කියලා කියන්නේ හේතුයෙන් හටගත්ත දෙයක් කියනවා. එතන අවිද්‍යාව සමුදයක් තියෙනවා. අවිද්‍යාව හේතු කරගෙන සමුදයක් තියෙනවා. එතන උදාහරණයක් කොතනකොත් විග්‍රහ කළා නෑ සංකතං අபிසංකරොන් තීති වික්‍රේ තස්මා දුක්ඛ සමුදයෝති උච්චති කියලා බුදුරණවහන්සේ විග්‍රහ කරේ. සංකතං අபிසංස්කරණයට දුක්ඛ සමුදය කියලා විග්‍රහ කරේ. දුක්ඛ සමුදය අපිට ඕක ඇයි එන්නේ අපිට හැම වෙලෙම සාස්වතියත් එක්ක තියනවා කියන න්‍යායත් එක්ක මේ ලෝකේ තියනවා යම මේ තියන දේ මේ රූප පේන තියනවා මේ පේන රූපය අපි අපි සංස්කරණය කරනවා සද්ද ඇහෙන දේ අපි මේ මේ ඔක්කොම පුජ්‍යලා ඉතලා මේ කරන්නේ ඒක සංකතය ඒක පිළියර අනිවාර්ය සංකතය කියලා අපි සංකතය හොයන්න යන්නේ නැහැ මේ සංකතය කියන අපි වශයෙන් ගන්න සංකත වශයෙන් වශයෙන් ගන්න බාහුවෙන් ඒ වශයෙන් තමයි ඒ වශයෙන් සමස්තයෙන් නෑ නෑ වචනේ භාග්‍යතුන් වහන්සේගෙන් නෙමෙයි. වචනේ සමාජයේ වචනේ ඒ වචනේ තුලින් යම්කිසි විග්‍රහයක් දුන්නා දුන්නා. ඒ විග්‍රහය තුලදී වෙන අර්ථයක් ඒ කියන්නේ ඒ අර්ථය විතරයි දෙන්න පුළුවන්. වෙන අලුත් අර්ථයක් වෙන විග්‍රහයක් දෙන්න බෑ. එනකොට දැන් සංකතිකන වචනේ තමයි තමයි උදාහරණයක්. යම් යම් තේරෙන්නේ කොහොමද වචන නෑ යාගේ භාෂාවට අදාළ නෑ සංකතය ඔව් සංකතය කියලා කියන්නේ ලෝකයේදී අපිට මේ ලෝකයේ වචනයකින් ඒ සංකතයේ ලක්ෂණ කියන එක සංකතය කියන විග්‍රහ කරන්න පුළුවන් සංකතයේ ලක්ෂණ හැටියට ඒ ලක්ෂණේ හම්බ වෙන්නේ ඇහැකට ප්‍රඥා චක්කසයට වෙන දෙයකට නෙමෙයි අන්නේ ඇහෙන් දක්න දැක්මක් එතකොට ඒකට වෙන විග්‍රහයක් දෙන්න බෑ ඒක ඇහෙන් දකින්න දෙයක්. ඒකට වෙන විග්‍රහයක් දෙන්න ඡන්දයක් හරි තියෙනවනම් උත්සාහයක් හරි කරනවනම් ඒ කාරණාවෙම සංකත බව නොතේරීම වෙනවා. මොකද හේතුව ඒකට උත්සාහයක් හරි කරන්න යාට ලෝක විවහාරය තියෙනුනේ. ඒ එයා තමයි ලෝකෝත්තරම කියන්නේ මොකද්ද කියලා හම්බෙන්නේ යාට. තමන් දැක්ක කියන එක වැරදි. තමන් දැක්ක නෙමෙයි. ඒ කියන්නේ සංකත බව දැක්මක් ප්‍රඥාවට හම්බෙනවා. අඥාන දැක්කම උදාහරණයක් දැක්ක දෙනාට සමාජයෙන් ඉතර බෑ මේ භාෂා ගැන භාෂාවෙන්. ඔය කියන්නේ බුදුන් වහන්සේ විග්‍රහ කරන විතරයක් කියලා දුන්නේ සෝතාපන්න කෙනා රහතන් වහන්සේ. එච්චර එතනින් එහා දෙයක් නැහැ. සංකේත අනුසංස්කරණය කරනවා කියන අර්ථය නිසා චේතනාවත් එක්ක චේතනාව ගැන කියන්නේ සෝදාන පරිසම්පාද සංස්කරණය කියන එකයි චේතනාව කියන එක සංස්කරණ අර්ථ එකම අර්ථය කියන්නේ. චේතන මෙහෙම පටිසම්ප සංස්කාර කියනකොට සංස්කාරයට බුදුන් වහන්සේ අර්ථ කිහිපයක් විග්‍රහ කරලා පෙන්නනවානේ. පටිසම්පා සංස්කාරට යම් අර්ථයක් විග්‍රහ කරනවා. තව අපට ලොකු ප්‍රශ්නයක් වෙන එක මෙහෙම තියෙනවා. මේ ලෝකේ වචන ටිකක් මේ විග්‍රහය තියෙන්නේ. නිවන තමයි ඉලක්කය ඒක ඇත්ත. එක ඉලක්කය. නමුත් මේ ලෝක වචන අරගෙන ඒ ලෝකයේ තිබ්බ වචන වලට විවිධ අර්ථ විග්‍රහ දීලා තමන් තුළින් නිවන් මඟ උපදවනවා. දැන් අපි හිතනවා මේ දුන්න වචන ඔක්කොම එකම අර්ථයක් තියෙන කියලා. දුන්නේ ලෝකේ වචනයක්. ඒ වචනේ අර්ථයකට සීමා කරා. සීමා කරලා ඒකෙන් ඇතුළත නිවන් මාර්ගක් උපද්වා ගන්න. ඇත්ත දකින්න එක දෙයකට යන්නේ. අපි පංචීපාස්කන්ධය, පටිච්චසමුප්පාදය, ආයතනයි මේ ඔක්කොම එකට අච්චාරුවක් දාගෙන අපි හිතනවා මේ ඔක්කොම එකයි කියලා. මේවා වෙන්ගෙන් වශයෙන් තියෙන විග්‍රහ. වෙන්ගෙන් වශයෙන් ඒවට අර්ථ විග්‍රහ පෙන්වා දෙලා තියෙනවා. මේ එක ඉලක්කයක් හම්බෙන්නේ ප්‍රඥාවට. නිවන් මාර්ග කියන එක. මේ විග්‍රහය නෙමෙයි. මේ විග්‍රහය වෙන්ගෙන් විග්‍රහයක් තියෙන්නේ. ඒක ධාතු විග්‍රහය වෙන් විග්‍රහය. ධාතු ස්කන්ධය කතා කරන්න බෑ. අපි මේක සමීප කරන්න යනවා. ධාතු යාවගෙන කතා කරන්න බෑ අපි ඒක සමීප කරන්න යනවා. ඒක වෙන විග්‍රහයක් තියෙන්නේ. ඒක ප්‍රඥාවට හම්බෙන්නේ මේ ඔක්කොගෙම එක විග්‍රහයක් එක තැනකට කොටු වෙනවා කියලා. ඒ වාචික අර්ථයෙන් මේ මේ බුදුරණවහන්සේ දුන්න මූලික අර්ථයෙන් විග්‍රහ විග්‍රහ ක්‍රීකයක් තියෙනවා. එක විග්‍රහයක් නෙවෙයි. ඒතර සංඛාර විග්‍රහ කරනකොට සංඛාරයේ පරිසම්පාදිකාර්ථයෙන් විග්‍රහ කරා. භවේ තවාර්ථයෙන් විග්‍රහ කරා. චේතන තවාර්ථයෙන් විග්‍රහ කරා. ඒකට අදාර්ථයක් විග්‍රහ කරා. සංඛාර විග්‍රහ කරන ඇති බව විග්‍රහ කරන එක. ඇති බව මූලික අර්ථයෙන් ඒක වචනෙන් විග්‍රහ කරන යමක් කුළු ගන්නවන්නේ පැහැදිලි කරන්නේ. චේතනා විග්‍රහ කරා චේතනාවකින් ලෝකයේ කියන්නේ ආයතන ආයතන හය ඔස්සේ චේතනා විග්‍රහ කරන්නේ. ඒ චේතනාව රූප ශබ්ද ගන්ධ පොට්ටබ්බ ධම්මාද චේතනා ටික විග්‍රහ කරා. ඒතොර එතන යම් කිසි අර්ථයක් විග්‍රහ කරා. එතකොට සංස්කාරයේ විග්‍රහ සංස්කාරයේ සංස්කාර කියන දේ තුළ පොදු ලක්ෂණ ඇතුළ සංකල්ප අපි සංස්කරණය කියන්නේ. සංස්කාරී ලක්ෂණයක් දෙනවා සංකරාපි සංස්කරණය කියන්නේ. දැන් තමයි එතන පංච උපාදානස්කන්ධේ ප්‍රාත්මන් සංස්කරණ සංකල්පය සංස්කරණය කරනවා කියන්නේ රූපේ රූපයක් තියෙන එහෙම නැත්නම් වේදනා වේදනා කිසිකේ වල පරිසම්පාදේ නොදකින කාටු නෙමෙයි ඒ ක්‍රියාව තියෙන්නේ ඒකද? පටිච්චසම්පන්න නොදකින තාක් තමයි නොදකින නෙමෙයි නිරුද්ධ නිරුද්ධ නොවන තාක්කල් එතකොට පටිච්චසමුප්පාද දකින්න නම් ওই ක්‍රියාව හම්බ වෙනවා. සංකෘති අபிසංස්කරණය කියන්නේ අபிසංස්කරණීය ක්‍රියාවක් කියන කාරණාව හම්බ වෙනවා. එතකොට එතනදී සංකතයේ ලක්ෂණය කියන්නේ වෙනම පරයයකින් සංකෘතියේ ලක්ෂණය හම්බ වෙනවා. දැන් දැන් කියනෝනේ පාර්යයට උඩගත්තොත් එහෙම රූපං අත්ථ සමුපපති තත්කෝද සංකාරක සංස්කාරය. ඒ සංස්කාරය කියලා විග්‍රහ කරලා ඒක අනිත්‍යං සංකතං අபிසංකතං කියනවා. අනිත්‍යයි ස්ථිර නැහැ. සංකතයි සකස් වෙච්ච දෙයක්. ඒ කියන්නේ සකස් ඇති වෙච්ච දෙයක්. ඒකට ඊළඟට අபிසංස්කාර විශේෂයෙන් සකස් වෙච්ච දෙයක්. ඒතකොට ඒ විග්‍රහය පේනවා. ඒතකොට හේතු ටිකත් විග්‍රහ කරලා පෙන්නනවා. හේතු ටිකත් විග්‍රහ කරලා පෙන්නනවා. වෙන් වශයෙන්ම අවිද්‍යාව දක්වාම හේතු ටික විග්‍රහ කරලා පෙන්නනවා. එතකොට හේතු ටික විග්‍රහ කරනකොට අන්න සමුදේ පැත්ත සම්පූර්ණයෙන් අවිද්‍යාව දක්වාම හොයාගෙන යන්නට වෙනවා. අඥානකමක් තමයි සමුදේ කියන්නේ. මේ ක්‍රියාවක් මේක. අபிසංස්කරණය කියනවා කියන එක. සංකතයේ ලක්ෂණ කියනවා කියන එක. මේක ක්‍රියාවක්. ඒ කියන්නේ මේ සිද්ධ වෙන වැඩපිළිවෙල. මේ සකස් වෙන ක්‍රියාව. හැබැයි දුක්ඛ සමුදය විග්‍රහ කරනකොට දුක්ඛ සමුදයේදී බුදුරණවහන්සේ පෙන්නපු නිවන් මාර්ගය ඉස්මතු වෙන්නට නම් අර අපේ කෝණයට ගැළපෙන අර්ථයේ නැහැ. එතන තව දෙයක් බලන්නකෝ. දැන් මේ කාරණාව ලස්සනට අපේ කෝණයට ගැළපෙනවනේ. අපට සමුදේ වුණ හැටි තේරුණා කියලා හිතෙනවනේ. හැබැයි ඉස්සරලාම තේරෙන්නේ අර්ථය හම්බෙච්ච යෝනිසමනසිකාරයක් ඉපදීමක් මිසක් කොහොම ගැළපෙන එක නෙමෙයි. අර්ථය වැටෙනකොට සිදුවිය යුතු යෝනිසමනසිකාර උත්පාදයෙන් මිසක් ගැළපීමනේ. ඔක ගැළපුණා නම්. ගැළපුණේ කොහොමද ලෝකෝත්තර මඟ උත්පාදේ නොවි? ලෝකෝත්තර මඟ උත්පාදේ වෙන්නට ඕන. උත්පාදේ නොවි ගැළපෙන්න කියන්නේ. දැන් අපි හිතනවා මෙහෙම සමහරලාට දෙන්න පුළුවන් අපේ වචන දෙන්න පුළුවන් මනසින් මනසින්වත් ගැළපෙන්නේ නැහැ. දැන් මනසින් ගැළපෙන්න පුළුවන් දා වචනකින් දෙන්න පුළුවන් ලොකු විස්තරයක් හරි. මනස මනසින් ගැළපුණා කියන්නේ සංඥාවක් නේ. මනෝ සංඥාව සංඥාව විවහාරයකට දෙන්න පුළුවන්. විග්‍රහ කළා. ඒ විවහාර දුන්නා නම් විවහාරය කියනකේ ලෝක විවහාරය. සංඥා මනෝ සංඥාවකට හම්බෙන විදියක් නෑ බුදුරණවහන්සේ වෙන්නපු අර්ථය. ඒ අර්ථය ලෝකෝත්තර මගක් හැටියට තමා තුළ ඉස්පත් වෙනකොට. සංඥාවකට හම්බෙන්නේ නෑ. ඒක මගක් විතරයි සංඥාවකට හම්බෙන්නේ කොහොමද මටනේ? සංඥාව හටගන්නේ මටනේ. මගේ මනෝ සංඥාවන් හටගන්නේ. මනෝ සංඥාට කොහෙද හටගන්නේ මේ ලෝකෝත්තර මගක් වෙන්නේ. මනෝ සංඥාව කොහොමද ආපහු අලුත් විග්‍රහ හැදෙන්නේ? ඒක මනෝ සංඥාව. අනාත්මව දර්ශනේ මනෝ සංඥාවෙන් අර්ථ විග්‍රහ හැදෙන්නේ කොහොමද? අනාත්මව හම් වෙන ලෝකෝත්තර මගේදී මනෝ සංඥාවකින් මේක ගැලපුණා නම් ඒක නිවන මග වෙන්නේ කියන්නේ. වැරදි දේ කියන්නේ හම්බෙන්නේ. හරි දේ හම්බුන එක විග්‍රහය බුදුරණවහන්සේ බුද්ධ වචනේ විතරයි. ඒකදී අර නිවන් මාර්ග හම්බ වෙනුනේ. ඒකයි දැන් අද ප්‍රශ්නේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම මොනවා හරි ක්‍රමයකට මේක ගලපගෙන අපි මොනවා හරි හදිස්සිය දුවගෙන යන්නේ. මොකද අද අපට ප්‍රශ්න තියෙන සත්‍ය ගවේෂණී කිරීමෙන් තොරව මේ සෝතාපන්නින් රහත් වෙන සද්ධාන්සාරයෙන් ධම්මානුසාරයෙන් මෙන්න මේ මොකද්ද ඉලක්කයක් තියෙනවා. බුදුරණවහන්සේ කොතනක සෝතාපන්නින් කියලා නේ බලනෝ දේශනා ඔක්කොමත් දෙන්නේ කියලා. රහත් වෙන්න කියලා නේ බුදුරණවහන්සේ කොතනක. සත්‍ය ගවේෂණයක් කියලා දෙන්නේ. බැවිදේ ආපු ආපු ආපු භික්ෂුවට නිවන් මාර්ග කියලා දෙනවා. ඒ ආපු කෙනාට ධර්මයට ධර්මයට ආවට පස්සේ මේ නිවීම දක්වා කියලා දෙනවා. සෝපාදිශේෂ සූත්‍රය බුදුරණවහන්සේ සෝපාදිශේෂ තමයි නෙමෙයි අර සෝතපන්න කියලා නිරයන්නේ නැහැ කියලා කියන්නේ නැති මොකද මේ පනවන්නේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේට මේ අනිතීර්ථක කියනවනේ සෝතපන්න කා නිරයනවා කියලා. ඒ කියන්නේ කෙලෙස් දුරු කරන නිසා. ඊට පස්සේ බුදුන් වහන්සේ කියනවා නෑ නිරයන්නේ නැහැ කියලා. ඊළඟට බුදුන් වහන්සේ කියනවා මම මේක නොකිය අප්‍රමා ප්‍රමාද වෙන නිසා කියලා. සෝපාසීස වගේ තමයි මට මතක. මේ එතකොට ඒ බුදුරන් වහන්සේ එහෙම විග්‍රහයක් කරලා නැහැ. හැම වෙලෙම සත්‍ය රකින්න අඩපිල්ලක් තියෙන්නේ. ධාතු විභංග සූත්‍රයේ තියෙන සත්‍ය තියෙන ආරක්ෂා කරන්න. සත්‍ය කියන්නේ පොතේ තියෙන වචන රකින්න නෙමෙයි. අන්තිමට මේ මාර්ගය ගැන කතා කරද්දී සෝදාපන්නද එහෙම එකක් අදාළ නැහැ නිසා දැන් පුද්ගලයාට මේ කියන තන සාධ මේ පුද්ගලයා කියන්නේ අටක ලෝකේ පුද්ගලයෝ. ඒක ඒක ලෝක පුද්ගල ප්‍රඥාක්තිය. මාර්ගය ගැන මාර්ගයෙන් නදාලා නැහැ. යමෙකුට හැඟීමක් තියෙනවා නම් යමෙකුට ප්‍රඥාප්තියක් තියෙනවා මම දැන් හරි කියලා ඒ ඔක්කොම අංශු මාත්‍රයක් ඇවිල්ලාම නැහැ. මොකද එතන තියෙන්නේ අපේ ඉලක්කයට ගිහිල්ලා. අපි ඉලක්කයක් හඹාගෙන ගිහිල්ලා ඉලක්කයට අපි ලකුණු නිමිති ටිකක් දාගෙන හරි දැන් මම මේ ඉලක්කය සම්පූර්ණයි කියලා හැඟීමක් තියෙනවා. මටම හැඟීමක් තියෙනවා. එච්චරයි තියෙන්නේ. අංශු මාත් ඒ කියන්නේ බුදුන් වහන්සේ ධර්මයේ කොනක්වත් හම්බෙලා නැහැ. බුදුරණවහන්සේ වෙන්නේ හැමෙම සත්‍වික වේසනයක් කරන්නේ. සත්‍ය ගවේෂණයක් කරන්න අපිට හැම වෙලෙම සත්‍ය හොයනට පිළිතුරු ලෝකේ සත්‍යයක් වෙන්නවා. ලෝක සත්‍ය ගවේෂණය කරන්න වෙන්නවා. ලෝකෝත්තර මඟ උපද්දන විග්‍රහයක් වෙන්නවා. එතන සත්‍ය ගවේෂණයක් වෙන්නවා. සත්‍ය ගවේෂණය යනට බැරි දැන් අපි ගත්තොත් අනුපිල්ල කතා. ඉස්ලාම කට්ටිය ආවම බුදුරජාණන් කියන්නේ දාන කතා, සීල කතා, සග්ග කතා, කාමානම් ආදීනවන් නෙක්ඛම්ම ආනිස. මොකද්ද මේ කියලා දෙන්නේ? ලෝක ලෝකේ මෝඩ ජනතාව අහුවෙලා ඉන්න මේ කාමයන්ගේ වැරද්ද පෙන්නලා ලෝකේ සත්‍යයක්. එතන සත්‍යයක් වෙන්නේ. ලෝකයාට ප්‍රකට සත්‍යයක් වෙන්නවා. ඊළඟට සාමුක්ඛාංශික දේශනා චතුරාර්ය සත්‍ය දේශනා කරේ. තමා තුළ සත්‍ය රැකගන්න අතනත් ලෝකේ සත්‍ය තමා තුළ රැකගන්න විග්‍රහයක් වෙන්නවා. ඊළඟට චතුරාර්ය සත්‍ය විග්‍රහ කරා සත්‍ය රකින්න වැඩපිළිවෙලකට. බුදුරණවහන්සේ හැම වෙලෙම කියන්නේ සත්‍ය රකින්න. සත්‍ය කරා යොමු කරන්න. අපි ඉලක්කයක් තියනවා සෝතාපන්න වෙනවා අන්න අර සත්‍ය අතන දැක්කහම අන්න අතන නිකන් සද්ධානුසාර වෙනවා අන්න අතන නිකන් සකදාගාම වෙනවා අන්න අතන නිකන් රහත් වෙනවා අපට මොකද්ද පුහු ඉලක්කයක් තියෙනවා මේ ඉලක්කය කරා යන්න අපි කරනවා සත්‍ය කරා යන්න දඟලන්නේ. සත්‍ය කරා යන කෙනාට දුන්න විග්‍රහයක් බුදුරණස් සෝතපන්නයි කියන්නේ. සෝතපන්න විග්‍රහයක් දුන්නේ නැහැ. සත්‍ය කරා යන දෙනාට දුන්න විග්‍රහයක්. මුල් තැනම අමතක කළා සෝතාපන්න වෙන දඟලලා සෝතාපන්න වුණාට පස්සේ සෝතාපන්නා කියලා හම් වුණාට පස්සේ මොන හරි විග්‍රහයක ආ හරි දැන් සෝතාපන්නයි. අර වචනේ තේරෙනවා සංකතය කියනවා තේරෙනවා සංකාර බව තේරෙනවා වචන ටිකක් තේරෙනවා ඒ ටිකක් නිරවුලා හරි. දැන් මේ වචන ටික බුදුරණවහන්සේගේ කාලේ වචන ටිකක්. ඒකත් තේරෙලා ආ දැන් මේ වුණාම සෝතාපන්නයි ආ ඒකත් දැන් හරි දැන් මොන බුද්ධිය වෙච්ච අපසාරය කියන ධම්මේ සංගේ ඕකත් හරි දැන් සක්කාය දිනුනා මම දැන් මේ රූපේ නම කියලා ගන්න වේදනාවම කියලා ගන්න ආ ඒකත් හරි අර ටික ඔක්කොම ගලපගෙන හරි දැන් මම සෝතපන්න ඔන්න ඔය ලේබල් එක අපි අපට ගහගන්න කැමති මේ පිටට කියන්න නෙමෙයි අපි අපට අවංකනේ අපි අපට කැමති ඔය ලේබල් එක ගහගන්න අපි අපි අපි තුලින් කැමති සෝතපන්න ඔය හිතා ගන්න එච්චරටම සක්කාය දිටිය බලන්න එච්චරම සක්කායදිට බලලා. ඒ නිසා මේකෙදි මේ බුදුරණවහන්සේ කියපු විදිහට අර්ථය ගන්න ඕනේ මේ මේ මේක ඉස්සලා මේක ඉගෙන ගන්න ඕනේ. මේකේ අර්ථය ගන්න. මොකද්ද මේ? මේ මේ හෙවීම කියන පරීක්ෂණය, විමර්ශනය කියන පරීක්ෂණය. ඒ ඒ කියපු විදිහට හොයනවා කියන පරීක්ෂණය. මේ ආර්ය පරිේෂණේ. ආර්ය පරිේෂණේ නෑ අද. මේ ආර්ය පරිේෂණ නැති නිසා ආර්යයන් ආර්ය බවට යන්නේ නෑ. හොයන්නෙම අනාර්ය පරිේෂණය. මොකද අනාරි පරිේෂණ. ಜಾති උරුමුණු ಜಾති හොයනවා. අනේ ඉතින් මම හොතාපන්න වෙලා මම මේ හසර යනෙද්දිම සසර යන්නව මට හොතාපන්න වෙනවා. ඒ සෝතාපන්න දැන් මම සෝතාපන්න කරන්න හදන්නේ. ඇයි? ඒ જાතියක් නේ. ಜಾති උරුමුණු ಜಾතියක් හොයනවා. හොතාපන්න බවක් හොයනවා. සකදාකම් බවක් හොයනවා. අනාගම් බවක් හොයනවා. ඇයි මේ බවක් හොයන්නේ? ඒ ඒ ස්වභාවයක් හොයන්නේ තවත් જાතියක් හොයන්නේ. ಜಾති උරුම කරන ಜಾතියම හොයනවා අනාරි පරිශ්‍රණය. ආරි පරිශ්‍රණයක නෙමෙයි. බුදුන් වහන්සේ වෙන ආරි පරිශ්‍රණයද හොයාගන්න බැරලා තියෙන්නේ ඒ ධර්මයේ කෙරේ ශ්‍රද්ධාව නෙමෙයි. ඒකම හේතු ශ්‍රද්ධාව නෙමෙයි. ශ්‍රද්ධාව තිබ්බනම් අපිට ශ්‍රද්ධාව තියෙනවා අර බුදුගුණ හිතලා වචන ටිකෙන් කල්පනා කළා මේ බුදුන් වහන්සේ අරහන් හරි. ඕක හැම වෙන අච්චරයි. ප්‍රතිපදාවෙන් බුදුන් වහන්සේ කියන්නේ කවුද කියලා හැම වෙන. තුප්පු දෙකකට ගණන් ගන්න බුදුන් වහන්සේ. වදිනවා ඔක්කොම කරනවා. හැබැයි මේ අපි වගේ සාමාන්‍ය මිනිස්සු බුදු වෙන එච්චරයි. බුදුරන් වහන්සේ කියන්නේ අසහාය කෙනෙක්. බුදුරන් වහන්සේ කියන්නේ කවුද කියලා හම්බෙන්නේ ධර්මයේත් එක්ක විතර. ඒ ධර්මය, ඒ ධර්මයේ ඒ විග්‍රහය එක්ක විතරයි. ඇත්තටම ධර්මය කියන්නේ නොතේරෙන දෙයක්. කියන්නේ බුදුරන් හඳුන ධර්මය. තේරෙනවනම් බුදුරණවහන්සේ ධර්මයේ හම්බෙලා ඒ කියන්නේ බුදු කෙනෙක් වෙන්න විග්‍රහය හම්බෙලා නැහැ. ඒ තේරෙන අපේ ලෝකෙටනේ. හරියට අහන තැනදී ලෝකෙන් ඈතරවන විග්‍රහයක් හම්බෙන්නේ. අපිට මේ භාෂාව ප්‍රශ්න නිසා මේ තියෙන්නේ. වචන ප්‍රශ්න නිසා. රූප වේදනා සංඥා සංකාර විඥාන අවිජ්ජා සංකාර විඥාන රූප සලආයතන ඊළඟට උපාදාන තණ්හා භව ජාති ඕන්න ඕක නිසා අපි හිතනවා මේ ටික හරි නිරවුල් දැන් ආ දැන් හරි. ඒ වචන භාෂාවක් ඉගෙන ගන්න එච්චරයි. අර්ථ තේරුම් ගත්තා. විග්‍රහය හම්බුන්නේ. සම්මතයෙන් නන්දමෝහයේ සූත්‍රයෙන් සූත්‍ර කිව්වා අර්ථය ගන්න අර්ථය ගැටගන්න. ඒක කොහොමද මේ මේ පරියායකදී නැත්තම් මෙතන මේ අපිට දැන් කොහොමද ලෝක විවාහයෙන් අපිට තේරෙන්නේ කියලා කියන්නේ. ඒක මෙතන මේ ගාතන අතරම ආවවාදිත කෙනෙක් කියනවා තියෙනවා අර්ථය ගන්න අර්ථය බැහැර එතන බුදුරන් දේශනාවේ තියෙන අනර්ථයක් කියන එක නෙමෙයි තියෙන්නේ. අත්තං ගන්නාති අනත්තං රෙන්චති. ඒ කියන්නේ අනර්ථයක් ගන්න අනර්ථය ගන්න එපා කියලා කියනවා. එතකොට අර්ථය ගන්න කියනවා. එතනදී දැන් අපට හිතෙනවා කියපු කාරණාවේ මම අපට අපට හිතෙන කාරණාව තමයි කියපු කාරණාවේ වැරද්දකුත් තියෙනවා හරි දෙයක්කුත් තියෙනවා කියන එකක් එනවනේ. ඒක නෙමෙයි කියන්නේ. අනර්ථයක් අනර්ථය ගන්න අනර්ථය බැහැර කරන අර්ථය ගන්න. අර්ථය මොකද බුදුන් වහන්සේ දුන්න අර්ථය? අනර්ථය මොකද අපි ගන්න අනර්ථය? ඒකේ තියෙනවා අනර්ථයක්. අන්න ධර්මයේ ඇහෙන තැනදී අපිට තියෙනවා අපේ කෝණේ ගන්න දෙයක්. අපි හිතනවා මේ අර්ථය ගත්තේ කියලා. අර්ථය නෙමෙයි ගත්තේ අනර්ථයක් ගත්තේ. බුදුරණවහන්සේ දුන්න විග්‍රහය නෙමෙයි ගත්තේ. බුදුරණ දැන් බුදු කෙනෙක් අනර්ථයක් දෙන්නේ නැහැ. බුදුරණවහන්සේ වචන හිස් නැහැ නේ. බුදුරණාහි පෙන්නපු වචන තුල කිසිම හිස් දෙයක් නැහැනේ. ඒතකොට මේ ඇහිච්ච වචනේ අර්ථය ගන්න අනන්තය අයින් කරන්න. ඉතින් එතනම කියවිලා ඉවරනේ අපි දන්න භාෂාවෙන් ඒකේ අනවශ්‍ය දේකුත් තියනවා කියලා. එහෙනම් බලන්න එතන කොච්චර කලබලකාරීද? අනර්ථය කියන්නේ මොකද්ද? ඒකේ අර්ථය ගත්තේ නැහැ. අපේ කෝණයෙන් ගත්තා. ඒක අනර්ථයක්. අපේ කෝණයෙන් අපි ගත්තනේ දැන් අර දුක්ඛ සමුදය. මොකද්ද? කාංකතං අවිසංකරොන්තිදී වික්‍රේ දුක්ඛ සමුදය හෝචිති කියලා අපි ගත්තා. නැත්තම් මොකක් හරි ගත්තා. හැබැයි කීව වචනේ ගත්තේ. මොකද අනර්ථයක් ගත්තේ. අර්ථය නෙමෙයි ගත්තේ අනර්ථය. අර්ථය යන්න අර්ථය බුදුරණවහන්සේ කියපු අර්ථය හම්බ වෙනවා. අනර්ථය අයින් වෙනවා. අනර්ථය කියන්නේ අනර්ථයක් අපේ කෝණ එකයි බුදුරණවහන්සේ දුන්න සීමාවක්. මේ සීමාව ඉක්මවලා ගියොත් අපි අනර්ථයක් ගන්නවා ගන්නවා ශරීරයක්. ඒක අනර්ථයක් අර්ථයක් නේ. අර්ථය ගත්ත කෙනා අත්තං උපපරික්කේදී කියපු කෙනා මොකද වෙන්නේ? නිවන් මඟට යමු වෙනවා. එතකන් ගන්න අනර්ථය. අනර්ථයක් කියන්නේ දැන් අපි හිතන් පාත්‍රය නිස්වාදනය වුණා. අපට අර්ථයක් කියලා හම්බ වෙනවා. අර සුදු ජාතික දරුවට අර්ථයක් කියලා හම්බ වෙනවා. මොකද්ද? පාත්‍රෙන් මේ ඒ කියන්නේ වළමෙන් විල කන්න පුළුවන් මුට්ටියක්. හැබැයි අර්ථයක් තියෙනවා ඒකේ. මොකද්ද? පාත්‍රය නිස්පාදනය වුණේ පාත්‍රයක්. ඒක මුට්ටියක් නෙමෙයි. ඒකෙන් අපි දැන් අපි කවදාවත් මේක උයලා කන්නේ නෑනේ. කොකර කොච්චර කරුත් තියෙනවද මේකට? මේකේ බත් මුට්ටිය මේක ලිපේ තියන්නේ නෑනේ. මේක උයලා කන්නේ නෑ. මේකට විනය වෙනම විනය නීතිරදි තියෙනවා. ඒකෝට අපිට මේකට කොච්චර කරුත් තියෙන පාත්‍රයක. එතකොට බලන්න අර උයලා කන බාලිනිය මුට්ටිය සුදු සුදු පොඩි එකකට හම් වෙන්නේ. සම්පූර්ණයෙන් අර්ථය ඉන්නලා. හැබැයි Tamanට ඒකේ ප්‍රත්‍යක්ෂයක් තියෙනවා. Taman මේ මුට්ටියෙන් උයාගෙන කනවා. හැබැයි සම්පූර්ණ අර්ථය අයින් වෙලා. නිෂ්පාදනය කරේ පාත්‍රයක්. පාත්‍රයේ මුට්ටිය පාත්‍රය අඩුම ලිපක් උඩ තියන්නේවත් නැහැ. පාත්‍රය කියන නිර්වචනයට. ලිපක් උඩ තියන්නේ මේක. පාත්‍රය කියන නිර්වචනයට මේක වෙනම විනය රීති තියෙනවා. ඒ නිර්වචනයත් එක්ක. එහෙනම් බලන්න අර්ථයක් කියලා මක් හම්බුණාට හම්බුනේ අනර්ථයක්. අර පුංචි දරුවට පාත්‍රය කියන එක වළඳක් හැටියට. අන්න ඇහෙන දේ තුල අනර්ථය හම්බෙන්නේ. ඇහෙන දේ තුන අනර්ථයක් නැහැ. ඇහෙනදී අපි අනර්ථයක් කරගන්නවා. අපට අනර්ථයක් වෙනවා ඒක. අපි ඒක ඒකේ අර්ථය අපි ගන්නෙ නෑ. නිවන් මාර්ගට පෙන්නපු අර්ථය ගන්නෙ නෑ. ඒ වගේ මේක පාත්‍රය කියලා දැක්කනේ. පාත්‍රය කියලා දැක්කන පාත්‍රය බව දන්න කෙනා කවදාවත් මේක ලිපක් උඩින් තියන්නේ නෑ. පාත්‍රය බව දන්න කෙනා මේකේ විනය රීතිරික රකිනවා. පාත්‍රයේ දන්න කෙනා පාත්‍ර අනුව කටයුතු කරනවා. අන්න අර්ථය ගත්තා. හැබැයි වලදක් හටගත්තාමත් මේ කියම සිද්ධ වෙනවා. හිතෙන්නේ අර්ථය හම්බුණා කියලා. කෘත්‍යකුත් වෙනවා. නමුත් අනර්ථයක් හම්බුනේ. අර්ථය නෙමෙයි. එහෙනම් ප්‍රායෝගිකව අපට යොමු වෙන තැනදී බුදුරන් වහන්සේ දුන්න අර්ථය ගන්නවා කියන්නේ කොච්චර සියුම්ද? දුන්න අර්ථය ගන්නවා කියන්නේ. අර්ථය ගත්ත කෙනාට අර්ථය කරා යමු වෙනවා. ඒකයි දිටි නිඥානකන්ත යාව කෙනා නිවන් ලඟින්නේ. දිටි නිඥානකන්ත යාව නැති කෙනා නිර්යනවා. මේ දුක්ඛ කරන මේ ප්‍රඥාවට ආපු හත්ය වලන කප්පත් කියන්නේ. දුක ප්‍රඥාවට හත්ය පිරෙන කප්පත් කියන්නේ. මොකේද? නෑ. නෑ. ප්‍රඥාවේ තියෙන අප්‍රමාදී වෙන. ප්‍රඥාව අප්‍රමාදී වෙන. ප්‍රඥාව හත හත වලට කරා. ප්‍රඥාව හත්තර හතේ මේ ලකලා ත්‍යාගය වලන්නේ කියලා කියන්නේ. ත්‍යාගය පුරුදු කරන්න කියනවා. ප්‍රඥාවෙන් අප්‍රමාදී වෙන්න කියනවා. සත්‍ය ආරක්ෂා කරන්න කියනවා. ඒ කියන්නේ මුලින් ඉතින් ප්‍රඥාව ප්‍රඥාන් අප්‍රමාදී වෙන්න. ඒක ප්‍රඥාවන්ත ප්‍රත්‍යක්ෂ ප්‍රඥාන් කියන්නේ නෑ ඒක දෙක ප්‍රඥාවෙන් තියෙන අප්‍රමාදී වෙන්න. ඒක විග්‍රහ කරනවා. එතකොට සත්‍ය දකිනවා. ප්‍රඥාවන්ත සත්‍ය විග්‍රහ කරන්නේ ඔව් ප්‍රඥාවන්ත සත්‍ය තුළ පිළි සත්‍ය රකින්න ඔයා. සත්‍ය ඒ රකින්න රකින්නවා කියන්නේ මේ කුකුල කිකිලි පිටත් එක රකින්නවා වගේ නෙමෙයි සත්‍ය රකින්නවා කියන්නේ සත්‍ය තුල සත්‍ය තුලට යොමු වෙනවා නම් සත්‍ය තුලටම අපි යොමු වෙනවා නම් සත්‍යනේ ආරක්ෂා වෙන්නේ ප්‍රඥාවෙන් ක්‍රියාදාමයේ සිදුවෙනකොට අප්‍රමාදීව කටයුතු කරගෙන යනකොට තමා තුළ සත්‍ය කරා යොමු වෙන්නේ. මේ සත්‍ය තමාට යොමු වෙන තැනදී සත්‍ය ආරක්ෂා වීමක් නෙවෙයි. සත්‍යෙකම යොමු වෙනවා කියන්නේ සත්‍ය ආරක්ෂා වෙනවා. ඒක ප්‍රඥාන්තය සත්‍ය වෙයි නම් ප්‍රඥාවන්ත සත්‍ය තුල ඉන්නේ. සත්‍ය එකද සත්‍ය රකින්න ප්‍රඥාවන්තය. ඒ කියන්නේ එතන සත්‍ය තමයි කතා කරන්නේ ප්‍රඥාවන්තය කියන සත්‍ය. සත්‍ය රකින්නගෙන. ඒක අවසානට විග්‍රහ කරන්නේ ඔක්කොම ටික ප්‍රඥාවෙන් අප්‍රමාදීනව සත්‍ය ආරක්ෂා කරනවා. ත්‍යාගය වඩනවා, සංසිදීම පුදු කරනවා. ඔය විග්‍රහ පැහැදිලි කරලා තියෙනවා. ධාතිබන්ධ දැන් සරල අපි වචනේ දැන් මේ අපි දැනුලස රූපේ කියලා ඔබසන්ත අපි අර්ථය ගන්නවා කියලා නම් කොහොම අපිට නම් ඔබට මානසික පැනවීමක් දෙනවා මොකද මොකක් හරි තොරව අර්ථය ගන්නවා කියන කාරණේ නෑ එතන අර්ථය ගන්නවා කියන්නේ අපි බලන්න ඕනේ බුදුරණවහන්සේ කියපු විග්‍රහය අපි පනව ගන්න එකට යන්න හොඳ නෑ බුදුරණවහන්සේ කියවන විග්‍රහය අපි ගලපීමට නෙමෙයි යන්න තියෙන්නේ බුදුරණවහන්සේ කියපු විග්‍රහයට ඒක ඒ විග්‍රහය තුලින් ලෝකේ විග්‍රහයක් තමයි යන්නේ. හැබැයි බුදුරණවහන්සේ ලෝකේ විග්‍රහ කරන්නේ යම් අර්ථයකින්. අන්න ඒකට යන්න. ලෝකේ විග්‍රහය තමයි. ඒ බුදුරණවහන්සේ ලෝකේ විග්‍රහ කරන්නේ යම් අර්ථයකින්. හැබැයි මේ විග්‍රහයේ යම් නිකන් වචනයක් කියලා අතර උන්නේ නෑනේ. යම් ගැළපීමක් එක්ක න්‍යායක් එක්කනේ පැහැදිලි කරන්නේ. වචනය රූපේ කියන අපි සමන්ත අපි තවයට ගලප ගන්නවා. මේ බුදුරණවහන්සේ වේදනාවක් ඔද බුදුරණසේ රූපේ කයට ගලපනවා මහා දුක්ඛ කන සූත්‍රය. ඔන්න එතන විග්‍රහ කරනවා එතන ඒ විදිහට. ඒතොර ඒ පරියන් නිතර ගලපනවා. පංචීපාස්කන්ධ රූපේ කියන චත්තාරච මහා වන චතුර්ණන්ද මහවද උපාදාය රූපම් කියනවා. එච්චර වෙන දෙයක් නෙමෙයි තේරුම් ගන්න තියෙන අර්ථය. ඒ කියපු දේ ඒ විදිහට. තේරෙන්නේ නැහැ. එකක් වෙනවා ඊළඟට. ඒක අපි පොඩ්ඩ ගැලපෙන්නේ නැහැ. කියපු දේ විදිහට තේරුම් ගත්තා. අර්ථය ගන්න එකයි. කියපු දේ අර්ථය ගත්තා. හැබැයි ගැලපෙන්නේ නොගැලපෙන නිසා අපේ කෝණට සනුස නොසසඳෙන නිසා දැන් මොකද කරන්නේ? අන්න යෝනිසමනසිකාරය උපදිනවා. එයාට මේ කියන්නේ මේක හැමෝටම වෙන එකක් නෙමෙයි. දැන් අයි සමස්තයක් කතා කරලා සමස්තයට වෙන්නේ නෑ. බුදුරණවහන්සේ ධර්මයේ ප්‍රඥාවන්ත නැත්තම් බුදුර කොච්චර බණ කිව්වද අවබෝධ කරන්නේ? ඒ කියන්නේ කාලයක් බලන්න බුදුරණවහන්සේ. ප්‍රඥාවන්තයෙක් ධර්මයේ අවබෝධ කරගත හැකි කෙනෙක් ලෝකේ නැත්තම් බුදුරයන් වහන්සේගේ ධර්මයේ උදේට රැය වෙනකොට දන්නේ. මොකද හේතුව? ඒක ඒක ගැනීමට හැකි කෙනෙක් ඉන්නට ඕනේ. ඒ හැකි කෙනා නැතුව කොච්චර ධර්මයක් හතරන්නේ. ඒ හැකි කෙනා ඇතිතනදි තමයි අන්න ඒ ධර්මය ඇහෙනකොට ඒ කෙනා අර්ථයේක වැටෙනකොට විචක්ෂණයට යන්නේ. එතකොට මේ හැකි ඇත්තරම හැකි කෙනෙක් වුණත් වැරදි විග්‍රහය ඔස්සේ යන්න පුළුවන්. හැබැයි හරි විග්‍රහය කරා හැකි කෙනා හොයාගෙන යන්න දක්ෂ වෙනවා. නොහැකි කෙනා මොකද වෙන්නේ? හැකිය නැති කෙනා ඒ අර්ථ විග්‍රහයේදී අනර්ථයක් ගන්නවා. ඒ කියන්නේ අනර්ථය ගැන බුදුරණවහන්සේ අනර්ථයක් දුන්නේ නෑ. අනර්ථයක් ගන්නවා. අපිට අපේ කෝණයට ඒ කියන්නේ අර කිඳුන්න අර්ථය ගන්නෙ නෑ. වළඳ වගේ ගත්තා වගේ. පාත්‍ර දැක වළඳයි කියලා ගත්තා. මුට්ටිය කියලා ගත්තා. ඒ වචනේම ගත්තොත් එහෙම රූපය කියන්නේ. බුදුරජාණන් වහන්සේ ඒක විග්‍රහ කරනවා රූපපතිතිකෝ විච්ඡවේ රූපං තස්මා රූපන්ති උච්චති. තස්මා රූපං එතකොට අන්න ඒක නේද යෝනිසෝ මනසිකාරයේ උපදින්නේ අන්න ඒක අර්ථය ගන්නකොට ඔව් ඉස්සල්ලාම බලන්න ඕනේ එතකොට අන්න රුප්පණීය වෙනවා කියනවා. දැන් එච්චර අපර අර්ථය කියන්නේ. දැන් අර්ථය කියලා බුදුරණවහන්සේ දිවණ යම් කිසි රුප්පතිති බීබික්වේ දස්මා රූපන්ති උච්චති. රුප්පණ වෙනවා කියන එක රූපය. කේන රුප්පති මොකෙන්ද රුප්පණ වෙන? සීතේනපි උන්නේනපි දිගච්ඡාය විපාසය ඔන්න විග්‍රහ කරා. සීතලෙන් උණුසුමෙන් බඩගින්නේ මසි මදුරුවන්ගේ සර්පයන්ගේ රුප්පණේ වෙනවා. එතකොට ඔන්න ඒ විග්‍රහය දුන්නා. එච්චර යන්තේ. දැන් තේරෙන්නේ නැහැ නේද කතාව? දැන් අපි මේකට දාගන්නවා ආ රුප්පණේ වෙනකොට ඔන්න දැන් ඔන්න මේක මොකක් හරි අපි අලුත් විග්‍රහයක් දාගන්නවානේ. අර්ථය ගත්තේ නැහැ අපි වෙන අනර්ථ වෙන අනර්ථයක් ගත්තා. බුදුන් වහන්සේ කිව්වේ එහෙමද? බුදුන් වහන්සේ කිව්ව ටික නැතුව අපි තව අලුත් දෙයක් දාගත්තා ඒකට. ඇයි අපට උනත් මේ නිවන් දකින්න නෙමෙයි නේද? විශේෂ තේරුම් ගන්නනේ. බුදුරණවහන්සේ කිව්ව දේ අර්ථය ගන්න දැනදී අපට තේරෙන්නේ නැහැ. එතන තියෙන්නේ රූපදී කියනකොට එතන භාෂාවේ භාෂාව රූපණේ ඒක අපිට තේරෙන්නේ නැත්නම්. ඔව් එතන අපි ඒකට භාෂාවට අර්ථයක් ගන්න වෙනවා. ඒ කියන්නේ රූපණේ කියන භාෂාවේ රූපණේ වචනෙට අර්ථයක් අපි අපේ භාෂාවට හොයාගෙන ගන්න වෙනවා. අන්න ඒක තමයි ඉස්සල්ලාම ගන්න තියෙන්නේ. මොකද ඇත්තටම වෙන භාෂාවෙන් අපට තේරෙන්නේ නැහැ එතකොට අපි කල යුත්තේ භාෂා බුදුරණාහිසේ දුන්න භාෂාවට අර්ථයක් දුන්නනේ. ඒක අපේ භාෂාවේ අර්ථ කරලා පරිවර්තනය කර ගැනීම මිස වෙන විග්‍රහයකට යෑම නෙමෙයි. අපේ භාෂාවේ වචනයකට ඒක පරිවර්තනය කරගන්න. මොකද මේ රූපණේ කියන්නේ. ඒතකොට ඒක සමහරක් අපේ භාෂාවෙන් වචනයකට නැති වෙන්න පුළුවන්. හැබැයි ඒකට තව කරුණු ටිකක් එකයි අපිට දැන් ඕකෙන් විතර බෑ දකින්න. ඔන්න අපේ තියෙන අපි බැහැලා බැහැලා බැහැලා බැහැලා බැහැලා බැහැලා අන්තිම කට්ටියනේ අපි. ඒ කියන්නේ අර ප්‍රඥාවන්තයෝ අතීතයේ තිය බැහැලා බැහැලා බැහැලා අන්න ඕව දැන් අපිට බෑ තේරුම් ගන්න. දැන් ඒක නිසා අපිට ඕක පැත්තකින් තියලා ඒක ඒ විදිහට පැත්තකින් තියලා තව එකක් අය ගන්න වෙනවා මොකක් හරි එකක්. අන්න ඒක ඊළඟට අරගෙන ඒකෙනුත් තමයි තවත් එකක් ගන්න ඕනේ. ওই විදිහට ඔක්කොම ටික ගන්න වෙනවා අපිට. අරගෙන අරගෙන අරගෙන තමයි අපිට මේ ඒ ඒ අර්ථය ඒ විදිහට බලලා අන්න ටික ටික ටික ටික ඒකට අනුව කල්පනා කරනකොට අන්න ඊට පස්සේ තමයි අරවා ටික ටික ටික ටික ලේන පටන් අපි කල්පනා කරනවා ඒක වචනේ එකපාරට ටස් ගාලා තින් යන්න අපි හිතනවා අපි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ වගේ තමයි අපටත් පුළුවන් මේ එක දහම් පදේ හදින් මේක තේරුම් ගන්න කියන. ඒ කියන්නේ ඒකේ අදහස තමයි අපි මේ ධර්මයේ අධ්‍යයනය කියන එක තමයි අපිට ඒක උඩ අංක අංක එක තියෙන්නේ ඒක. මුළු පරාසයේම මේවා වෙන්නේ මේ ඉගෙන ගන්න. මොකද ඒකනේ ওই භාෂාවත් එක්ක බුදුර ධර්මයේ කියන්නේ. දැන් මේ භාෂාවකින් බුදුරුන් මේ කාලේ ඉපදෙලා බණ කියන්න තිබ්බනේ. හරිද? මේකෙන් සම්පූර්ණයෙන් කියලා දෙන්න බෑ. එතකොට ওই භාෂාවේ අර්ථය අපට අර වචනයකින් කියන්නේ සම්පූර්ණ පරිවර්තනයකින් ගන්න නැතුව අපට ওই භාෂාව, කියන්නේ ওই භාෂාව ගැඹිරයි. ඔන්නෝක වෙනස් දැන් අපි පොඩ්ඩක් හිතලා බලුවොත් එහෙම අපි අතීත නාට්‍යයක් බලන එක ගැන හිතන්නකො අතීත නාට්‍ය, රජ නාට්‍ය. එම්බා පුරුෂය ටීකිමක් කරන්නේ නේද? උඩ කුමන්න ප්‍රශ්නන්නේ නේද? නිකන් විහිළුනේ අපට. දැන් අතීත රජ රජ නාට්‍යකයි බලනකොට අපට තියෙන්නේ ওই වගේ වචන ටිකන්නේ. අපිට නිකන් ඒවා නිකන් විහිළු වගේ නේද ඉන්නේ. බලන්න ටික වචන වල ගැඹුරු බව. මේ දැනට මේ ලංකාවේ අතීතය. එතකොට ඒ වගේ තියෙන අමුතු ගැඹීර බව. අමුතු අර්ථයක් අමුතු විග්‍රහයක් තියෙනවා. ඊටත් වඩා එයාගේ භාෂාවක් තමයි pāli භාෂාව. අපි අපේ භාෂාව එන්න දියාරු වෙලා. දැන් අපේ අපේ සිංහලයන්ගේ අතීතයේ තිබිච්ච ඒ භාෂාවක් දැන් නෑනේ. දැන් අපි ඔහොම කතා කරත් එම්බා පුරුෂයත් කුමක් කරන්නේ? ඒතර කුමන්න රුස්සන්නේ? අපි අහුවොත් අපට බැනලා නෙලවන්නේ. එතකොට ඒ ඒ භාෂාව එච්චරටම දියාරු වෙනවා. එතකොට ඒ කියන්නේ අපි මේ ඉන්නේ මේ පාතටම ඉන්න යුගයක ඉන්නේ. මොකක්කෝ පිනකට පොඩ්ඩක් අපි මේ ඉස්මතු වීගෙන ඉන්න හදන්නේ. හැම පැත්තෙම පාතර වැටලා ඉන්නේ අපි. අපේ බුදුනාත් කියපු වචන කියන්නේ ප්‍රසම්පාද කියලා. නෝ අතෙන් මේ අතීතෙත් ඒකමයි. ඒකමයි වෙන එකක්වත් නැහැ. ඒ වචනෙමයි. ඒ විග්‍රහයමයි. ඒක තමයි භාෂාවක් එක්ක කාලයක් බලන්න බුදුරු. ඒ ඒ බුදුරුන්ට කිය බුදු බුදු බණ කිව්ව හැකි භාෂාවක් ලෝකේ තියෙන්න ඕනේ. මේ වගේ ධ්‍යානෝච භාෂාවකින් බණ කියන්නේ නෑ බුදුහාමුදුරුවෝ. අර භාෂාවක් තියෙන බණ කියන්නේ. මේ භාෂාව බුදුවරු ඔක්කොගෙන් භාෂාව පාලි. බුදුවරු ඔක්කොම බුදුවරු ඔක්කොම පාලි භාෂාව කියන්නේ බුදුවරු පාලි භාෂාවක් එක්ක උපදින්නේ නෑ. පාලි භාෂාවක් පවතින යුගයක බුදුවරු උපදිනවා. බුදුවරු උපදීම සඳහා අන්න පරිසරය සැකසෙනවා. ඔක්කොම ඊට අදාළව සැකසෙන. එහෙනම් බලන්න අපි මේ වචනට කිව්වට බුදුවරු උපදින එක කොච්චර දුර්ලභයි කියලා ඕවා හිතනකොට කොච්චර දුර්ලභ කියලා හිතනවද? උතුම් උතුම් සංස්කාරයක් ගන්න මේ උතුම් ලංකාවට නෑනේ. මුතු ලංකාවට නෑ. ලංකා භාෂාවේ නෑ ඒ පාඩේ ඒක තමයි මේ මනුෂ්‍ය ලෝකයේ මිනිස්යන් අතර ශ්‍රේෂ්ඨම පුණ්‍යවන්ත මනුස්ස උපදින කොහෙද? මගධ දේශය. ඔව් උපදින්නේ. මේ මේ භාෂාව ගත්තම මේ භාෂාව භාෂාව කියන්නේ මගධයේ දේශයේ ඉන්දියාවේ මගධ දේශයේ විතරයි මනුස්ස ලෝකයේ ඒ කියන්නේ මනුස්ස ලෝකයේ උපදින පුණ්‍යවන්ත මිනිස්සු උපදින මගධේ. මගධේ කියන්නේ මගධ රටනේ. මාගධී භාෂාව කියන්නේ මගධේ භාෂාව. අපි අපේ අපේ රටේ භාෂාව අපේ රටේ භාෂාව. චීන භාෂාව චීන භාෂාව. ඒ මගධී භාෂාව පාලි නෙමෙයි. ඒ කාලේ මගධේ භාෂාව පාලි. ඔක පටලවා ගන්නවා අපි. දැන් පාලි නෑනේ. අපි හිතනවා මේ ඒ භාෂාවෙන් කිව්වේ කියලා. මේ පාලි මගධයේ භාෂාව පාලි භාෂාව වෙන තැනදී බුදුරේ ලොකු දෙන්න. ඒකයි මාගධි භාෂාව කියන්නේ. මාගධි භාෂාව කියන්නේ බුදුර ඉපදිච්ච කාලේ මාගධි භාෂාව. දැන් මාගධි භාෂාව වෙනස්. ඒ කාලේ මාගධි භාෂාව. දැන් උත් ඒකට සමීපව යනවා වුණාට. මම කියන්නේ මගධි භාෂාව මේ භාෂාව කියන්නේ. ඔව් මාගධි භාෂාව කියන්නේ ඒ කාලේ මාගධි භාෂාව පාලි. දැන් අපේ භාෂාව බලන්නකෝ. අපි අර අතීත රජවරු කියන භාෂාව අපි දැන් කතා කරොත් එහෙම අපිට කුණු වරපයක් වගේනේ. දැන් අපි කිව්වොත් එහෙම තෝ පළ කියලා. දැන් තෝ දැන් අම්මලට කතා කරන්නේ තෝ ඔබලා අම්මේ මොනවද කියලා ඔය කතා කරන්නේ අතීතෙ තිබ්බේ. අපිට දැන් බාණි බාණින වචනනේ. දැන් තී කිව්වොත් තට තොට කියලා දැන් කතා කරොත් එහෙම අපිට කනේ පාරක් ගහයි. නෑ නම් කියන්නේ නෑ. දැන් මාන දව බාඩා මුළු පළලා ඉන්න මම පළලා නැහැ. ඉතින් මිනිස්යන්ගේ මෝඩකමනේ මෙතන කොට මිනිස්සු මෝඩයිනේ. ඉතින් ඕක සාද බුදුරන් වහන්සේගේ ධර්ම නැති වෙන්න ඕනේ. බුදුරන් ඒක ධර්ම ස්වභාවය. ඉතින් මේක නැති වෙන්නේ නැති වෙන්නේ සාසනයේ ඉන්න පීක්ෂ වික්ෂණ උපාසක උපාසිකක් එක ගින්මයි. ඉතින් ඒ කට්ටියක් මෙහි ඇවිදලා මේක නැති කරන්න ඕනේ. ඒක වෙනවා. මට මට පාලි මාර්ග භාෂාවේ පාලි භාෂාවේ පාරමාර්ථයේ මාර්ගස්වරයන් දිනනවා ඕක ඔකන් දිනුනාට කිසිම හත්යරේ නැහැ. ඒ මොකද ඒක මතක ගන්නවා. ඒක මම ඒක පුතම මොකන්නේ මේ මම දැන් මොඩියෝන් ඉන්නේ. ඉතින් මොඩියෝ මොඩයන්ට එක දෙනවනේ. ඒක තේරෙන්නේ ඒක මේ මෝඩ සමාජයේ තියෙන ලක්ෂණය. මේක තේරෙන්නේ පඤ්ඤාවන්තස්සයන් දැම්මොත් නොයන් දැම්මොත් දුප්පඤ්ඤස්සය. මේ ලෝකේ ප්‍රඥාව තියෙන්න ඕනේ. මේ හැම පැත්තම මද්දෙනේ කරන්න ඕනේ. අපිට හිතෙනවා අපි අපි මේ හිතන්නේ බුදුරු කියන්නේ මේ මේ මේ ඒ කියන්නේ අපි හිතන්නේ එච්චර බුදුරු බුදුරු පහල බුදුරු පහල වෙන්නේ නැහැ. ඒකයි මේ භාෂාවකුත් ලෝකේ සකස් වෙන්න ඕනේ ඒ විදිහට. කොච්චරන දෙයක් සිදු වෙනවද බුදුරු පහල වෙන්නේ. සාරියන් මේ ප්‍රබවදන්නේ මේ මේ චක්කු ලෝකේ පියුරුමතු. ඔය චක්කු ලෝකනේ චක් ආයතන කියලා ලෝකේ මොකද? චක්කුගේ දක්වන දෙකක්ද? චක්කායතන කියන්නේ හැටම නම. චක්කු කියන්නේ චක්කු කියන්නේ තැහැට. චක්කුම් කියනකොට චක්කායතන ලෝකය කියන්නේ චක්කුම් ලෝකය. එතකොට මේ වචන විග්‍රහය දාන්නේ මේ විදිහට. ඇස නම් වූ ලෝකේ. ඇස නම් වූ අතන ඇස ආයතනෙ. චක්කායතනෙ ඇස ආයතනෙ. අතන ඇස නම් වූ ලෝකේ. එතකොට වචනයක් දානකොට මේ වචනට අදාළ විග්‍රහයත් එක්ක තමයි ඒක වර්ණගෙන්නේ. දැන් උග්‍රහ දැක්ක ගමන්ම චක්කායතන නැහැ නේද? මොකද නැත්තේ? රූපයක් දැක්කේ නැහැ තමයි. දැන් කියන්නේ සාමාන්‍යයෙන් මේක භාෂාවක් කියන්නේ ඒක මොනවද නෑ දැන් කියන්නේ කරාම දැන් නෑ නෑ රූපයක් කියන්නේම චක්කායතනයමයි. ආයක වෙන් කරන්න බෑ වෙන් කරන් වෙන් වෙන්නේ කවදා? ඕක තමයි අර පුතඥය පටලවා ගන්න දේ අර අර මේ සංකත අபிසංස්කරණය කරනවා කියන්නේ ඔන්නෝ තියෙනවා දැන් අபிසංස්කරණය කරනවා. ඔන්නෝක තමයි පටලවා ගන්න. ලිටරලි නෙමෙයි මත්තන් කියන්නේ මාර්ගයට ආව කෙනා තේරෙන එක. නෑ නෑ ඒක ඒ අපි දැන් අපි මේ පැත්තේ කොල්ලන බලන එකනේ. අපි මේ පැත්තේ බුදුරණවහන්සේ ඇහින් රූපයක් දැකලා ආ ඒක දික්ත්‍යක හික්මෙන්ද කියලා නෑ. බුදුරණවහන්සේ අවසරයක දුන්න දිට්ඨි දිට්ඨවත් තමයි භවිෂද කියලා. අපි තමයි අපේ මොඩකමට අපි මේක අර්ථ විග්‍රහයක් දාගන්න ඇහින් රූපයක් දැක්ක දැකලා අන්න දැකීම මාත්‍රෙක හික්මුණා කියලා. චක්කුන් කියන්නේ රූපයක් දැකලා. චක්කුන් කියන්නේම රූපයත් එක්ක. දැන් මේ ඇහැට ඇඟිල්ලෙන් අල්ල බලන්න ඇහැක් කියලා දෙනවද කියලා? නෑ කය පහසක්. ඇහැක් වෙන්නේ නැහැ. ඔව් රත්වත් හා ජලාශරේ සාමාන්‍යයෙන් සෝතපන්න අයට නැත්නම් සාමාන්‍ය එහෙම බුදුරණවහන්සේම වචනයක් කියලා නැහැ. හැබැයි අනාගාමී අරහත් වෙනවා තමයි කියන්නේ අවසාන. සෝතපන්නවා කියලා කියන්නේත් නැහැ. අනාගාමී අරහත් වෙන්නේ. ඔව් බුදුරණවහන්සේ දකින ඉද වික්කවේ මේ මෙසස්නේ මහාන පස්සී දකිමින් වාසය කරනවා. ඒකට ඉතින් අවශ්‍ය දේවල් ඔක්කොම තියෙනවා. නෑ මෙහෙමයි පාලි භාෂාව ඇත්තටම කියනවා නම් ගොඩක් වැඩගත්. ඒ කියන්නේ භාෂාව කියන එක. ඒකම ඒකම මේ පාලි භාෂාව දැනගෙන අපිට ඒක නෑ භාෂාව දැන ගැනීම ගොඩක් හේතු වෙනවා. මොකද ඇත්තටම එක පැත්තකින් නමුත් භාෂාව දන්න කෙනෙක්ගෙන් යම් ඒ දන්න කෙනාට යම් විග්‍රහයක් දෙන්න පුළුවන් අර්ථයට. යම් විග්‍රහයක් දෙන්න පුළුවන්. සම්පූර්ණ විග්‍රහය දෙන්න බෑ. එතකොට ඒකට මොකද මේක මේ මේ දුන්න විග්‍රහය නෝනත් එක්ක හම්බෙන එකක්නේ. එතකොට අපි තව පාදක කාරණාවක් බලන්න ඕනේ අරගෙන. ওই විදිහට කරුණු පාදක කරුණු ගොඩක් අරගෙන බලනකොට දැන් අපි හිතමු නිබ්බිදාව කියන වචනේ. නිබ්බිදාව කියනකොට සාමාන්‍යයෙන් අපි අර්ථ දෙකන කලකිරීම කියලා. වචනේ තේරුම. නමුත් කලකිරීම නිබ්බිදාව කියන රහත් වෙන කිරීම. දැන් අපි කලකිරීමකට අපිට එපා වෙන ගතිය මතක් වෙන්නේ. ඉතින් අපි ඒ නිසා යථාර්ථයේ අවබෝධයෙන් දැක කලකිරීම කියන එක අපි දානවා. ඒත් අපිට කලකිරීම මතක් වෙන්නේ එපා වෙනවා කියන එක. යථාර්ථයෙන් දැක්කට පස්සෙත් එපා වෙනවා කියන එක. එච්චරටම අපිට මේකට වෙන වචනයක් දෙන්න බෑ. හැබැයි ඒ අරක සිංහලෙන් අර කරගෙන නිවිදව කියන කොහොම කරගත්තොත් අන්න අන්න ඒක හරි. අන්න හරි. ඒක ඇත්තටම හුරු කරගන්නවා කියන්නේ ඒක අපිට අපි තුල නුවණ වැඩි වීමත් එක්ක ඒ ඒ වචනේ ඒ කියන්නේ ඇත්තටම වෙන වචනයක් එකට දෙන්න බැරි ඒ නිබිදාව කියන එක නිබිදාවමයි. නිබිදාව එනවා අපිට. ඔව් නිබිදාව කියන ඒ අර්ථයමයි දෙන්න පුළුවන් ඉන්නේ. ඒතර හැම එකම පටිච්චසමුප්පාදය කියනකොට ඔය හැම එකටම ඊට අදාළ කාරණාව වෙන වෙන විග්‍රහයකින් දෙන්න බෑ. හැබැයි ඉතින් භාෂාවේ තියෙන යම් කාරණාවක් අපට එකට ගන්න වෙනවා මේ භාෂා විග්‍රහයත් එක්ක. ඉතින් භාෂාව ගොඩාක් වැදගත්. අර වචනයෙන් පුරුදු කිරීම කියන තැනදී මේ භාෂාවෙන් පුරුදු කරනවා නම් අනිවාර්යෙන්. භාෂාවෙන් වචනේ පුරුදු කරනකොට නම් භාෂාවෙන් පුරුදු කරේ නැත්නම් ගන්න බෑ. දැන් අහසන් වල දක්වන මේ මාර්ගය. ඒවා වචස්කත මේ මේ වචන අර පරිභාෂාවේ ක්‍රමෙන් මම මෙන්න ක්‍රමෙන් දියාරු වෙච්චා. වචන ඔක්කොම ඉතිලා දෙනවා කියලා අනාගතය ආය පටන් ගන්න මුල්ලේ ඉතින් පරිභාෂාවේ පටන් ගන්න මුල්ලේ එහෙනම් දැන් ආපහු ඔතේ දැන් ඉතිලා තියෙනවා එහෙම කියන්න බෑ ඒක ඉතින් මේ වචනේ සාමාන්‍ය ශෝකයේ නේවත් තේම ඉංග්‍රීසි ඉංග්‍රීසි වගේ පොඩි ඒවා වචන දැන් අර මොනිටි මොකද දැන් බාල භාෂාව දැන් ඉතින් ඉතින් යන අවස්ථාවේදී මොකද ඒ තුල ඉදරේවා අනාගතයේ ආයෙ පරා ආයෙ ජීවිත වෙන ගමන්නේ අර කාටුල ආයෙ පාරේ ලුකටම දුපා පාරේ ඒක ඉතින් අපිට කියන්න බෑ කොහොමද <laughs> කොහොමද ඒක වෙන්නේ කියලා මොකද ඔක දියාලුව කියන්නේ රියාලන යන්නේ ආයෙකට නොනැති මිනිස්සු ලෝකේ හමුනාම මේ විවහාරණ ඇති වෙන්නේ. දැන් අග්ගන් සූත්‍රය බැලුවොත් එහෙම අග්ගන් සූත්‍රයේදී මනුස්ස මේ පෘථුවියට ආවට පස්සේ කණ්ඩ අන්න වචන කතා කරන හුරු වෙනවා. අර අතීතේ වදාලා නැහැ ඊළඟට. අර දියාලලා දියාලා නැත්තර නැතිවලා ගිහිල්ලා විනාශලා ගිහිල්ලා අග්ගන් බ්‍රහ්ම ලෝක වලට ගිහිල්ලා බ්‍රහ්ම ලෝකෙන් පෘථුවියට ආවා. පෘථුවියට ඇදලා මේ දෙවිවරු ආභාස දෙවිවරු මේවා කණ්ඩ පටන් ගත්තා. ඔන්න ටික ටික විවහාර කරන්න පටන් ගත්තා. ඒකෝර කොහෙන්වත් එයාට ආරෝපණයක් කළොත් එන් ආවේ නැහැ නේ. එයාලා තුලින්ම ඇතුල් වෙච්ච දෙයක්. ක්‍රමානුකූලව ඇති වෙච්ච දෙයක්. නැතුව මේ අලුතින් දියාරුලා ගියම දෙයක් ආයිස්මතු වෙලා එන එක නෙමෙයි. මේක දියාරුලාම යන එකක් තියෙන්නේ. ඒක අර නුවණැති මිනිස්සු හොඳ හොඳ මිනිස්සු වෙනකොට දැන් අපට සාමාන්‍ය අදටුණත් ඔය අතීත කතාව බලනකොට සාමාන්‍යයෙන් අලුත් අමුතු තේජසක් එනවනේ. ඒ කියන්නේ මීට අවුරුදු 3000 500ක් එහා වුණත් අමුතු තේජසක් තියෙනවනේ මිනිස්සුන්ගේ. මේ මේ ආරම්භයේ ජීවිතේ ගාන ග්‍රහණ කටිග්‍රහණ ආරම්භයේ ඔය මේ විග්‍රහයම ධර්මය ඉගෙන ගන්න තමයි විග්‍රහය හම්බෙන්නේ. ඒ නිසා ඔන්න ඔය විදිහට ධර්ම ඉගෙන නැත්නම් අපි උඩින් පල්ලෙන් ගිහිල්ලා අපට මේ හදිසිය තිබ්බට මේ කඩේ බඩු ගන්න යනවා වගේ ගිහිල්ලා අයියෝ මට ඉක්මනට හොතපන්න එනවා මට ඉක්මනට මේ මොකද්ද මේ මොකද්ද මේ අර බුදුරු බුදුරජාණන් වහන්සේ සාරා සංඝයේ කල්පලක්ෂය පෙරුම්දම් පුරාව කියලා අපි මේ නිකන් වචන රට කියනවා. එහෙම කියේ බුදුන් වහන්සේගේ ධර්මයේ අපි නිකන් ඕනෑවට පාඩ අරගෙන අපට ඕන දෙයක් අපි කරන්න ගන්නවා. අපි මේ ඒක අවධානයෙන් අහලා ඒකට තැනක් දීලා මේ බුදවරු බුදුරන් වහන්සේ කියන්නේ කවුද කියන එක අපට වැදගත්කමක් එන්නේම නෑ අපට හිතන හිතු මනාප හිතලුවකින් තලු මල බලා ඉන්න කැමති. ඒ නිසා හොයේ ගලප ගලප අනේ හරි මට සෝතාපන්න මම සකදාගාමි මම තමයි කෙරුම කියලා අපි හිතාගෙන ඉන්න කැමති. එක්තරාට භාෂාවක් දීර්ඝ කාලයක් පවතිනකොට වෙනස්කම් සිද්ධ වෙනවානේ. හ්ම්. ඒ කියන්නේ සිංහල භාෂාව දැන් අද වෙනස් වෙනවා. මේක නැතු ඒ කියන්නේ ඒ කාලෙම නැතුව හිඳ තමයි ඒ තත්ත්වෙම පවතින්නේ නේද? මම කියන්නේ ඒ කාලෙම හොව ප්‍රතිපදාවක් ධර්ම විරුද්ධ කරන්න පහසු වෙනවා දැන්. ඔව් ඒකත් ඇත්ත. හ්ම්. ඒ දැන් කොහොමත් සමාජයේ අනිවාර්යයෙන් මේ විකාශන වෙලා යනවනේ. ඒ කියන්නේ කොහොමත් අනිවාර්යයෙන්ම ක්‍රමානුකූලව භාෂාව ඕන එකක් විනාශ වෙලා යනවා. ක්‍රමානුකූලව ඒක සරල වෙලා යනවා. මිනිස්සුන්ගේ පරිගණනෙත් එක්ක. දැන් මේක හැමව තිබුණා අතීතයේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියපු මතක තියාගෙන අකුද එහෙම ප්‍රකාශ කරා එහෙම දරාගත්තා. අනික ඒ වෙනකොට මගපල්ලාවින් හිටියන්නේ. එතකොට යාළට මේ න්‍යාය යාළ දන්නවා. යාළා ඒක ඒ විදිහම දරාගෙන ආවා. එතකොට ඉතින් දියාරු වෙලා භාෂාව ආවා. එතකොට අරක වෙනමම තිබුණා ඉතින්. ධර්මයේ හේමක තියෙන භාෂාව භාෂාව පරිහරණය වෙච්ච වස්තුව. හ්ම්. පාලි භාෂාවට අකුරු නෑ. ඒවත් අකුරු නැහැ නේ pāli භාෂාව. අනිත් ලෝකේ ඕනෑම භාෂාවකට අකුරු තියෙනවා. pāli භාෂාවට අකුරු නැහැ. ඒකයි පාලි අකරන ඉවහාරයක් විතරයි. පාලි භාෂාව කියන්නේ ඉවහාරයක් විතරයි. ඒක හැම දෙයක්ම සැකසලා තියෙන්නේ බුදුවරුන්ට ආවේනික විදියටම තමයි. කියන්නේ බුදුවරුන් බුදුවරුන්ටම අවශ්‍ය කෘත්‍ය වෙන විදියට මේ හැම දෙයක්ම සැකසලා තියෙන්නේ. හැම භාෂාවක් පුදුන පාලි භාෂාවක් පුදුනේ අපිට පාලි වලටම හින්දි සංස්කෘත සංස්කෘත සංස්කෘත භාවිතා කරනවා මම හිතන්නේ වේදේට තාමනේ හින්දි සංස්කෘත සිංහල ඔය තමයි තියෙන්නේ භාෂා ළඟ අපරාඩ හින්දි වලට හොඳයි හින්දි මොන කොරියාව කොරියාවේ ධර්ම තිබ්බා කියලා කොරියාවේ පිළිතුර ඊවලියද මන් දන්නේ නැහැ ඔව් තියෙන අවුරුදු ඉතින් අවුරුදු බුදුරණා පිරිනම්බා 2500 60ක් එනවනේ චීනෙත් තියෙන තව ත්‍රිපිටකය. ඉතින් අවුරුදු දැන් අපිට අවුරුදු 2300ක් 500ක් කරුණාට පස්සේ අපිට හිතෙන්නේ මහා ලෝකික කියලා. අවුරුදු 2660 562යි 2500 500ක් ගියත් සාසන විනාශයි. ඒ කියන්නේ බුදුරණවහන්සේ පිරිනම්පාලා මේ පොඩි කාලෙකින් සාසනය විනාශයි. අපි දැන් පිරුණම් පාණිනම් සුබද්ද භික්ෂුව කියපු වචනේ ඊළඟට පළවෙනි දෙවෙනි සංගායනාව කරන්න හේතුව දෙවෙනි සංගායන කරේ අවුරුදු කීයද? 100 න්නේ. ඉතින් අවුරුදු 100ක් කරන කොච්චර විකෘතියක් කළාද? ඒ කියන්නේ අවුරුදු 100ක් 2560 දෙකයි 2462යි. 2462ක් අතීතයක් කියන්නේ විකෘති අතීතයක්. 2462 අතීතයක් කියන්නේ. ඒ වල සාසන විකෘතියලා. එතකොට එහෙනම් මේක මේ බුදුරන් වහන්සේ ඒකයි බුදුරන් වහන්සේ ජීවමානව හිටපු කාරණාවේ මේ ආපදේ විතරයි ගන්න තියෙන්නේ. අනිත් අවුරුදු 2462ක් පරණ වුණත් ඒත් විකෘති වෙලා. දෙවෙනි සංගායනාව කරන්නෙම මේ ශාසනයේ භික්ෂුන් විනා භික්ෂුන් විකෘතියක් වෙච්චනේ. තුනේ ලියන්නේ ලංකාවේනේ. ලියන්නේ ලංකාවේනේ. තුන්වෙනි එකෙන් පස්සේ ලංකාවට ලංකාවට තුන්වෙනි එකෙන් පස්සේනේ. ස්වාමීන් මේ මඤ්ඤණාව කියන වචනයට හැඟීම කියන සිංහල වචනේ හැඟීම විතර වෙන්න පුළුවන්. හැඟීම කියන්නේ සිතුවිල්ල නෙමෙයි. අපි අපි ගන්නේ හැඟීම කියනකොට හිතනවා කියන එක අපි ගන්න. හැඟීමයි. මඤ්ඤණාව කියන්නේ හැඟීම. හැඟීම කියන්නේ හිතනවා කියන එක නෙමෙයි. සමානත් නෑ. නෑ. හැඟීම කියන්නේ හිතනවා කියන එක නෙමෙයි. දෙකක්. විතරකේට විතරකේ නෙමෙයි. නෑ නෑ. මඤ්ඤණාවේ තේරම හැඟීම. හැඟීම. ඔව්. හිතනවනේ. ප්‍රපංචම තමයි. විනාද උතුම් වචනය කර දෙන්න නෑ ප්‍රපංචේමයි. හැඟීම නෙමෙයි ඒකට මඤ්ඤණා වේලම කිව්වනේ. බුදුරණ හදන ඉදන්න හැඟීම කියලා දානවනේ. ප්‍රපංච දාන්න නැතුවනේ. නෑ. ඒ මඤ්ඤණාවේ තේරුම හැඟීම. ප්‍රපංච තේරුම හැඟීම ඒතකොට එකම වචනයට වචන දෙකක් දෙන්න. එකම වචනයට අර්ථ දෙකක් දෙන්න. ප්‍රපංච කියන්නේ ප්‍රපංචයට. හැබැයි ඉතින් මඤ්ඤණාව නිරුද්ධ වෙනවා ප්‍රපංච නිරුද්ධ වෙනවා කොහොමත් rahat. හැඟීම කියන්නේ එකක් විතර කියන්නේ තව එකක්. සරලව මේ සතිපට්ඨාන විභංග සූත්‍රයේ දාලා දෙන්නේ කය ක්ෂීණකාමීට හේතුව ආහාර. ආහාර කියන්නේ ආහාර කියන්නේ අපි අපි බලන්න ඕනේ ඒකේ අර්ථය හොයාගන්න. ආහාරනේ කියන්නේ. බුදුරණවහන්සේ කියන්නේ කය හට ගන්න හේතුව ආහාර කියලා. කොතනකවත් බුදුරණවහන්සේ කියලා නැහැ කබලින්කාර ආහාර බක්කානම් කියන එකට මේ බක්ක කියන කන එකක් හැටියටනේ කන වචනයක් විග්‍රහ කරලා නැහැ මේ පටිසමුපාද විග්‍රහයක් එක සමුදයක් එක්ක. එතකොට එහෙනම් සමුදයක් එක විග්‍රහ කරන්නේ පටිසමුප්පන්න පැවැත්මක්. පටිසමුප්පන්න පැවැත්මක් කියන්නේ ආහාර කබලින්කාර ආහාරේ තනිය දිනන වල කොතනවත් කතා කරලා නැහැ. එතන ආහාර හතරක්ම කතා කරනවා. කබලින්කාර ආහාර විග්‍රහය අපි දුමු. කබලින්කාර ආහාරේ බක්ක පයින් අයින් කරන බක්කාණන් කියන්නේ. කබලින්කාර ආහාරන ඊමුක අපි අනිත් ඔක්කොම තැහැන්න. ඒ කබලින්කාර විතරයි තියෙන්නේ කියලා. ස්පර්ශෙත් නැහැ, මනෝසංකේතනවත් නැහැ, විඥානෙත් නැහැ. ඔක්කොම තැහැරමුකෝ. කබලින්කාර ආහාර වංගනකොට ඔක්කොම නිකම් වෙනවා ඒක. සානන්ද සුගතයි කියන්නේ. වේදනාව ස්පර්ශය. මානසිකාරය. මානසිකාරය ධම්මානුපස්සනාව. නෑ ධම්මානුපස්සනාව මානසිකාර චිත්තානුපස්සනාවට විඥානය. විඥානය. මේ නාම රූප. සමහර ඒකට මම ආයෙ දැන් හතර ප්‍රාණිත් එක්ක මම හිතිය. දැන් ආ කායනුපස්සනාවට ඒකට අපි ආහාර හතරක් ගැන කතා කරමු. ඒකවල දෙතන තියෙනවානේ. සමන් ගොරෝසු ස්වභාවයක් තියෙන කතා කරනවා කියන්නේ. කවරින් කරා හරි කර රූප ශබ්ද ගන්ධ රස වාසත් එක්ක අතර ඒකක් තියෙනවා ඒකවල මනෝ සංචේතනක් තියෙනවා ඒකවල දැන් එතන කිව්වගේ මුලින්ම සාර්ථක කායන වසනාවක් වැඩෙනවා කියන එක ඒක සාමාන්‍ය ගොරෝසුවට ගොරෝසුට හම් වෙනවනේ ඇත්තට අපිට ඔක කබලින් කාර්ය කරකට ඇති අපි අපි කබලින් කාර්ය දාගන්න අපේ කෝණයක් තියෙනවනේ මේ මේ මේ කනම බොනවා කියන එක ඔක ප්‍රශ්නේ තියෙන්නේ කබලින් කාර්ය හරි දාගත්තා නම් ඇති කබලින් කාර්ය හරි දාගෙන කියන ඔක්කොම ටික හම් වෙනවා ඒකට අනිත් කාරණාවට ගන්නවා ඒවා මේ සියුම් ප්‍රකට වෙන නිසා තමයි තමයි ස්පර්ශය. හැබැයි යනට ගොරෝසු කබලින්කාර ආහාරයමනේ ගොරෝසු සියුම් කියන්නේ. ගොරෝසු සියුම් කියන්නේ කබලින්කාර ආහාරයමයි. ඒතර ඒකෙන් ප්‍රත්‍ය තමයි කායයට හේතුව. ස්පර්ශය කියනකොට ඒක ඒක පටික්කුලයේ නෑ ඒක එහෙම අපි ඇත්තට අපිට කවලින් කාරාහරයකින් ඉස්සලා හොයාගෙන ගියා නම් ඔය ඕනේ එකදී පටික්කුලේ හොයන්න කලින් සිහියෙන් පටික්කුලේ පටික්කුලේ කියනකොට අසුබේ අපිට හම්බෙන්නේ කේස්නේ කේස් හම්බෙද්දී කේස් කියන්නේ මොකද්ද කියලා වර්තමානයකට ගිහිල්ලා අත්‍ය ධම්මාදී වගේ යන්න තියෙන්නේ අපි අර මුලින්ම සමුදේ හොයන්න පටන් ගන්නලා හැදෙනවා පටික්කුලේ යන කුණු වෙලා යන ටික ඕක නෙමෙයි හොයන්න කියන්නේ වර්තමානයේ සිහියකට යොමු කරගෙන කේස් කියන ආරම්භණය තුළ අත්‍ය අත්‍ය කායාතිව අත්ති කායෝතිවා කියන කාරණාවේ සමුදයෙන් යන යන්න තියෙන්නේ. වර්තමානයේ ප්‍රත්‍යක්ෂ දේ ඔස්සේනේ වර්තමානයේ කිස් ප්‍රත්‍යක්ෂ නම් කිස් ප්‍රත්‍යක්ෂය කියන්නේ මොකද්ද කියන එකට අපි කබලින්කාර ආහාරය වයනිකොත් කබලින්කාර ආහාරය කියන කාරණාව අන්න විග්‍රහ කරලා පෙන්නනවා මේ ඉන්ද්‍රිය ධර්ම හම්බ වෙනවා. මේ ඉන්ද්‍රිය කියන්නේ අර මේ අර දකිනාකාර විග්‍රහ කරන්නේ. ඒතර කබලින්කාර ආහාර විග්‍රහය අපි ගත්තොත් එහෙම ඒක තියෙනවා පටිසමුප්පන්න බව. කබලින්කාර ආහාර හට ගන්නවා අවිජ්ජා සංකාර විඥාන නාම රූප සලආයතන පස් වේදනා තණ්හාවත් එක්ක. එහෙනම් ඒක හොයාගෙන යන්න වෙනවා. පටිසමුපාදෙමයි හම්බෙන්නේ. කබලින්කාර ආහාර හොයාගෙන ගියා. අනිත් ආහාර නොදාගත්තත් ඉතින් කබලින්කාර ආහාර හොයාගෙන ගියාම ඒත් ඔක්කොම ටික හම්බෙනවා. විශාලසේ එහෙම කය ආහාර පත්යෙන් කියලා කිව්වට ඒ දකින්න ක්‍රමයට ඒක විස්තර මේ මේ එහෙම මේක මේ කය අනුපස්සන විස්තර කරලා මේ ආහාර මේ හදගන්නේ විදිහ දැක්වීමක් ගැන විස්තරයක් නැහැ නේද මේ සර් නෑ දැකි නෑ දැකීමේදී නැහැ. නමුත් අපි සමුදේ හොයනකොට අපට ආහාරයෙන් හොයනකොට කොහොමත් ඉතින් අපට හොයන්න එනවනේ දැන්. ඇත්තට අපට සමුදේදී ස්පර්ශ ආනාපාන හතියේදී හුස්ම රැල්ල කියන කාරණාව හුස්ම රැල්ල ප්‍රකටත් වීම මොකද්ද කියන එකේ අපට ඒක හොයන්න පුළුවන්. අපි උකට සමුදේ කියලා ඕන දාගත්තත් හතිපටන් සූත්‍රය ඔක විග්‍රහ කරන්නේ. ඊවංගයේදී විග්‍රහ කරන්නේ. මේ ගන් සමුදේ සූත්‍රයනේ. සමුදේදී අපි දාගත්ත උකට ආහාර කියලා. ඒත් ප්‍රශ්නයක් නෑ ඉතින් කබලින්කර ආහාරය කියන්නේ මොකක් කබලින්කර ආහාර කියන වචනේදී අපි ඔක්කොම කන බොන කියන දාලා දාගෙන ඉවරන නිසා ප්‍රශ්නේ තියෙන්නේ. කබලින්කර ආහාර අපිට ගොරෝසු ප්‍රකට වාක්‍යයක් තියෙන ඇත්තටම. ඇත්තටම ගොරෝසු ප්‍රකට ඒ කියන්නේ අපිට ගොරෝසු ප්‍රකටත්වයක් හම්බෙලා තියෙනවනේ. ආහාර අපිට විග්‍රහ හැරෙන්නේ දැම්මනේ. හුස්ම කියන එකත් ගොරෝසු දෙයක් නේ අපිට හැම ඉතින් ඒකේ ඒක හොයාගෙන යනවා මොකද මේ පංචකාමයන් හම්බෙන්නේ. පංචකාමයන් හම්බෙන්නේ කායට පොට්ටබ්බේ හම්බුණා. කායට පොට්ටබ්බේ යන්න ඒක හොයාගන්නවා කබලින් කරා හරි අවිද්‍යාව දක්වා හම්බෙනවා. කායට පොට්ටබ්බේ සමුදය කියන කාරණාව තමයි. අපි හැම වෙලෙම බලන්නේ අර්ථය ගන්න නෙවෙයි අපේ කෝණේ අර මේ කියන්නේ අපේ කෝණෙන් දාගන්න නෙවෙයි බලන්නේ. අපේ කෝණෙන් ගලප ගන්න. අපි ඕනස මනසිකාරය ගන්න නෙවෙයි බලන්නේ. අපේ කෝණෙ මොකට දාගන්න බලන්නේ. එච්චරටම සක්කාය දිටිය. අය වෙන මොකක්වත් නෙවෙයි. එච්චරටම සක්කාය දිටිය.